හොඳයි සියලු දෙනාටම පෙරුවන් සරණයි ඒ අරහත් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ වූ මහා ගුණස්කන්ධය උදෙසාම මාගේ নমස්කාරය වේවා ඒ පසේ බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත ප්‍රමාණ වූ මහා ගුණස්කන්ධය උදෙසාද ඒ මහා රහතනන් වහන්සේලාගේ අනන්ත ප්‍රමාණ වූ මහා ගුණස්කන්ධය උදෙසාද ඒ අනුබුදු හිමිපාණන් වහන්සේලාගේ අනන්ත ප්‍රමාණ වූ මහා ගුණස්කන්ධය උදෙසාද මේ විශ්වයේ වැඩ රසන්නා වූ සියලු මාර්ය උත්තම උත්තමාවයන් වහන්සේලාගේ අනන්ත ප්‍රමාණ වූ මහා ගුණස්කන්ධය උදෙසාද ඒ ධර්ම රත්නේ අනන්ත ප්‍රමාණ වූ මහා ගුණස්කන්ධය උදෙසාම මාගේ নমස්කාරය වේවා নমස්කාරය වේවා নমස්කාරයන් වේවා ඒ ධම් සාකච්ඡා මාලාවේ තියෙන අවසාන සාකච්ඡාව. සාකච්ඡා 12ටම වගේ සම්බන්ධ වෙච්ච කට්ටිය පොඩ්ඩක් උස්සන්න බලන්න. 12ටම වගේ. මුල ඉඳන් ආ හරි. සම් පිරිසක් ඉන්නවනේ මුල ඉඳන්. සමහර අයට සාකච්ඡාවක් දෙකක් ගියාට පස්සේ වෙන්න පුළුවන් ආරංචිය ආවේ ඒ වගේ සමහර අයට මැදදී සමහර සාකච්ඡාවලට සම්බන්ධ වෙන්න බැරි වෙන්නත් පුළුවන්. හැබැයි මේක ඕගොල්ලෝ නැවත නැවත අහන්න වෙනවා. අහලා ඊට පස්සේ ඒ සාකච්ඡාවලට තව තියෙන තැන් බලලා හරි සම්බන්ධ වෙන එක මෙතනින් එහාට ඉතින් ඕගොල්ලන්ගේ පැත්තේ ලොකු නන්දුව ඒකට තියෙන කැපවීම තම තමන් අතේම තමයි තියෙන්නේ. මොකද අපිට ඕනම කෙනෙකුට කරන්න පුළුවන් යම්කිසි මට්ටමක් තියෙනවා. මේක පෙන්වලා දෙන්න, ගෙනල්ලා දෙන්න. එතනින් එහාට තමන්ගේ පැත්තෙන් තියෙන ලොකු කැපවීම. ඉතින් මේ සාකච්ඡා 12 පුරාවට කරලා අපිට හෙට ඉඳන් තමයි කර්මස්ථාන වඩන්න පටන් ගන්නේ. සමහර අය අහපු ප්‍රශ්න ටිකක් හන්ද ඒක විස්තර කළාම ඉන්නම් මේ ඔය ඉන්න පුටුවේ මිදගෙන තමයි භාවනා කරන්නේ බය වෙන්න එපා මොකක්වත් වෙන අපහසුකම් ගැන හිතන්න එපා හැබැයි එකම දේ ඔච්චර පුටු ළඟ ළඟ දාන්නේ නැහැ ඒක අපි ආවසට සංවිධානයක නිසිරු මහත් මහත්මින් ඒ හරි ගස්සයි ඒ ගැන බය වෙන්න එපා ඒක හෙට උදේ ආවට පස්සේ ඔයගොල්ලන්ට මේ ඒ ගැන මොනවාක්වත් ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්නේ නැතුව නිදහස් මානසිකත්වයෙන් එන්න. එච්චරයි ඕනේ. ඊතුරු ටික අපි සම්පූර්ණයෙන් කෙරෙන්න ඕන විදිහට හරි ගස්සලා දෙන්නම්. නැත්තම් මේ තව කට්ටිය කවුරු හරි අහලා තිබ්බා මේ සුදු ඇඳගෙන මේ එන්න ඕනද කියලා. ඔව් මේ ඔව් හිත සුද්ධ නම් කමක් නැහැ. මේ හිත සුද්ධ නැතුව ඉතින් පාට මොකක් කරනම් ආවත් හරියන්නේ නැහැ. ඉතින් හිත සුද්ධ නම් වැඩේ තේරුණා නම් ඉතුරු ටික කරගෙන යන්න තියෙන. ඉතින් ඒ ඉඳ මේක පන්සලක් නෙමෙයිනේ මෙතන. ඉතින් ඒ ඉඳ Tamanට සුදුසු ඇඳුමකින් එන්න. ඉතින් එහෙම ලොකු මොකද මේ බුද්ධ ශාසනයේ නීතිය තියෙන්නේ රාගදේශ මොහත් එක්ක විතරයි. ඉතින් ඒ හින්දා ඒකේ වගකීම තම තමන් සතුයි. ඒ කොමනුසියල තියෙන්නේ මේක සුදු ඇඳුම න 17 මේක ඇඳගෙන ඉන්න කිව්වොත් එහෙම. ඒකෙන්ද ඒක සුදුසු විදිය බලලා ඔයගොල්ලෝ කටයුතු කරන්න. එච්චරයි. මේ භාවනාවේදී තියෙන එකම එකම නීතියයි තියෙන්නේ අනුන්ට කරදරයක් වෙන්න බෑ කියන එක විතරයි. ඔච්චරයි එකම නීතිය. වෙනනම් නීති එහෙම නැහැ. එකම නීතියක් තියෙනවා අනුන්ට කරදරයක් වෙන්න බෑ. දැන් අනුන්ට කරදරයක් වුණොත් එහෙම වැඩක් නැහැ නේද? මොකද අනුන්ට කරදරයක් වෙනකොට Tamanට කරදරයක් කරගෙන ඉවරයි. ඒ හින්දා එකෙක් වැඩක් වෙන්නේ නැහැ එතකොට. ඔන්නෝ ඒ වගකීම තියෙනවා. මොකද මෙතන කවුරුවක්වත් චූටි ළමයි නැහැ. ඒ හින්දා ඔක්කොම ඉන්නේ වැඩි හිටියෝ හැටියට ඉන්න අය. ඇවිල්ලා තින්නේ පළ ප්‍රයෝජනයක් නෙලා ගන්න. ඒකෙන් පළ ප්‍රයෝජනේ උපරිම නෙලා ගන්න. හරි. අ මෙතන ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට උත්තරේ දීලා යන්නම්. අනාගාමී අරහත් ඵලවලට යාමේදී ස්ත්‍රියක් වීම බාධකයක්ද එසේනම් එයි මිදෙන්නේ කෙසේද දැන් ප්‍රශ්නේ තියෙන්නේ අසූමා ශ්‍රාවිකාවම ඉපදුනේ ස්ත්‍රියක් හැටියට අසූමා ශ්‍රාවිකාවම ඉපදුනේ ස්ත්‍රියක් හැටියට දැන් ඉතින් ඒක බාධාවක් වුණා නම් ඉතින් අරිහත් උනේ කොහොමද මහා ප්‍රජාපති ගෝතිමි යසෝදරා තෙරණිය භද්‍රකච්චා තෙරණිය නේද ඒ වගේ ධම්මදින්න තෙරණින් වහන්සේ මේ වගේ කොච්චර ඉන්නවද අරියත් වෙච්ච ජීවිතේ හිටිය ආනන්ද මහතා අනාගාමී ඵලයේ හිටියේ එකම දේ තියෙන්නේ මේ අනාගාමී ඵලයෙන් පස්සේ ස්වභාවය වෙනස් එච්චරයි වෙන්නේ එතනින් පස්සේ ලිංග ભેද නැහැ එච්චරයි හිතන ආකාරය වෙනස් වෙනවා එතකන් තමයි ස්ත්‍රී පුරුෂ ඔය දෙකත් එක්ක යන්නේ එතනින් පස්සේ තියෙන්නේ අ කියන්නේ මේ මාර්ගඵලවලත් එක්ක කියන්නේ ඇත්තනම පුරුෂ කියන ස්වභාවය විතරයි. පුරුෂ කියන්නේ පිරිමි කියන එක නෙමෙයි. පුරුෂ කියන්නේ උත්තම. උත්තම පිරිපුන් කියන එකයි. පුරුෂ කියන්නේ. අන්න ඒ වගේ ඒ මේ ඒ ස්වභාවයට ඒ කියන්නේ අර උත්තම ගුණයන් වලටපත් වෙනවා. ඒතර උපත්යෙන් ඉපදිලා තියෙන ස්ත්‍රියක් වෙන්න පුළුවන්. උපත්යෙන් ඉපදිලා තියෙන පුරුෂයෙක් වෙන්න පුළුවන්. නමුත් අර උත්තම ගුණයන්ටපත් වෙනවා. ස්ත්‍රියකට සෝවාන් වෙන්න බැරි න ะ පුළුවන් නම් මොකක්ද තියෙන පදනම අරිහත් වෙන්න බෑ කියන්නේ. එහෙනම් ඒතර අපිට කියන්නේ ස්ත්‍රියකට සෝවාන්ුයි සකදාගාමි විතරයි. එතනින් එහා නෑ. එහෙමනම් කියන්න වෙනවා. හැබැයි අනාගාමි ඵලයේ හිටපු ගිහිවතේ හිටපු ස්ත්‍රියලුත් ඉන්නේ හිටියා. ඒ වගේම අරිහත් ඵලය පූර්ණ කරා. එතකොට ඒ ඒ අය සඳහන් වෙන්නේ නිතරම අර පුරුෂ කියන ගණේ. يعني මේ අනාගාමී ඵලයෙන් පස්සේ නම් ලිංග ભેද නැහැ. මොකද ඒක බ්‍රහ්මතලවල කවදාකවත් කියන්නේ අරියත් නොවි අනාගාමී ඵලය පූර්ණ කරත් මේ බ්‍රහ්මතලයේ ගියත් ලිංග ભેද කතාවක් නැහැ. ලිංග ભેද කතාව ඔක්කොම තියෙන්නේ කාම ලෝකේ පමණමයි. ඒ කියන්නේ සතරපා මනුස්ස දිව්‍යතල 6. ඔන්න ඔය ටිකේ ලිංග ભેද කතාව තියෙනවා. අනිත් ඒවා නැහැ. හරි. අපි අද වෙලාව ටිකක් සෑහෙන්න මේ ඉතුරු කර يعني ඉතුරු කරගන්න කරන්න තියෙන ටික ඔක්කොම කරන්න තියෙන හින්දා අපි ලොන්තර ඉක්මනට මේ භාවනාවට ඕන ගොඩක් කරුණු සාකච්ඡා කරන්නක් තියෙන හින්දා පුළුවන් තරම් ඉක්මනින් බුද්ධ ශාසනයේ අතිශයම වැදගත් වෙන සූත්‍රයක් ගන්න භාවනාවට ඕන කරන එක. සූත්‍රේ නම න චේතනා කරණීය සූත්‍රය. අංගුත්තර නිකාය 6 පිටුව 587. න චේතනා කරණීය සූත්‍රය. එතන මේ ඉස්සරහටම න කියලා වචනේ දාන්නෙම ඔව් චේතනා නැහැ කියන එකයි. චේතනා වකින් කරන දෙයක් නෙමෙයි කියන එකයි කියන්නේ. චේතනාවෙන් කරන දේකුත් තියෙනවා මොනවද? චේතනා වික්කවේ කම්මම් වදහ. චේතනාවෙන් කරන දේකුත් තියෙනවා. චේතනාවෙන් කරන දෙයට තමයි යන්නේ චේතනාම් වික්කවේ කම්මම් වදාන. දැන් මෙතන කියනවා න චේතනාකරණීය සූත්‍රය. ඉතින් මොකද්ද මේකේ කියන්නේ කියලා චුට්ටක් බලමු. එතකොට ලේසි. මහණෙනි සිල් සපන් සිල්වත් හට. සිල් සපන් සිල්වත් හට. ඕකේ pāli පැත්තේ තියෙන්නේ සීල සම්පන්නස්ස කියන වචනේ. හොඳේ. හට අවිප්‍රතිසාරය උපදීවායි. චේතනාවෙන් කෘත්‍යයක් නැත. මහණෙනි සිල් සපන් සිල්වත් හට අවිප්‍රතිසාරය ඉපදීම ධර්මතාවක්. කියන මේ සිල් සපන් කෙනෙකුට චේතනාවෙන් අවිප්‍රතිසාරය උපදීවායි චේතනාවෙන් මේ කාර්යයක් නොමැත ඒ සිල්සපන් කෙනාට අවිප්‍රතිසාරයේ ඉපදීම ධර්මතාවයක් කියන්නේ. කියන්නේ යමක් ලැබෙනවා යාට. හැබැයි ඔහු ඒක චේතනාවෙන් ප්‍රාර්ථනා කරන්නේ කරන්නේත් නැහැ. චේතනාවෙන් කරන්නේත් නැහැ. හැබැයි ඔහුට ඒක ලැබෙනවා. ඉතින් මෙතන ප්‍රශ්නයක් එනවා මොකද්ද මේ අවිප්‍රතිසාරය කියන්නේ? මේ අවිප්‍රතිසාරය කියන එක මේ හොයාගන්න ගියාම මේකේ තියෙන මේ විපලිතර ස්වභාවයක් තියෙන. ඒ කියන්නේ හිත විපරීතයකටපත් වෙනවා. විසිරෙන්න ගන්නවා. හිත සංසුන් නැහැ. මෙන්න මෙහෙම හිත සංසුන් වෙන්න කියලා. එහෙම හිතක් සංසුන් වෙන්න කියලා චේතනාවෙන් කටයුත්තක් නොමැත ඒක අවිප්‍රතිසාරය ලැබීම ධර්මතාවයක් කියන. එතකොට අපි මේ හැබැයි මේ කාටද මේක වෙන්නේ? සීල සම්පන්නස්ස කෙනාට. දැන් ඊළඟට අපිට හොයාගන්න වෙනවා දැන් මේක හැම කෙනෙකුටම වෙනවද? හැම කෙනෙකුටම වෙන්නේ නැහැ මේක. මේක වෙනව නම් වෙන්නේ සීල සම්පන්නස්ස කෙනාට විතරයි. වෙන කිසි කෙනෙකුට මේක වෙන්නේ නැහැ. හැබැයි සීල සම්පන්න නොවි මේ අවිප්‍රතිසාරය උපදින්නෙත් නැහැ. නා අවිප්‍රතිසාරය උපදින්න නම් මුලින්ම වෙන්න ඕනේ මොකද්ද? සීල සම්පන්න වෙන්න ඕනේ. මොකද්ද මේ සීල සම්පන්න වෙනවා කියන්නේ? මොකද සෝතාපන්න වෙනවා හරියටම හරි උත්තරේ එච්චරයි තියෙන්නේ අය වෙන මොකක් කරන්න ඒකට හරියටම සූත්‍රය තියෙනවා මම මෙතනින් ඒ සූත්‍රයට ගිහිල්ලා පෙන්නන්න සූත්‍රේ නම සීල සම්පන්න සූත්‍රය ඔය ඉතින් අය වෙන හොයන්න ඕනේ හරියටම සූත්‍ර තියෙනවා ඒවට මොකද්ද කියන්නේ මහණෙනි කරුණුපසකින් සමන්නාගත මහණ ආහුණෙය වේ පාහුණෙය වේ දක්ඛිනේ වේ අංජලිකරණෙය වේ ලෝක අනුත්තර පුඤ්ඤක් එත්ත මෙන්න මේකෙදි කියනවා මහණෙනි මෙසස්නේ මහන සීල සම්පන්න වෙයි. මතකද මෙසස්නේ මහන කියලා විස්තර කරා. ඒ කියන්නේ කවුද? අඩුම තරමින්. අඩුම තරමින් සෝදා. අන්න යාට තමයි සීල සම්පන්න වෙන්නේ. දැන් මෙන්න මෙතන මේ සීල සම්පන්න කියනකොට මෙතන තියෙන වචන සීල සම්පන්න කියලා. ඊළඟට තියෙන වචනේ මොකද්ද? සමාධි සම්පන්න. ඊළඟට තියෙන්නේ ආ දැන් අර අපිට පොදු පොදු වාක්‍යයක් එනවා. මොකද්ද? සීල සමාධි ප්‍රඥා. එදා පෙන්වුවේ මොකද්ද හරියක? ආ එතකොට මේ මේ සීල සම්පන්න වෙනවා කියන්නේ මොකෙන්ද ඒ සීල සම්පන්න වෙන්නේ මොකෙන්ද? ප්‍රඥා ස්කන්ධයෙන්. તો ප්‍රඥා ස්කන්ධයෙන් සීලයක පිහිටියා සීලයකින් සමාධියක එනවා සමාධියෙන් නැවත ප්‍රඥාවට එනවා. දැන් මේක අර අපි පටු අර්ථයෙන් සීල සමාධි ප්‍රඥා කියලා ගත්තොත් වැරදි. අර සාමාන්‍ය ලෞකික වශයෙන් අපි හිතන් ඉන්නේ සීලයක නිකන් ඉන්නවා කියලා. හැබැයි ඒ ඒ සීල මෙතන සීල සම්පන්න කියන්නේ ඒ සීලය නෙමෙයි. මේ සීල සම්පන්න කියන්නේ කාටද? <coughs> අඩුම තරමින් සෝතාපන්න කෙනාට. මේ කතා කරන්නේ. ඔව් ආර්යකාන්ත සීලේ පිළිදෙනවා කියන්න හරි. සීල සම්පන්න. එතකොට තියෙන්නේ ඇත්තටම සීල සමාධි ප්‍රඥාද හරියට වෙන්න ඕනේ ප්‍රඥා සම මේ ප්‍රඥා සීල සමාධිද? ප්‍රඥා සීල සමාධි. ඔන්න ඔය ටිකේ පිළිහිටියා නම් ඔහු සීල සම්පන්නයි කියලා කිව්වා. මතක ඇති ඔයගලන්ට මම මහා චත්තාරික සූත්‍රය අරගෙන පෙන්නුවා. සෝරි. චුල්ල වේදල්ල සූත්‍රය අරගෙන පෙන්නුවා ධම්මදින්න අතරින් වහන්සේගේ විස්තරයක් අරගෙන අන්න ඒකේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පය ප්‍රඥා ස්කන්ධයටයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සීල ස්කන්ධයටයි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමාධි ස්කන්ධයටයි එතකොට ඒක ඇත්තටම විස්තර වෙන්නේ සීල සමාධි ප්‍රඥා හැටියද ප්‍රඥා සීල සමාධිද ප්‍රඥා සීල සමාධි. ඒතකොට මෙන්න මෙතනදී අර මම මේ කොටසක් දාලා තිනවා. ඒතකොට මෙසස්නේ මහාන කියන්නේ කවුද? අඩුම තරමින් සෝතාපන්න කෙනා. ඒක සෝතාපන්න කෙනෙක්ම තමයි අතන හඳුන්වන්නේ කවුරු කවුරු හැටියටද? සීල සම්පන්න කියලා කියනවා. මේ අර මතකද අපි අර සංඝයා වඳින ගාථාවේදී කියනකොට කියන්නේ සංඝයා කෙනෙකුට අපි වඳිනකොට කියන්නේ සීලවන්තං ගුණවන්තං කියලා කියන්නේ. ආ. ඒ සීලවන්තං ගුණවන්තං කියන්නේ අර මේ ආර්ය ශ්‍රාවකෙක්ට කියන්නේ ඒක. නිකන් කෙනෙක්ට නෙමෙයි. හරි. ඉතින් මෙන්න මේකෙදි අර තිබුණේ කාරණේ මොකද්ද? අර සීල සම්පන්න වෙනවා ඊළඟට ප්‍රඥා ස්කන්ධයට එනවා ඊළඟට මේ මේ සමාධි ස්කන්ධයට එනවා ඊළඟට ප්‍රඥා ස්කන්ධයට ආය යනවා අවසානයේ. හැබැයි ඒ ප්‍රඥා කියන්නේ අර සම්මාදිට්ඨියටපත් වෙච්ච ප්‍රඥාව නෙමෙයි. සම්මාදිට්ඨියටපත් වෙච්ච ප්‍රඥාවෙන් තමයි සීල සම්පන්න වුනේ. ඒකෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ සීලය කියන කොටසට එනවා. ඊළඟට සමාධි කියන කොටසට එනවා. ඊළඟ සමාධිය වැඩිච්ච කෙනා දැන් මොකද කරන්නේ? ඊළඟ මාර්ගඵල පූර්ණ කර ගැනීම සඳහා නැවත ප්‍රඥාවේ යෙදෙනවා. අවසානයේ ප්‍රඥාව කිව්වේ ඒකයි. ඉතින් මෙන්න මේක අපි නැත්තම් සීල සමාධි ප්‍රඥා කියලා වරද්ද ගන්නවා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේ සිල් සපන් කියන්නේ කාටද? එතකොට සෝතාපන්න කෙනාට. ඒකයි මෙතන අර සීල සම්පන්න කෙනාට අවිප්‍රතිසාරයේද දැන් මෙන්න මේ ලෝකෙම මේ සීල සම්පන්න වෙනකොට දැනගන්නේ මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තා. මේ ලෝකෙම අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා දැනගන්න. අන්නේම ලෝකෙම අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා දැනගන්න දැනගත්ත කෙනාට දැන් අර හිත විසිරෙන්න යන තැනක ඔහුට අග්ගල මතක් වෙන්නේ මොකද්ද? අර මම ඕගලන්ට මේක අර මිස් කෙනෙකුත් දැන් උදේ ඇවිල්ලා මම ලේසි පොඩි ක්‍රමයක් කිව්වා. ක්ලාක් රජ වෙන්න යනකොට චාමන්ව ගෙන්නන්න ඕන කියලා. කිව්වනේ. ඒ චාමන් ආව ගමන් හිත විසිරෙනවද නැද්ද? හිත විසිරෙන එක නවතිනවද? ආවි ප්‍රතිසාරය ලැබෙනවා. ඒකට තමයි ප්‍රතිසාරය කියන්නේ. නැත්තම් හිත මොකද වෙන්නේ? විසිරෙන්න ගන්නවා. අරක හොයනවා මේක හොයනවා උපවිචාර කරනවා දඟලනකොට ඩක් ගාලා මොකද වෙන්නේ? ඒක කවුද මම එතන ඒ ක්‍යාමන් කියලා හැටියට මම හැඳින්නේ මොකද්ද? ප්‍රඥා ස්කන්ධයටයි තියෙන්නේ. නිරබ්බ සංකාරම අනිත්‍ය දුක්ඛයි අනත්තයි කියලා මෙනෙහි වෙනවා. ඒ මෙනෙහි වෙනකොට ඔහු ඒ අහගත්ත දහම් කාරණේ මෙනෙහි කරනකොට අවිප්‍රතිසාරය ලැබෙනවද? නැත්නම් අවිප්‍රතිසාරය ලැබේ ලැබේවා කියලා මොකක් හරි කරනවද? අහගත්ත බණපදයේ මෙනෙහි කරනකොට අවිප්‍රතිසාරය ලැබෙනවා. ඒකයි කිව්වේ චේතනාවෙන් කටයුත්තක් නොමැත ලැබීම ධර්මතාවයක් කියන්නේ. නේ? දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි නොකර අනේ මගේ හිත විසිර නොවේවා මගේ හිත විසිර නොවේවා හිත කොහෙවත් නොයාවා කී කී හිතුවොත් ඔය වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. නේ? මට එක එකක් මතක් නොවේවා. ඒක මතක් වෙනකොට මොකද කරන්න තියෙන්නේ? අර අනිත්‍ය දුක්ඛ අන්න ඒක මෙනෙහි වෙන තැන ආයු ප්‍රතිසාරය ලැබෙනවා. මේ ආයු ප්‍රතිසාරය එතකොට ලැබෙනවා. ඒකයි මේ කියන්නේ. හරි. එතකොට මෙතන එන්නේ ඇත්තට මොකද අර සීල මෙදස් නෙවන සීල සම්පන්න වෙනවා. එතකොට සමාධි ප්‍රඥා මම ඔය ඒක පෙන්වන්නේ. මෙන්න මේ කාරණේ ඇත්තටම මේ අවුරුද්දේ හතේ බුද්ධඝම පොතේ තියෙනවා. වැඩි දින සමහරට අපි ඒක කියවල නැහැ. මේ තින්නේ ඒක. ඒකත් දැම්මා. මොකක්ද තින්නේ මේකේ? මේ පැත්තේ ප්‍රක් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාවයි. ඊළඟට සීල. ඊළඟට දැන් තියෙන්නේ ප්‍රඥා සීල සමාධිය සීල සමාධි ප්‍රඥාවයි. දෙතිනේ හතේ පන්තියේ පොත කියුවේ නැහැ අපි ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ හතේ බුද්ධ ආගම පොතේ මේක තියෙන්නේ. මේ අවුරුද්දේ හතේ බුද්ධ ආගම පොතේ හොඳේ. දැන් අපි සීල සමාධි ප්‍රඥා කී කී ඉන්නවා. හැබැයි හැබැයි මේ කලින් පොතේ මෙහෙම නෑ හොඳේ. ඒකයි කලින් පොතේ තිබ්බේ අර විදිහට තමයි. අලුත් පොතේ තියෙන හොඳ වෙලාවට දැන් හරි වැරද්ද හැදිලා තියෙනවා කොහොම හරි කමක් නැහැ. වැරද්ද හැදෙන්න නේ ඕනේ. නැතුව මේකට මේ හර්තාල් කරන එකවත් නඩුවක් දාන එකවත් නෙවෙයි වැරද්ද හැදෙන්න විතරයි ඕනේ. ඒක තමයි මම කියනවා. ඒකයි මේ දාලම් පෙන්නුවේ ඒකයි මේ මගේ නෙමෙයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පොතක් නේ. ඒකින්ද මේ ඇත්තට මේක මේ මේ මම මේක දැක්කෙත් නෑ. මේ මගේ පුතත් හතේ තමයි. ඒත් මම දැක්කේ නෑ අර මේ අපේ මේ මහත්තයා එක අක්කා කෙනෙක් මේක දැකලා මොකද එයා දහම් පාසලේ උගන්වලා ආ මේක වෙනස් කළා නේ කියලා එයා දැකලා ඔක්කොටම කලින් එයා කිව්වා තමයි මාත් බැලුවේ පොත අරගෙන ආ හරි වෙනස් කළා එයා හරි හරි එක තියෙනවා අඩු ගන්න දැන් ඉඳන් හරියට ඇයිනේ එතකොට හතේ පන්තියේ උන් ටික හරිය හරියට එනවා අනිත් උන් කෙසේ වේලා එතන ඉඳන් හරි හරියට එනවා. ඔයෙන් හරි වැරදිච්ච තැන හරියට පටන් ගන්න එපා. එතනින් එහාට හරියයිනේ ඔබ හරියට එතකොට. ඒක කමක් නැහැ කියමුකෝ. මොක කොහොමත් හයිය අතු නමන්න බෑ කැඩෙනවා බරස් ගාලා. ඒ හින්දා පොඩ්ඩ ලපටියත් ඉඳන් නමාගෙන ගියාම ලේසි. මේ හයිය අතු නමන්න ගියාම මොකෝ වෙන්නේ? ඔය කැඩෙනවනේ දරදඬු වැඩි. දැන් ඉතින් අරම ඇවිල්ලා ඇවිල්ලා ප්‍රඥා සීල සමාධි කිව්වා පිස්සු කතා කරන්න එපා. අපි මෙයා එදා ඉඳන්ම මේ දැන් ඔක්කොම වෙනස් වෙන්නේ කියලා ඉතින් එන ෆයිට් එක. අනේ ඉතින් මේ හතේ පන්ති උන්ට එකක්වත් නැහැ හරිය කියලා දුන්නාම ඔවුන් යනවා හරියට. මොකරි ඒක වාසනාවක් කොයින් හරි හොඳ ඒක හම්බෙච්ච එක හරියටම හරි එතකොට මෙන්න අපිට දැන් මම මේක කිව්වේ අර වැඩිපුර කාරණයක් මේක කිව්වේ හරි දැන් අපි යන් ආයි මේ චේතනා කරන සූත්‍රය ඊළඟට කියනවා මොකද්ද මහණෙනි ප්‍රමුදිතයාට මේ ප්‍රබෝධයටපත් වෙන හිත ප්‍රමුදිතයාට මෙන්න මේ කියන ටික හොඳට අහගන්න හොඳේ මේ භාවනාවේදී වෙන්න ඕන දේ කියන්නේ ප්‍රම මම මේ මේ ඊයේ රෑ හදිස්සිය අද පින්ද මට මේකට මේ අන්ඩර්ලයින්වත් කරන්න හම්බුන්නේ නැහැ මම එහෙමම දැම්මා මහණෙනි ප්‍රමුදිතයාට මට ප්‍රීතිය උපදීවායි චේතනාවෙන් කෘත්‍යයක් නොමැත ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදීම ධර්මතාවයක් දැන් සමහර කට්ටිය ඇවිල්ලා කියනවා අනේ සෝ වඩනවා වඩනවා වඩනවා බලන්නකො ප්‍රීතිය එන්නේ නැහැ දැන් මොකද්ද ප්‍රාර්ථනා ප්‍රීතිය උපදීවා කියා දැන් බුදුහාමුදුරු කියනවා ප්‍රීතිය උපදින එකක් නෙමෙයි ප්‍රමුදිතයාට ප්‍රීතිය ලැබීම ධර්මතාවයක් දැන් ප්‍රමුදිතයාට තමයි ප්‍රීතිය ලැබෙන්න තියෙන්නේ නැතුව මේ ප්‍රීතිය උපදීවා උපදීවා කොට එන්නේ නැහැ. හැබැයි ප්‍රීතිය උපදින්න නම් හිත ප්‍රබෝධයකටපත් වෙන්න ඕන. ඒ ප්‍රබෝධයකටපත් වෙන්න නම් අවිප්‍රතිසාරය ලැබෙන්න. අවිප්‍රතිසාරය ලැබෙන්න නම් සීල සම්පන්න වෙන්න. දැන් සීල සම්පන්න නැත්තම් ඔය එකක්වත් නැහැ. ඇයි මුල වැරදි. මුල වැරදි හන්දා මැද වැරදි. එන අග ඔය කොහොමවත් වරදින්න එපා. ඊළඟට කියන්නේ මොකද්ද? මහණෙනි ප්‍රීති මනස් ඇත්තාට ප්‍රීතිය තියන අයට මාගේ නාමකය සංසිඳේවායි චේතනාවෙන් කෘත්‍යයක් නොමැත ප්‍රීති මනස් ප්‍රීති මනස්යන්ගේ කය සංසිඳෙන්නේ තෙල ධර්මතාවය. එහෙනම් අර ප්‍රීතිය තියෙන කෙනාට මේ පස්සද්ධිය නැగిලා එන එක ධර්මතාවයක්. දැන් ආයෙ ඇවිල්ලා නහයෙන් ඇඬුවොත් එම් පස්සද්ධිය නැහැ පස්සද්ධිය නැහැ ඔක්කොම තියෙනවා පස්සද්ධිය නැහැ කියලා. අනේ දැන් මේ හොයා ගන්නකොට පේනවනේ. හරියට මුල ලිහුවොත් ඉතුරු ටික ගාන්නට යනවා. මුල වැරදුනොත් ඔක්කොම වැරදි. ඒකයි මේ සූත්‍රේ ගත්තේ. නැත්තම් අරක ඕන මේක ඕන කියලා චේතනා ගොඩ නැගුවට ලැබෙන්නේ නැහැ. ඒකයි මේ. හරි ඊළඟට කියනවා මහණෙනි සංසුන් කය ඇත්තට සංසුන් කයක් තියෙන කෙනෙකුට නිකන් ඇයට නෙමෙයි සුඛ වේදනා විඳින්නේ ඒවයි චේතනාවෙන් කෘත්‍යයක් නොමැත මහණෙනි සංසුන් කය ඇති ඇයට සුඛේ උපදින්නේම තෙල ධර්මතාවය නායෙවිල කියනවා ඔක්කොමත් එනවා සුඛේන්නේ දැන් කොහෙද අවුල තියෙන්නේ ඔ ප්‍රීතිය නැහැ ඇයි ප්‍රීතිය නැත්තේ ප්‍රමෝදේ නැහැ ප්‍රමෝදේ නැත්තේ අයු ප්‍රතිසාරේ නැහැ අයු ප්‍රතිසාරේ නැත්තේ සීල සම්පන්න නැහැ. සීල සම්පන්න නම් අවිප්‍රතිසාර ඇයි ඒ? ඩග්ගාල චාමන්න ගෙන්නනවා. හිත විසිරෙන්න ගිය ගමන්. අන්න මේකෙන් නිදහස් වුණා. ප්‍රසාද හිත. අන්න ප්‍රීති වුණා. ඇයි ඒ? නිදහසේ ප්‍රීතිය. අන්න කාය කාය පස්සද්ධිය නැగిලා එනවා. කාය පස්සද්ධිය නැගින තැන මොකක්ද වෙන්නේ? සුඛය ලැබීම ධර්මතාවයක්. සුඛය ලැබීම ධර්මතාවයක්. එතකොට සුඛය එනකන් ඉන්න ඕනද එන්න කලින් හොයන්න ඕනද? ඈ? එන්න කලින් ආ එනකන් ඉන්න ඕනේ. ගහේ මල් ටික පිපෙනකන් ඉන්න පෝර දාලා. පෝර දාපු ගමන් මල් නැහනේ මල් නැහනේ මල් නැහනේ කිව්වොත් එහෙම. මලුත් නැහැ, ගෙඩිත් නැහැ කිව්වොත් එහෙම. ඊට වතුර එක දාලා පොවර ටික දාලා කියන චි බලන්නකෝ තාම මල් ආවෙත් නැහැ ගෙඩි ආවෙත් නැහැ මල් එන වෙලාවට එනවා ගෙඩි එන වෙලාවට එනවා දැන් මොකද කරන්න ඕන ඉවසීමෙන් ඉන්න එහෙම ඉන්න බැරි වෙච්ච එක මොකක්වත් නැහැ ඇයි හිත විසිරිලා ආවේ නැහැ කියලා හිත විසිරිලා ඊට පස්සේ මොකද ඇයි වෙලා තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එක මතක් වෙන්නේ කොයි හරි හිතේ තියෙන්නේ ඊට පස්සේ කියනවා මොකද්ද මහණෙනි සුඛය ඇත්තහට මාගේ සිත සමාහිතක් ඒවා. ඒ කියන්නේ සමාධිගත වේවායි චේතනාවෙන් කරණියක් නැත. සුඛය ඇත්ත උන්ට සිත සමාධිගත වීම ධර්මතාවය. එහෙනම් හිත සමාධිගත වෙන්නේ මොන එකද? හරි. දැන් ඔයගලන්ට ගිය සතියේ ගිය සතියේ භාවනා පාතබ්බ පළවෙනිම කොටස කරනකොට මම අහුවා භාවනාව කියන්නේ මොකද්ද කියලා. සමහර අය උත්තර දුන්නා හිත එකඟ කරනවා කියලා. කිව්වා නේද? ආ. දැන් හිත එකඟ වෙන්න නම් මොකෝ වෙන්න ඕන? සුඛේ තියෙන්න ඕන. සුඛේ තියෙන්න නම් ප්‍රීතිය තියෙන්න ඕන. ප්‍රීතිය තියෙන්න නම් නාමකය සංසිඳෙන්න. ඒක වෙන්න නම් ප්‍රමෝදයේ තියෙන්න. ඒක තියෙන්න නම් අයු ප්‍රතිසාරයේ තියෙන්න. දැන් අයු ප්‍රතිසාරයේ පිහිටන්නේ නැතුව හිත සමාධිගත වේවා. හිත කොහොම හරි එකඟ කරනවා. මං කොහොම හරි හිත එකඟ කරනවා. මේක චේතනාවෙන් කරුත්ත නෙවෙයි. ඒක ලැබීම ධර්මතාවය. නේද? දැන් ඔයගලන්ට මෙන්න මේක බැලුවාම තේරෙනව නේද? පොඩ දඟලන්නේ නැතු ඉන්න තියෙන්නේ කියලා. ඈ? දඟලන්නේ නැතු ඉන්න තියෙන්නේ. දඟලුවාම මොකෝ වෙන්නේ? ඔය තව එරෙනවා. දඟලන්නේ නැතු ඉන්න තියෙන්නේ පොඩ්ඩක් පාඩුයි. ඇයි? එකම අදහසයි ඔයගලන්ට ගන්න තියෙන්නේ. ලෝකේම අනිත්‍යයි දුක්ඛයි අනත්තනම් ඒකායන තීරණයකට එනවා අතහැර නොඇලී මිදී යනවා රෙන්න වෙන විකල්පයක් නැහැ. අන්නේ නිදාස් මානසිකත්වයේ හිත තියෙනකොට ඉතුරු ටික ගලාගෙන එයි. දැන් වැඩේ තියෙන්නේ එනකන් ඉන්න බෑනේ. දැන් හොයනවා. වැඩේ ආවේ නිවන් දකින්න. හොයන්නේ ප්‍රීති. හොයන්නේ සුඛ. ඔව් අර ගිය සතිය කිව්වක මතක ඇති මුඛ්‍ය නිමිත්ත මතක නැහැ. දැන් මුඛ්‍ය නිමිත්ත ඔල්ලේ තියෙන හැම වෙලාවෙම. මොකටද මං ආවේ? ප්‍රීතිය හොයන්න සුඛය හොයන්න නෙමෙයි නිවන් දකින්න අන්නේ නිවන් දකින්න තියෙන මගේ හිත නිවා ගන්න බැරි වෙන එකම බාධකේ මොකද්ද? මේ ලෝකේ නිත්‍යයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි කියලා ගන්න තැන. අන්න එතන අනිත්‍ය දුක්ඛ අනාත්ත දකින්න දකින්න අර විසිරෙන හිත අයින් වෙනවා ප්‍රසාදේ නැගෙනවා ප්‍රීතිය නැගෙනවා සුඛේ නැගෙනවා අන්න හිත සමාධිගත වෙනවා ඊළඟට මේකේ කියනවා සමාධි සිත් ඇත්තාහට යථාභූතව දන්නේ දක්මේ අය චේතනාවෙන් කටයුත්තක් නැත සමාධිත සිත් ඇත්තන්ට යථාභූතව දන්නේ තෙල ධර්මතාවය න වැදගත් දෙයක් කාටද මේ යථාභූත ඥාන දර්ශනේ පහළ වෙන්නේ සමාධි හිත් ඇත්තට වෙන කෙනෙකුට බෑ හිත සමාධිගත වෙලා දැන් හිත දුවන් දැන් හිත හිත හතර වටේ දුව දුව යථාභූතේ පේනවද යථාර්ථය පේන්නේ නැහැ භූතේ පේනවා ඒ කියන්නේ බොරුවක ජීවත් වෙනවා. භූත කියන්නේ අර පොඩි උන්ට කියන්නේ. ඒ භූත කතා කියන්න එපයි කියන්නේ. ඇයි ඒ? මු කියන ධර්මයක් කියන්නේ බොරු. දැන් උට භූත කතා කියන්න එපයි කිය අපි කරන්නේ මොකද? ඒකම තමයි වෙන version එකකින්. වෙන විදිහකට ඒකම කියනවා. අර භූතම තමයි. හරි. අන්න යථා භූත ධනිමේ දක්න. එහෙනම් මේ සමාධි හිතකට විතරයි යථාර්ථයයි භූතයයි වෙන් කරන්න පුළුවන්. එහෙනම් සමාධි හිතකට තමයි රූපේ ආස්වාද මාත්‍රයක්වත් නැහැ. ආස්වාදේ කියන්නේම මනෝමූලික ගොඩනගන භූතයක්ම තමයි. ඒක අනිච්චම බව තවත් වැටහෙන්න ගන්න. යථා භූත ඥාන දර්ශනේ පහළ වෙනවා කිව්වෙත් ඒකයි. දැන් මේක එහෙම මේ වටපිට බල බල හතර වටේ දුව දුව කරන්න පුළුවන් එකක්ද? ඒ කියන්නේ නෑ. එහෙම කරන්න බෑ. හැබැයි මේක හොඳට අපි පුරුදු වෙන්න පුරුදු වෙන්න මොකද වෙන්නේ? පාරේ ගියත් යථා භූත ඥාන දර්ශනේ යන්න පුළුවන්. මේක පුරුදු පුහුණු කරන්න වෙනවා. ඊළඟට කියනවා මහණෙනි යථා භූතය දක්නවුන දක්නුන්ට මෙන්න මෙතන සසරට කලකිරෙනවා කියලා තියෙන්නේ. මේ පාලියේ තියෙන නම් කලකිරෙනවා ඒක මම පෙන්නුව හැම වෙලාවෙම නිබ්බින්දති. දැන් මේ ඇත්තටම මේ සමාධි හිතකට ආපු කෙනෙකුට කලකිරෙන්න දෙයක් තියෙනවද? ද නිදහස වෙන දකින්නේ. ප්‍රීතිය ඇවිල්ලා, සුඛය ඇවිල්ලා, පස්සද්ධිය ඇවිල්ලා. දැන් ආයි මොකටද කලකිරේ? මේ ජීවිතේ කලකිරෙනකොට මට කියන්න අවංකවම තියෙන කනස්සල්ලද නැද්ද? මේ සමාධි හිතක කොහෙද කනස්සල්ල තියෙන්නේ? සමාධිද කනස්සල්ලක් තියෙන්න බෑනේ. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? අන්න මහණෙනි යථා භූතය දන්න දක්නවුන්ට මේක pāli පැත්තේ පැහැදිලිවම කියන මොකද්ද? නිබ්බින්දති. බැඳෙන්න සුදුසු නැතිම බව ප්‍රඥාවෙන් තීරණය කරනවා තව තවත්. ඇයි? මෙලෝ දෙයක් නැති රූප ටිකකට ආස්වාද මාත්‍රයක්වත් නැති රූප ශබ්ද ගන්ධ රස ටිකකට මොකට බැඳෙනවද? හැබැයි ඊට මෙහාදී හිතෙනවා ඊට මෙහාදී ඉන්නකොට හිතෙනවා අනිවාර්යෙන් ආ ඒවා භුක්ති විඳ ගන්න පුළුවන් කියලා. දැන් ඔයගොල්ලෝ මේ න්‍යාය ධර්ම වලින් දැක්ක එක තව තව Tamanටම තව ප්‍රත්‍යක්ෂ කරගන්න යන්නේ මේ. න්‍යාය ධර්මේ නැතුව මේක කරන්නත් බෑ. ඇයි සබ්බේ සංඛාරා ඒ ටික දැනගන්නේ අනිත්‍ය බව දැනගන්නේ න්‍යාය ධර්මයෙන්. දැන් න්‍යාය ධර්මයේ දැනගත්ත එක දැන් මොකද කරන්න යන්නේ? තව දුරටත් ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක ප්‍රත්‍යක්ෂ භාවය වැඩි වෙන්න වැඩි වෙන්න. නිබ්බින්දති. බැඳෙන පැත්තේ අයින් යන. මේ නිබ්බින්දති කියන එක මම කිව්වේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්තයි නම් අපේ ඒකාන තීරණය එන්නේ අතහැර නොඇලී මිදී යනවා වෙන වෙන විකල්පයක් නැහැ. වෙන විකල්පයක් තියෙනවද අපිට? ඈ? ඒතර අපි අනන්ත සංසාරයක් පුරාට නොකරෙත් මොකද්ද? ඕකමයි. අතෑර නොඇලි මිදී යන එක තමයි අපි කරේ නැති එක. දැන් අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒක විතරයි. ඇයි ඉතුරු ඒවා? ඔක්කොම එක්ස්පෙරිමන්ට් කරලා තියෙන්නේ. නේ අර අර කලින් සතියල කිව්වගේ දාන්න තියෙන 18 සංනියම නටලා ඉවරයි. අර 18. හැබැයි ගහපු පදේකුත් නැහැ. බෙරේ බලුවකුත් නැහැ පිටිපස්ස හැරලා බලනකොට. මොකක් නැහැ. තියෙන්නේ මොකද්ද? අසහනකාරී පීඩාවක් ගෙන දුන්නු මතක සටහන් ටිකක් විතරයි. ජීවිතේ බලන්න ඇත්තටම එහෙම නෙමෙයිද කියන්නේ. ඊළඟට කියනවා මොකද්ද? අන්නේ යථාභූතය <coughs> ඒ නිබ්බින්දති බව දැනගත්තට පස්සේ මොකද්ද කියන්නේ මහණෙනි? නිර්වේදයට පැමිණෙන විරාගයට පැමිණේවයි. මෙන්න මෙහෙම ඉන්න එක වෙලාවකදී මට විරාග හිතක්ම පහළ වේවා කියලා චේතනාවෙන් කටයුත්තක් නොමැත අර මහණෙනි විර්වෙන්දි වූයේ නොඇලේ යන දෙල ධර්මතාවය. ඒ කියන්නේ දැන් අර නිබ්බින්දති කියන තැනට ආවට පස්සේ බැඳෙන්නේ නැත්තම් ඇත්තම තියෙන්නේ මොකද? නොඇලෙන ගුණය. හරියට නිකන් ගත්තොත් අර නෙළුම් කොලේ උඩ තියෙන වතුර බින්දුව වගේ. නෙළුම් කොලේ කියන්නේ ලෝකේන ලෝකයේ උඩ ඉන්න ආර්යෙක් තමයි අර දිය බිඳුව. කොහෙට ගියත් ප්‍රශ්නයක් නැහැ. ඇයි? අර ඇලෙන ගතිය නැහැ ඒකේ. ඇලෙන ගතිය නැති හන්දා කොහොම තිබ්බත් අර මම උදාහරණයක් කිව්වේ. කොහොල්ල තිනවා කොහොල්ල තිබ්බට වැඩක් නැහැ. අතේ පොල් තෙල් ගෑවිලා ඉවරයි. කොහොල්ල තියෙනවා. කොහොල්ල තිබ්බට දැන් අපි මෙතෙක් කල් කරේ මොකද්ද? කොහොල්ල ටික පොල් තෙල් ටික ගා ගන්න නැතුවට නැතුව කොහොල්ල වලට බැන බැන හිටියේ. කොහොල්ල කොහොල්ලම තමයි. අපිට තියෙන්නේ අතේ පොල් දෙල් ටික ගා ගන්න එකක් මිසක් කොහොල්ලවල ප්‍රශ්නේ හොය හොයන එක නෙමෙයි. දැන් අපි මෙතෙක් කල් කරේ මොකද්ද? පොල් දෙල් ටික ගා ගන්න වෙනකොට කොහොල්ලවල ප්‍රශ්නේ හොය හොය ගියා. ආ මේ කොහොල්ල මෙහෙමයි, මේ කොහොල්ල මෙහෙමයි, මේ කොහොල්ල මෙහෙමයි. ඊගේ අතේ පොල් දෙල් කන්දක් නැති හන්ද මොකද වෙන්නේ? ඒ අතෙත් ගෑනවා ඒ අතේ ඒ අතේ ටික ගා ගන්න ගියාම ඊළඟ අතෙත් ගෑවෙනවා දෙකේ ගා ගන්න එහෙම මේ මූණ කැසුවා මූණෙත් ගෑවෙනවා හතර වටේම කොහොල්ල ගෑවෙනවා අන්තිර ඔක්කොටම බැන බැන බැන බැන ඊට පස්සේ අන්දම් පොල් තෙල් බෝතලේ අරගෙන ඉතින් උදේ ඉඳන් රෑ වෙනකම් බ්‍රස් එකක් දාගෙන අතුල්ලලා අතුල්ලලා යන්න හැබැයි මුලින්ම කොහොල්ල ටික ගෑවිලා තිබ්බන ගාගෙන තිබ්බන ප්‍රශ්නයක් නෑ නේද ඒක තමයි අර ඔයගොල්ලෝ අපි කියමනක් තියෙන්නේ අඬුව තියාගත් අඬුව ලැබුණාම අත පුච්ච ගන්න එපයි කියන්නේ. අඬුව තියෙනවා නම් අත පුච්ච ගන්න එපා. ඒ කියන්නේ මොකද්ද මේ? අනිච්ච දුක්ඛ අනාත්ම බව දැනගෙන අත ගන්න. එතකොට පිච්චෙන්නේ නැහැ. නැත්තම් අත ගන්න. අඬුව නැතුව. පිච්චෙනවම තමයි. ඊළඟට කියනවා මහණෙනි විරත්යාහට. ඒ කියන්නේ මේ නිර්වේදයට පැමිණෙනට විමුක්ති ඥාන දර්ශනය පසක් කරන්නේම චේතනාවෙන් කටයුත්තක් නොමැත විමුක්ති ඥාන දර්ශනය පහළ වීම ධර්මතාවය. එහෙමනම් මුල හරිනම් මැද හරි මැද හරිනම් අග හරි. මුල වැරදුනොත් මැද වැරදි මැද වැරදුනොත් අග වැරදි. හරි. දැන් මම ඔයගොල්ලන්ගෙන් චූටි ප්‍රශ්නයක් අහන්නම්. ඇත්තටම නිවන් දකින්න මොකද්ද කරන්න තියෙන්නේ? නිවන් දකින්න කියලා මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මොකද්ද කරන්න තියෙන වැඩේ කියලා මං අහන්නේ. නිවන් දකින්න කියලා මොකද්ද කරන්න තියෙන වැඩේ? ඈ? දැන් මොකක් හරි වැඩක් තියනවද නිවන් දකින්න කියලා අහන්න. නෑ. මොකද්ද කරන්න තියෙන එකම දේ? කර කර ඉන්න ගොංකන් ටික නතර කරන්න. ඔච්චරයි. අන්නේ කර කර ඉන්න ගොංකන් ටික නතර කරන්න ඕනේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධය ඔච්චරයි. නැතුව නිවන් දකින්න කියලා මේ මේ මේ හතර ගාතේ දාගෙන දඟලගෙන පොරක් නෙමෙයි තියෙන්නේ. හැබැයි හොඳට වැළුවාම තේරෙනවා අර ලෝකයේ දේවල් ටික ලබා ගන්න අපි කොච්චර නැටුමක් නටනවද? අර ලෝකයේ දේවල් ටික ලබා ගන්න කොච්චර නැටුමක් නටනවද? කොච්චර වෙහෙසක් ගන්නවද? මේ හැබැයි මේකට තියෙන්නේ මොකද්ද? ඒ ගත්ත වෙහෙසම අතාරින්නේ. ඒ ගත්ත වෙහෙසම අතාරින්නේ. අර බැලුම් බෝලයක් ගැට ගහලා තිනකොට නූල කැපුවට පස්සේ බැලුම් උඩ යන එක නතර කරන්න බෑ. දැන් වැඩේ තින්නේ ඇයි? නූල කපන්න කැමති නෑ. හොඳයි වටිනවා සාරයි අල්ලගෙන ඉන්නවා. ඒකට තමයි කපලා දාන්නේ. ඉතින් උඩ යන එක ධර්මතාවයක්. දැන් අපි හිතන ඉඳ උඩ යන්නේ බැලුම හැබැයි බැලුවට උඩ යන්න බැරි උනේ ඇයි? අර ගැට ගහලානේ. නිත්‍යයි සුඛයි අත්‍යයි හොඳයි වටිනවා සාරයි කියලා. එහෙනම් අර අනිත්‍ය දුක්ඛ නැත්තේ මේ කබල දැම්මා. කැපුවට පස්සේ හිතුවත් යනවා උඩ නොහිතුවත් යනවා. එහෙනම් මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛ නැත්තයි කියලා <coughs> ඔය අරමුණු හය කෙරෙහි බැඳෙන වැඩ පිළිලේ නිදහස් වෙන කෙනාට හිතුවක් දැහැන ලැබෙනවා නොහිතුවත් දැහැන ලැබෙනවා. ඇයි බැලුම කොහොමත් උඩ යන්නේ. එහෙනම් පස්සද්ධිය ලැබීම ධර්මතාවයක්. දුකේ ලැබීම ධර්මතාවයක්. මම ඒක හැම වෙලාවෙම කිය මේ ධ්‍යාන වඩා ගන්න භාවනා වඩා ගන්න හරියටම ඒකේ ටෙක්නික් එක අහුවෙන්න ඕන කියලා. නැත්තම් වෙන්නේ මොකද? අයියෝ අරක කරන්න හදනවා මේක කරන්න හදනවා මොනවා හරි කරන්න හදනවා අන්තිම නිවන් දකින්න කියලා බැරි නම් කරලා තියෙන්නෙම ආයි ලෝකෙටම බැඳෙන වැඩ ටික. නිවන් දකින්න කියලා. කරලා තින්නේ ඒ ටිකමයි. නේද? එහෙනම් මෙන්න මේ සූත්‍රය මට ඕන වුණේ ඒකයි විමුක්තමය මොකද්ද මේක මොකද අද භාවනා පාතබ්බ කොටසට මම යන්න කලින් මේ කොටස ඕන වෙනවා එතනදී. ඒකයි මේ මුලින්ම පෙන්වන්නේ. එහෙනම් මෙතන හොඳට දෙනවා ප්‍රීතිය නිකන් ලැබෙනවද? නෑ. එහෙනම් අවිප්‍රතිසාරය තියෙන කෙනෙකුට තමයි ප්‍රමෝදය ඇවිල්ලා ප්‍රීතිය උපදිලා පස්සද්ධිය ඇවිල්ලා සුඛය ලැබෙන්නේ. කියන්නේ අපේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම ටික හර දහම් කරුණු ටික හරියටම තේරිච්ච කෙනා සිල් සපන් කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ සිල් සපන් කෙනෙක්ට මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්තයි කියලා තේරුම් අරගෙන තීන හන්ද අවබෝධ වෙලා තිනවා නම් ඔහු අර බැඳෙන්න යන තැන්වල අර බැලුම් බෝලේ යටට ගැට ගහගෙන ඉන්න තැන්වල අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධය මොකද වෙන්නේ? ඒ සාරයි කියලා ඉන්න තැන අයින් වෙනවා. නිදහස. නිදහස් වෙච්ච ගමන් අර බැලුම උඩ යන එක නතර කරන්න බෑ. ඒක යනවම තමයි. ඉතින් දැන් Tamanට එහෙම සැහැල්ලුවක් දැනෙන්නේ නැත්තම් කොහෙද අවුල ඇත්තේ? ඉන්න තැන සාරයි. සමහරවිට ඉන්න පුටුව වෙන්න පුළුවන් හොඳේ. පාඩියලා ඉන්න පුටුව වෙන්න පුළුවන් සාර වෙලා තියෙනවා. හිත උඩ යන්නේ නැහැ. අර බැලුම් බෝලේ වගේම තමයි. අල්ල අල්ලගෙන ඉන්න පුටුවේ. දැන් ෆයිට් එක පුටුවත් එක්ක. නේ නැගිටලා යන්න බෑ පුටුව වෙන එකෙක් වාඩි වෙයිද දන්නේ නැහැ. වෙනකොට වාඩි වෙලා දැන් ඉවරයි. නැයිද හිත හිත වාඩි වෙන අනිත් පුටුවේ. වෙන අර පිටිපස්සේ තියෙන එකක. බැයින අනිත් ඔක්කොම කියනවා අනේ සැහැල්ලුව ආවා සූ කියලා. මේ මට ඉන්නේ නැහැ නේ මාර වැඩි. ඉන්නේ නැහැ තමයි අර පුටුවේ ඉන්නේ. <laughs> එහෙම විදියක් නැහැ. එහෙනම් මේ ලෝකයේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔය අවබෝධයෙන් විතරයි මෙතනින් ගැලවෙන්න පුළුවන්. එහෙම නැතුව යන්න බෑ. හරි. එහෙනම් මෙන්න මේ කොටස ඔගොල්ලෝ අතිශයම වැදගත් වෙනවා. දැන් මම ඊළඟ කොටසට යනකොට ඒකයි මේ කිව්වේ. එහෙනම් ඇත්තටම චේතනාවෙන් කටයුත්තක් නොමැත ලැබීම ධර්මතාව. හැබැයි මෙහෙම වෙන්නේ නැහැ. දැන් මේ කතාව තියෙන්නේ කාටද? අන්න සීල් සපන්නු වෙන කෙනෙක්. විතරයි මේ කතාව තියෙන්නේ. දැන් මෙහෙම කෙනෙක් ඉන්නවා. කවුරු හරි ඉන්න කෙනෙක් ඉන්නවා පුතත්ජන කෙනෙක්. මේ දහම තේරිලා නැහැ. ඔහු හිතනවා ඔහුට මේ සූත්‍රය අහුවෙලා ඔහු හිතනවා ආ චේතනාවෙන් කටයුත්තක් නොමෙත ලැබීම ධර්මතාවය. මං ඔන්න ඒක දෙට්ට වෙලා ඉන්නවා. ලැබෙන වෙලාවක ලැබෙන්නේ නැත. දැන් මොකක්ද? ඔය වැඩේ තියෙන පටන් ගත්තේ සූත්‍රයේ මැද්දේ. මේ කතාව ඔක්කොම අයිති කාටද? සිල් සබන් කෙනෙකුට. පුතත්ජනියෙකුට එහෙම නෙමෙයි. මට ওই හම්බෙන වෙලාවක හම්බෙන්නේ නැත නිවන මං ඉන්න ඕන ඔය ගෙදරට වෙලා. මටත් ওই තියෙනවනම් ලැබෙයිනේ. මං අහලා තියෙනවනේ චේතනාවෙන් කටයුත්තක් නොමෙත ලැබීම ධර්මතාවයක් කියලා. නේ නිවනට තණ්හා වෙන්න එපයි කියලායි මං අහලා තියෙන්නේ. ධර්මයට තණ්හා වෙන්න එපයි කියලායි මං අහලා තියෙන්නේ. මං ඕවත් අතහැරලා නින්නේ. ලැබෙනවනම් ලැබේ. එහෙම හිටියෝ ඔව්. හතර පහ විතර උරුම වෙන්නේ. මොකක්වත් උරුම වෙන්නේ නැයි කතාව දන්නේ නැහැ. මේ කියන්නේ යථාර්ථය තේරුම් ගත්තට පස්සේ කතාව. හැබැයි තේරුම් ගන්න කලින් අන්න කොහෙද සාකච්ඡාවක් තියෙන්නේ? ගිහිල්ලා මගේ ප්‍රශ්නේ කොහොම හරි උත්තරේ හොයාගන්න ඕනේ. අන්න ඒවට වැඩ පිළිලක් ඕනේ එතකොට. එහෙම නැත්නම් කොහොමද මේ වෙන්නේ මේ? නේ දැන් මෙහෙම තියෙනවා දැන් ආයෙ වරද්ද ගන්න දැන් මේ ඔක්කොම ආයෙ තියෙන කොහෙද මේ භාවනා කරන්න ආවට පස්සේ දැන් ගෙදර ඉන්නවා හෙට උදේ ආ ඊයේ කිව්වනේ චේතනාවෙන් කටයුත්ත කරනවද ලැබීම ධර්මතාවය මම ගෙදරට වෙලා ඉන්නවා භාවනාව යන්න තියෙනවා යයි ඕ නැත්තම් නෑ ඇති වෙන්නේ නැති <laughs> ගෙදරට වෙලා ඉන්නවා මේ කතා කරන්නේ ඔක්කොම මොනවද භාවනාවට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ කතා කරන්න වරද්ද ගන්න එහෙම එපා නැත්තම් ඉතින් බස් එකට එන්න ඕනේ චේතනාවක නැත්තම් බස් එකට නැත්තම් කොහොමද මෙතනට එන්නේ? ඒ ටික ඕනේ හොඳයි මේ කතා කරන්නේ මොකක් ගැනද? අන්න ප්‍රීතිය සුඛය ප්‍රමෝදය ගැන මේ කතා කරන්නේ. බස් එක හොයන එක ගැන එහෙම නෙමෙයි. ඒකට චේතනාව ඕනේ හොඳයි. ඒක ධර්මතාවයෙන් හම්බෙන්නේ නැහැ. ඒ ඇතුලේ හිටියට. මාව කවුරු හරි ධර්මතාවයෙන් ඇවිල්ලා එක්කගෙන යයි බස් එකට නග්ගගෙන කියලා හිටියොත් ඔව් එහෙමම ඉන්න පුළුවන්. <laughs> ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. හොඳට කියන කාරණේ තෝ වටහා ගන්න. කාරණේ කියන්නේ අන්න ඇවිල්ලා වාඩුණාට පස්සේ මට ප්‍රීතිය ඕනේ සුඛය ඕනේ මට අරව මේව ඕන කී කී හිතුවට ලැබෙන්නේ නෑ කියන එකයි මේ කියන්නේ. අන්න ඒක ලැබෙන්න නම් දැන් මොකද වෙන්නේ වාඩි වෙච්ච වෙලා ඉඳ හිතේ මේ විසිරෙනවා නම් අයු ප්‍රතිසාරයක් නැගෙන්නේ නෑ. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් ඒකෙන් අයින් වුණාම ඊටු ටික ලැබීගෙන ලැබීගෙන යනවා. ඒක තමයි මේ කියන්නේ. වරද්ද ගන්න එපා. වැරදි තැනට ඇප්ලයි කරලා එහෙම. හොඳේ? නැතනම් වැරදි තැනට ඇප්ලයි කරන්න පුළුවන් අහගෙන ඉඳලා. දැන් සමහර යන්තම් නිදිමත යහගෙන හිටියා. චේතනාවෙන් කටයුත්තක් නොමැත ලැබීම ධර්මතාවය කියන එක විතරයි ඇහුනේ. අනිත් ටික ඇහුන්නේ නැහැ. ප්‍රීති සුඛ මොකක්වත් ඇහුන්නේ නැහැ. වැරදි තැන අල්ලගත්තොත් මොකද වෙන්නේ? අර සතාගේ වලිගෙන් අල්ලගත්තා වගේ තමයි. අන්නේ. හරි. අපි අද අපේ කොටසට යමු. පරිමට ওই කොටස අනිවාර්යයෙන්ම මේ ඕනින්ද තමයි මම ඒක ඕගොල්ලන්ට ගත්තේ මොකද ඒ කොටස ඕන වෙනවා මේ මේ දැන් කරන කොටසට ඒකයි. භාවනා පහතබ්බ අවසාන කොටස. විමුක්තායතන සූත්‍රය. විමුක්තිය. ආර්ය ශ්‍රාවකේ විමුක්තිය ළඟා කරගන්න ආර්ය ශ්‍රාවකේ විමුක්තිය ළඟා කරගන්න ආකාර ටික විස්තර කරනවා. මෙන්න මේ ආකාර ටිකෙන් තමයි විමුක්තිය ළඟා කරගන්නේ. එතකොට එක එක්කෙනා විමුක්තිය ළඟා කරගන්න ආකාර වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපිට ඕන ඕන ආකාරයට බෑ මේ පස් ආකාරයට විතරයි. ආකාර ටිකක් කියන ඔය ආකාර වලින් එකක් විතරයි. මේ ආකාරය යනවා තවත් ආකාරයකින් කියලා විස්තර කරන්නේ ඔය ආකාරකකින් තමයි. එතකොට සමාහලට විමුක්තිය ගෙදර එකට ආවට නෝනට ලැබෙන එක ආකාරයක් වෙන්න පුළුවන් මහත්යට තව ආකාරයක් වෙන්න පුළුවන්. නේද? එහෙනම් මෙතනින් එහාට තනිකර තනියෙන් තනියෙන් ගේමත් ඉන්නේ මෙතන යාට. තනියෙන්. උදව් උපකාර අවශ්‍යයි. වැඩේ තින්නේ තනියෙන්. දෙන්නෙක් එක මේක කරන්න බෑ. කවදාකවත්. හරි? ඒකින්ද බලමු. අංගුත්තර නිකාය 3 පිටුව 32. මහණෙනි යම් විමුක්ති කාරණයන්හි අප්‍රමතව කෙලස් තවන වැර ඇතිව නිවන් කරා ගිය සිත් ඇතිව වාසය කරන මහණුන්ගේ අවිමුක්ත හෝ සිත විමුක්ත වේනම් අපරීක්ෂණකාරෝ හෝ ආශ්‍රව ආශ්‍රවයෝ පරීක්ෂණයට එත්නම් අනු අනුත්තපන හෝ අනුත්තර යෝගාක්ෂමෝ අනුප්‍රාත වේනම් විමුක්තායතනයෝ පස් දෙනෙකි. කිය තින්නේ පස් දෙනා. මෙතන කියන වචනය මොනවද? හිත අපරීක්ෂිතෝ වූ ආශ්‍රවයන්ගේ පරික්ෂණ. මතකනේ ආශ්‍රව කිව්වා මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව. අන්න ඒ වගේ ඒවා පරීක්ෂණය ඒවා නිදහස් වීම පිණිස විමුක්තායතනය පස් දෙනෙක් තියෙනවා. ඒ කියන්නේ විමුක්තිය ළඟා කරගන්න පුළුවන් පස් ආකාරයක් තියෙනවා. ඔන්නේ පස් ආකාරය බලමු. ඔන්න පළවෙනි එක. දැන් ඉතින් මේක පස් ආකාරය කියනකොට එහෙම නිදාගන්න එපා. හොඳේ නැත්නම් තමන්ගේ කොහාගන්න බැරි වෙයි. මගෙන් ඇවිල්ලා අහන්න එපා සර් ඒකෙන් මං ඉන්නේ කොයි එකේද කියලා. මම දන්නේ නැහැ. තමන්ම තමයි මේක බලන්න ඕනේ. ඒක මම කියන්නේ තනි තනි වැඩක් තියෙන්නේ කියලා. හරි. මෙන්න පළවෙනි එක කියනවා. මහණෙනි මෙසස්නේ මහාන හට සාස්ත්‍රූන් වේවායි අන්නතර ගරු සප්‍රාණික සබ්‍රක්‍මයේ වේවායි චතුස් ධර්මයේ දේශනා කරයි. මොන ධර්මයේද? වෙනේව කියන්න බෑ. හිතෙන හිතනේව කියන්න බෑ. චතුස් ධර්මයේ විතරයි. චතුරාර්ය සත්‍ය. නේද? හිතෙන හිතන ඒවා අර කතා මේ කතා බෑ. නේද? අර ඥාණය වැඩෙන කතා පුළුවන්. අර නිකන් ඥාන කතා බෑ. ඥාන කතා කියලා තියෙන්නේ. ඔය කන්න ගන්න ඒ ඥාන කතා බෑ. ඥාණය වැඩෙන කතා පුළුවන්. දුක්ඛේ ඥාණය, සමුදය ඥාණය, නිරෝධ ඥාණය, මග්ග ඥාණය වැඩෙන කතා පුළුවන්. අර ඥාන කතා වගේ කතා බෑ. මේ නැත්නම් කොයි විදියට ගනි දන්නේ නැහැ. මේක ඥාන කතා කියලාම කිව්වේ. බැරි බැරි එකයි යන්තම් හැරගෙන හිටියොත් එහෙම ඥාන කතා ඇහුනොත් එහෙම මේකයි. චතුස් ධර්මයේ දේශනා කරේ නම් හේ මේ දැන් අහන කෙනා ගැන කියන්නේ හොඳේ හේ ඒ පරිදි ඒ ඒ පරිදි දැන් මේ කියන්නේ බණ කියන කෙනා ගැනද බණ අහන් ඉන්න කෙනා ගැනද අහන් ඉන්න කෙනා ගැන කියන්නේ හොඳේ ඒ ඒ පරිදි දහම් පෙළ අරුත් පිළිවිදුනේ වෙයි මේ බණ අහන එකක් ගැන කතා කරන්නේ හොඳේ පෙළදම් පිළිවිදුනේද වෙයි අර්ථයේද පිළිවිදුනාය ධර්මයේ පිළිවිදුන ඔහුට අන්න ප්‍රමෝදය උපන්නේය අන්න අර කලින් කියපු කතාවමයි. මතකනේ කිව්වා අතන නචේතනාකරණීය සූත්‍රය මම කිව්වා දැන් මේක ඕන වෙනවා කියලා. අන්න ප්‍රමෝදයක් ඉපදුනා ප්‍රසාදයක් ඉපදුනා. ප්‍රසාදයක් ඉපදෙනවා. මේ ප්‍රසාදීතත් එක තමයි සෝමනස්සය උපදින්නේ. හැබැයි ඒ කියන්නේ අර ආස්වාද සෝමනස්සය නෙමෙයි. මොකද්ද? පෙර කරන ලද ඥාන සංප්‍රයුක්තව සෝමනස්ස සහගතව කරපු වැඩපිළිවෙලෙන් තමයි Tamanට නිවන් දකින දහමක් අහගන්න පසුතලයේ හැදිලා තියෙන්නේ අන්නේ පසුතලේ නිර්මාණය වෙලා උතුම් වූ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා චතුරාර්ය සත්‍ය දේශනාවක් අහන්න ලැබෙනවා. අන්නේ අහන්න ලැබෙනකොට හිතට ප්‍රබෝධයත් එක්ක මේ සෝමනස්සය උපදින්න ගන්නවා මෙයාට. ප්‍රමෝදය උපදිනවා. ප්‍රමුදිතයාට හට බලවත් ප්‍රීතියක් උපදිනේ. අර කියපු කතාවනේ ගානට සිද්ධ වෙන්නේ. අන්න චේතනාකරණීය සූත්‍රේ. එහෙනම් මේ බණ අහන වෙලාවේ වෙන දෙයක් කියන්නේ දැන් මේ. ප්‍රීතිය උපදිනේය. ප්‍රීතිය සිත් ඇත්තවුන්ගේ නාමකය සංසිඳේ. දැන් හරියටම නය චේතනාකරණීය සූත්‍රයත් එක්ක ගැලපෙනවද නැද්ද? දැන් නිවන් දකින්න ආපු කෙනාට ඒකායන මුඛ්‍ය නීති තියෙන්නේ නිවන නම්. ඔහුට මෙන්න මේ ටික ලැබීම ධර්මතාවය. හැබැයි නිවන් දකින්න කියලා ඇවිල්ලා වෙන වෙනම චේතනා කර කර හිටියෝ. දැන් මෙහෙන් චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට වෙන වෙනම කර කර හිටියෝ. ඔය එකක්වත් ලැබෙන්නේ නැහැ. Taman හරියට බණපදේ අහගත්ත වෙලාවේ තේරුණා නම් තේරිච්ච වෙලාවේ ආපු ස්වභාවය තමයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා සංසුන් කය ඇතියේ සුව විඳින්නේය. අන්න සංසුන් කය ඇතේ සුව විඳින්නේ. සුවය ඇත්ත උන්ට. හිත සමාධිගත වෙයි. එක වචනයක් එහෙම වෙලා තියෙනවද අර නචේතනාකරණීය සූත්‍රයත් එක්ක? ඈ නෑ නේද? ඔය අනුපිළිවෙලම නේද ඒක කිව්වේ. ඒ අනුපිළිවෙලටම තමයි තමන් කවදාරි දවසක බණපදේ තේරෙන්නේ. ඊළඟට මොකද්ද කියන්නේ? මහණෙනි යම් මේ විමුක්තායතයන් ය අප්‍රතවන අප්‍රමත වූ කෙලස්තවන වැරයතේ නිවන් කරා ගිය සිත් ඇති වාසනය කරන ඔවුන්ට අවිමුක්ත හෝ චිත්තය හෝ විමුක්ත නම් අපරීක්ෂා වූ ආශ්‍රය පරීක්ෂණයට යත්නම් අර ඒ කියන්නේ මොකද්ද? අවි මෙතෙක් අවිමුක්ත වෙච්ච, කියන්නේ අවිමුක්ත කියන්නේ විමුක්ත වෙච්ච නැති හිත, අවිමුක්ත හිත විමුක්ත වෙනවා. ඒ කියන්නේ නිදහස් වෙනවා. මෙතෙක් වෙලා අවිමුක්ත වෙලා තිබ්බේ. මුක්ත විමුක්ත වෙලා තිබුණේ නැහැ. එහෙනම් මෙන්න මේ කාරණේ කියන්නේ තනිකර මොකක් කරනකොටද මේ? බන ආහන වෙලාවේ. එහෙනම් එක කාරණයක් කියනවා තථාගතයන් වහන්සේ බන අහලා විතරක් පුළුවන් කෙලින්ම විමුක්තිය ළඟා කරගන්න ඒ කියන්නේ අරිහත්ත්වයට. වෙන මොනවත් ඕනේ නැහැ. මෙහෙම කවුරු හරි උත්මයෙක් දන්නවද? කවුද? දාරුචිය මහරහතන් වහන්සේ. කර්මස්ථානයේ වැඩුවද? ඈ? නෑ. මෙහෙම වැඩුවා. මෙහෙම කරා කවුද? සන්තති යමති. දාරුචිය මහරහතන් වහන්සේ. ඒ වගේම තව අර කවුද අර සර්කස් පෙන් මට යාගේ නම මතක නෑ. අර මේ මේ කම්බියක් උඩ සර්කස් පෙන්වන්නේ. අන්න ඒ වෙලාවේ හරියත් වෙන්නේ. මට යාගේ නම මතක නෑ හරියටම. මෙන්න මේ අය ඒ වගේ. ඒ කියන්නේ බන අහන මොහොතේ අරිහත්ම වෙනවා. එක සැරේ. ඒ කියන්නේ ඒ කට්ටියගේ ප්‍රඥාව එතකොට ගොඩාක් ඉහළයි. ගොඩාක් කියයි. එක බණපදයයි දෙකයි ඉවරයි. මෙතන මෙන්න මේ ගොඩේ නෙමෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්නේ. මම ඒ ඉන්න තැන පෙන්වන්නම්. මේ ගොඩේ නෙමෙයි. ඔන්න පළවෙනි විමුක්තිය. ඒ කියන්නේ මොකද්ද පළවෙනි විමුක්තිය ළඟා කරගන්න තියෙන එක කාරණයක් මොකද්ද? බණ ඇසීමෙන් විතරක්ම පුළුවන්. මේ තියන්නේ බණ ඇසීමෙන්ම පුළුවන්. අය වෙන මොකක්වත් ඕනේ නැහැ. එයාට. හැබැයි එතකොට ඒ කෙනාගේ ප්‍රඥාව ටිකක් මොකද ඒක අර පුද්ගල ප්‍රඥාප්ති කතායට විස්තර කරන අභිධර්ම පිටකේ මේ උත්මය සාමාන්‍ය විස්තර කරන්නේ අදි අදි ප්‍රඥා ධර්ම විදර්ශනා උත්මය හැටියට. අදි ප්‍රඥා ධර්ම විදර්ශනා කියලා විස්තර කරන්නේ. ටිකක් ප්‍රබලයි. ඔන්න පළවෙනි කාරණය. ඊළඟ තව කාරණයක් කියනවා. තවද මහණෙනි. භික්ෂූන්ට හෝ ශාස්ත්‍රූන්ව අන්නතර සත්බ්‍රහ්මචාරී උත්තරමේ දහම් මොකද්ද කියන්නේ? නොදෙසන්නේය. කවුරුත් බණ කියන්නේ නැහැ. හැබැයි වැදගත් දෙයක් කියන මොකද්ද? එතෙකුදු ඌද ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය විතර විසින් පරහට දෙසන්නේ. අනිත් කෙනාට කියන. තව කෙනෙකුට කියලා දෙනවා. දැන් මේ කියලා දෙන්නේ කියන්නේ බණ කියන කෙනෙක් ගැන. අහන් ඉන්න කෙනෙක් ගැන නෙමෙයි. අහන් ඉන්න කෙනා ගැන තමයි කලින් කිව්වේ. දැන් කියන්නේ හැබැයි දේශනා කරන කෙනෙක් ගැන. හැබැයි ඒ කෙනා කියන්නේ කාගෙන්වත් ධර්මය නොම දෙසන්නේය. ඒ කියන්නේ දැන් අර කවුරුත් සාස්ත්‍රූන් කෙනෙක් ඔහුට ධර්මයේ දෙසන්නේ නැහැ. හැබැයි එයා කරන්නේ මොකද්ද? එතෙකු දුවත් ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මයේ විසින් විතර විසින් පරහට දෙසන්නේ. අනුන්ට දේශනා කරනවා. හැබැයි ඔහුට අනුන්ට දේශනා කරන්න නම් මොකද්ද ඔහුට තියෙන්න ඕනේ? ඇසූ පරිදි දෙයක් තියෙන්න. එහෙනම් මෙන්න මේ වැඩේ පෘතජ්ජනේ කරොත් ගොඩේයිද? පෘථජ්ජනෙක් මේ වැඩේ කරොත් ගොඩේයිද? කවදාකවත් ගොඩ යන්න බෑ. ඒ කියන්නේ එයාට ගොඩ යන්න බෑ. කවදාකවත්. ඇයි? ඔහු තාම පෘථජ්ජන භාවයෙන් මිදෙන්න අසූපදී දහමක් ඔහුට නැත්තම්. ඔහුට ඒක කරන්න බෑ. හේතුව නිකන් මෙන්න මේ වගේ වැඩක්. ඔහු කොළඹ යන විදිය දන්නේ නැත්තම් තව කෙනෙකුට කොළඹ යන විදිය කියලා දෙන්න බෑ. අන්න ඒ වගේ වැඩක්. ඇයි? ඔහු කාගෙන් හරි අහගෙන තියෙන්න ඕනේ කොළඹ යන විදි. ඒක අහගත්තර මුලින් කෑල්ලේ. ඕන්න. අර බණ අහන වෙලාවේ. ඒක අහගත්තා. දැන් අහගත්ත දේ මොකද කරන්නේ? ඇසූ පරිදි, පිරිවැව් පරිදි ධර්මයේ විතර විසින් පරහට දෙසන්නේ. අන්න විස්තර විසින්ම අනිත් කෙනෙක්. මහණෙනි යම් යම් පරිද්දෙන් ඇසූ පරිදි පිරිවැය පරිදි ධර්මයේ විතර විසින් පරහට දෙසා නම් ඒ ඒ පරිධර්මයේ අර්ථ විසින් පිළිවිදුන්නේය ධර්මයේ පිළිවිදුනේ වෙයි අර්ථය පිළිවිදුනා ධර්මයේ පිළිවිදුනා ඔහුට ප්‍රමෝදය උපදිනේය දැන් මේ කියන කෙනාට මොකෝ වෙන්නේ ප්‍රමෝදය උපදින මේ බණ කියන කෙනාට ගැන කතා කරන්නේ ප්‍රමෝදය උපදිනවා ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදිනවා ප්‍රීතියට සංසුන් කය කය සංසිඳෙනවා සංසුන් කයක් ඇතිව සුව විඳිනවා සිත සමාධිගත වෙනවා එහෙනම් බණ කියන්නේ එතකොට සමාධි හිතකින් කිව්වේ ඒකයි. අන්නේ පංච නීවරණ වලින් තොරව යමෙක් කවුරු හරි දේශනා කරනවා නම් අන්නේ චිත්ත කිරණේ ප්‍රබල වෙනවා ආර්ය ශ්‍රාවකයාට තමන්ගේ නිවන් මඟ වඩා ගන්න විනීවරණ මොහොත අදා ගන්න ඔන්න ඕක ඔන්න ඔය හින්දා තමයි අකල්යාණ මිත්‍රේ කෝණ වෙන්නේ මේක පෙන්නලා දෙන්න. නැත්තම් හරියට හරි මාත්. නැත්තම් මෙතන අසු පරිදි එකක් වෙන්න බෑ. අසු පරිදි එකක් නැත්තම් ඉතින් මේ සස්නේ මහානගෙක් වෙලා නැහැ. අනිවාර්යෙන් ඒක වෙන්න ඕන කවුරු කරලා. හරි. ඊට පස්සේ සමාධිතේ මහණෙනි මේ විමුක්තය. අන්න එතකොට එයා බණ කියනකොට හැම වෙලාවෙම ඒ කියන කෙනත් මොකද කරන්නේ? අන්න තමන්ගේ අවිමුක්ත හිත විමුක්ත කරගන්න අවස්ථාව ලැබෙනවා. එයි අර දහම් කරුණු ගලපලා ගලපලා කතා කරනකොට සමහරට කෙනෙක් ප්‍රශ්නයක් අහනවා ඒකට උත්තර දෙනවා. අන්න තමන්ටත් සමහරලාට තව තව දහම වැටෙන්න අරගෙන අන්න දෙවෙනි කාරණේ හැටියට විමුක්තිය ළඟා කරගන්නවා. විමුක්ති ළඟා කරන දෙවෙනි කාරණේ මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට නිවන් දැක්ක උත්මයෙක් ඉන්නවා. මේ බුද්ධ ශාසනය. දන්නවද කවුද කියලා? මාළිය දේව මහරහතන් වහන්සේ. අන්නහන්. උන්වහන්සේ පරහට දේශනා කරනකොට තමයි අරියත් ඵලය පූර්ණ කරන්නේ. අනුන්ට කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ අරියත් වෙලා හිටියේ නැහැ. හැබැයි ඊට කලින් සෝවාන් සකදාගාමි ඵලවල ඉන්නේ නැති. අරියත් වෙන්න වනේ කියන වෙලාවේ. නැතුව දැන් පෘථජනෙක්ට බණ කියනකොට අරියත් වෙන්න බෑ. එහෙම පුළුවන් නම් ඉතින් මෙතන ඇසු පරිදි කැලල දාන්න බෑ. මේ ඇසු පරිදි කැලල දාලා තින්නේ ඒකයි. මොන ඇසු පරිදි. ඔහු කලින් අහගෙන තියෙන්න ඕනේ. නේ. දැන් උදාහරණයක් ඇරෙන්න මෙහෙමනේ. අපිට ඉස්කෝලේ කවුරු හරි ගුරුවරයෙක් එනවා නම් ගණන් කියලා දෙන්න. දැන් ඒ ගුරුවරයා ගණන් දැනගන්න ඕනද නැද්ද? ඒ ගුරුවරයා කාගෙන්ද ගණන් දැනගන්නේ නැත්තේ? ඈ ගුරුවරයන්. ඔය කොයි හරි කෙලවර හැම තැනම ඉන්නේ ඊටපු ගුරු පරම්පරාවෙන් ආපු අය. හරියටම නම් කියලා දීලා දෙන්නේ. එතකොට අපිට කියලා දෙන්නේ. හරි දෙන්නේ. හැබැයි ගුරු પરම්පරාවේ කොහෙන් හරි කෙනෙක් මේ මේ අවබෝධයක් නැහැ. අර කොපි කරලා කටපාඩමින් කියන්න පුළුවන් වෙනවා. දැන් ඔන්න ඔහම කියාගෙන ආවම මොකෝ වෙන්නේ? ගෝලේ හරස් ප්‍රශ්නයක් අහපු ගමන් ඉවරයි. ඇයි? ඔය සමහර ඉන්නේ ගුරු වෘත්තියේ නෙවෙයි සමහර ඉන්නේ අර පොතෝනේ උගන්වන්න. පොත නැත්තම් උගන්නන්න <laughs> බෑ. හැබැයි මේ පොත් එකක්වත් නැතුවත් ධර්මය හරියට තේරුම් ගත්තා නම් අසකරණාසේ දිවජාරීරිය මන ගැන කියලා දෙන්න. ඉතින් ඔය ඔච්චරනේ කතාව තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ආය ඔච්චරයි තියෙන්නේ. සතර සතිපට්ඨානය කිව්වා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37ම කිව්වත් මොකක් කිව්වත් තියෙන ඔය ඉන්ද්‍රියන් හයක් ගැන විතරයි. මෙන්න මේ ඉන්ද්‍රියන් හය වරද්ද ගන්න විදිය හරියටම දැනගෙන තියෙනවා නම් නිවැරදි කරගන්න විදියක් දැනගෙන තියෙනවා නම් එච්චරයි කියලා දෙන්න තියෙන්නේ. වරද්ද ගන්න හැමතැනම දුක හට ගන්නවා. නිවැරදි කර ගන්න තැන දුකෙන් නිදහස් වෙනවා. හටගත්තා නම් හටගත්තේ දුකක්, නිදහස් වුණා නම් නිදහස් වුනේ දුකකි. අන්නේ ලබාගත් සම්මාදිට්ඨිය සම්මා සමාධිය කරා හිත විසිරෙන්නේ නැතුව ගෙනියනවා. සමාධි හිතක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න දෙවෙනි කාරණේ. එතකොට මේ කියන්නේ මොකද්ද? අන්න දේශනා කරන කෙනෙක්ට කාට? එහෙම කෙනෙක්ටත් පුළුවන් මේක. ඒ ක්‍රමෙත් තියෙනවා. ඔන්න දෙවෙනි කාරණය. තව කාරණයක් තියෙනවා. තවද මහණෙනි මහණකට හෝ සාස්ත්‍රාණතර සබ්‍රක්‍මචාරී උත්‍රේ දහම් නොම දෙසන්නේය. කාටවත් දෙසන්නේත් නැහැ. ඇසූ පරිදි පිරිවැව් පරිදි ධර්මයේ විසින් පරහටද නොදෙසන්නේ. ඒ කියන්නේ බණ අහන්නෙත් නැහැ කියලා දෙන්නෙත් නැහැ. ඊළඟට කියනවා මහණෙනි යම් යම් පරිදි වැළඳු පරිදි ඇසූ පරිදි පිරිවැය පරිදි ධර්මයේ විසින් විතර විසින් සජ්ජායනා කරයි. මොනවද කරන්නේ? සජ්ජාය. හැබැයි සජ්ජායනා කරන්න නම් මොකක්ද තියෙන්න ඕනේ? ඇසූ පරිදි. මෙන්න මේ ක්‍රමවේදය අපි අනුගමනය කරනවා හෙට. මේ ක්‍රමවේදය අනුගමනය කරනවා හෙට. ඇයි? ඇසූපදී දහමක් තියෙනවා. ඒ දහමෙන් අහගත්තෙම ඇස නිත්‍යයි කියලාද අනිත්‍යයි කියලාද? දුකයි කියලාද සැපයි කියලාද? සාරයි කියලාද අසාරයි කියලාද? නැස අනිත්‍යයි දුක්ඛ අනාත්තයි රූප අනිත්‍යයි දුක්ඛ අනාත්තයි චක්කු විඥාන අනිත්‍යයි දුක්ඛ අනාත්තයි කියලා අන්න කසජ්ජායනා කරමු. හැබැයි ඒ සජ්ජායනා කරනකොට මොකද වෙන්න ඕනේ? සජ්ජායනා කරන සියලු දෙනාටම ඇසූ පරිදි සජ්ජායනා කරන්න ඕනේ. Tamanට ඕන ඕන විදිහට නෙමෙයි. අන්න ඇසූ පරිදි සජ්ජායනා කරොත් විමුක්තිය කරා යන්න පුළුවන් වෙනවා. නේද? දැන් අර මම ඔයගලගෙන් ප්‍රශ්නයක් අහන්නද? මම එදා අර දැන් සති දෙකකට කලින් ගිරිමානන්ද පිරිත කියලා දෙන්න කලින් ඊට ඉස්සෙල්ලා ගිරිමානන්ද පිරිත සජ්ජායනා කරේ කොහොමද? දැන් මම සති දෙකකට කලින් ඉස්සෙල්ලා ගිරිමානන්ද පිරිත කිව්වනේ. විස්තර කරන්න සම්පූර්ණේ නේද? එතකොට ඊට කලින් ගිරිමානන්ද පිරිස කිව්වේ කොහොමද? ඇසූ පරිදිද ඇසූ නැතුවද? ඔව් ඇසූ නැතුව. ඉතින් වෙන්නේ නැහැ තමයි විමුක්තිය පැත්තට යන්නේ නැහැ. වෙන වෙන ඒවා සිහි වෙන්නේ. හැබැයි දැන් ඕගොල්ලෝ ඒක හරියට තෝරගත්තා නම් දැන් ගිරිමානන්ද පිරිස කිව්වොත් කියන්නේ මොකක් කොහොමද? අන්න ඇසූ පරිදි කියනවා. අන්න ඒකාන රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්ඡන්ති ඉතිමස්මින් පංච උපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විරිත අයං උච්චතානන්ද අනිච්ච සංඥා කියලා කියනකොට එහෙනම් මෙන්න මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය බව දැනගෙන පහ කළ යුතුයමයි කියලා අනුපස්සනා කළ යුතුයි. ඒක පහ කරන්න ඕනයි කියලා තීරණයට ඇවිල්ලා තමයි සජ්ජායනා කරන්නේ. අන්න මනාලේ සරක. අර තමන්ගේ ආශ්‍රව ගොඩ නැගෙන්න ගිය එක ආශ්‍රව වලින් දුර වෙනවා. අවිමුක්ත වෙච්ච හිත විමුක්තිය පැත්තට යනවා. මේ දැන් ગાතා කියන්නේ. දැන් අපි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන්නේ. දැන් ඔය කියන්නේ අසු පරිදි නෙමෙයි නා. ගුණ්‍ය වාක්‍යයක් විතරයි. ඇයි මම ඉස්සරහට පෙන්නන ඇයි භගවා ගුණේ තේරෙන්නේ අරහං කිව්වේ ඇයි සම්මා සම්බුද්ධ කිව්වේ ඇයි අන්න සත්‍යඥානා කරනකොට ඒක තමන්ගේ විමුක්තිය කරා යනවා දැන් අපි සත්‍යඥානා කරනකොට බුදු පියාණන් වහන්සේගේ විමුක්තිය බැලුවෝ මේ සත්‍යයන් ගන්න කාට විමුක්තිය පිණිස? ආ දැන් අපි අරහම් බුදු ගුණය කියලා බුදුහාමුදුරන්ගේ විමුක්තිය බලනවා. දැන් බැලුවොත් මං අහන්නේ. ඒ උන්වහන්සේ විමුක්ත වෙලා ඉවරයි. දැන් අපි මොකද කරන්න ඕනේ ඒ ගුණේ? අපේ විමුක්තිය වඩා ගන්න. මේ සත්‍යයන්ට එච්චර වැදගත් වෙන එකයි කියන්නේ. ගාත වේවා, පිරිත් වේවා, කර්මස්ථාන වේවා මේ ඕනම දෙයක් අයිති. නේද? හැම දෙයකටම සජ්ජායනාවට අයිති වෙනවා. ඔය සජ්ජායනාදී වෙන වැදගත් මම වෙන පැත්තකින් කියන්නම් ඕනනම් දෙයක්. ඔයගොල්ලෝ නොහිතන දෙයක් කියන්නම්. එක්තරා ගායකයෙක්ගේ සින්දුවක් තියෙනවා. හරි. මේක මම කොහේ හරි කොළඹ සාකච්ඡාවේදී නම් දැම්මා. මෙහෙ එහෙම එකක් දැම්මේ නෑ කවදාවත් ඒ වගේ ඒවා. අහලා තියෙන සින්දුවක් මේක ඔයගොල්ලෝ. ඒක සින්දුවක් තියෙනවා. තොටිල්ලෙලි වැටෙන්නේ හා තව වැටවල් ගොඩක් ඇති තොටිලි වැටෙන් පණින පුතා ඒ වැටවල් බිඳිනු ඇති මොකක්ද තේරෙන්නේ කියනකොට තොටිල්ලෙලි වැටෙන්නේ හා තව වැටවල් ගොඩක් ඇති තොටිලි වැටෙන් පණින පුතා ඒ වැටවල් බිඳිනු ඇති දැන් ඇහෙනකොට මොකද්ද හිතෙන්නේ කියලා අහන්න පොඩ ඇසූ පරිදි හිතයි. දහමට අනුව. ආ ආ පොඩේ තොටි හරිද අන්න හරි ගන්න අදහස ගන්නන්නේ. මේ තොටිල්ලක ඉන්න කෙනාට කිසි දෙයක් කර කියා ගන්න බෑ. බාලේ අනාතයි. මොනවාක් කරගන්න බෑ. හැබැයි මෙහෙම ඉඳලා කිරි ටික බීලා කඳ පොඩ්ඩක් කෙලින් තියාගන්න පුළුවන් වුණාම ඔය තොටිල්ලෙන් පයින්නවාමයි. එහෙනම් අර සම්මත රාමු ටික සියල්ල බිඳලා උතුම් වූ සෝතාපන්න ඵලය ලබනවාමයි. අන්නේ තොටිල්ලෙන් පැන්න පුතාට තියෙනවා තව වැටවල් තුනක් පණින්න. සකදාගාමි අනාගාමි අරියයි. අවසාන කඩුල්ල ළඟට එනවා. පණින්න තියෙන්නේ. බුදුන් දවස මරදූවරු මපුතට මුණ ගැසෙනු ඇති උංගේසු සැටමායම් මගේ පුතුට අරුම නැති බුදුන්ටත් හම්බෙච්ච මර දූවරු මගේ පුතා වෙන්න එන මේ අරියත් උත්තමයක් වෙන්න එන කෙනාටත් හම්බ වෙනවා. උන්ගේ සූ සැටමායම් මගේ පුතුට අරුම නැති. බලන්න ඇසූ පරිදි දහම දකින්න. නැත්තම් කෑ ගහන්න එපා. මම සින්දු අහන්නේ නැහැ දැන් මට ඕ වැඩක් නැහැ. මේ හින්දුනේ මේකේ තියෙන අර්ථය. ඊළඟට කියනවා බිතසිතුවම් රූමෙන් සිට මිතුරෝ හෙට හතුරු වෙති උම් බඳිනා මල පුඩුවෙත් මගේ පුතා බැඳෙනු නැති බිතසිතුවම් වගේ ඉන්න හොඳ යාළුවෝ ඉන්නවා දැන් ඉතින් යාළුවා ගියා නිවන් දකින්න දැන් ඉතින් මොකෝ මූ එකට ඉඳලා ගියානේ කියලා අන්ති අදින ඒක ඒක මල පුඩු බඳිනවා කියන්නේ ආන උම් බඳිනා මල පුඩුවෙත් මගේ පුතා බැඳෙනු නැති මේ මොකද්ද මේ කියන්නේ පියාණන් වහන්සේ තමන්ගේ පුත්‍ර රත්නය දකින්න. බුදු පියාණන් වහන්සේ තමන්ගේ පූතාව දකින්න. පළවෙනි කඩුල්ලෙන් පැන්නේ මෙහෙමයි. ඊළඟ කඩුල් ටික පැනගෙන ආවේ මෙහෙමයි. අවසාන කඩුල්ල පනිනකොට මටත් හම්බෙච්චයි උඹටත් හම්බ වෙනවා. හැබැයි දහම දැනගෙන ආව කෙනෙක් හඳා ඒවැ බැඳෙන්නේ නැතුව උතුම් වූ අරියත් ඵලය පූර්ණ කරනවා කියලා කියන්නේ. නිකන් අපිට නම් ඕක නිකන් ඕක නිකන් සින්දුවක් දරුණු ඇලවිල්ලක් විතරයි. හැබැයි බුදුදහම තියෙනවා ඇතුලේ. බුද්ධ දර්ශනයේ තියෙනවා. මම පෙන්න්නේ ඇසු පරිදි සජ්ජායනා කරන කෙනට. ඒක සජ්ජායනා කරන්නේ නැහැ කර්මස්ථානට. හොඳේ. ඔව් මම කිව්වේ අර අහගෙන ඉන්නකොට පොඩ්ඩක් මේ මොකද්ද කියන්නේ? අර ඒක දිහා විවෘතව බලන්න. එතකොට මේ මොකද්ද කියන එක කතාව තේරෙන්නේ. මේ මුළු ඔක්කොම බණ පද ටික ඕක ඇතුලේ තියෙනවා තේරෙන්නේ නැතුණාට. අර අර මම එදා අර මේ මොකද්ද කිව්වේ මේ අර ඔබෙරාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත පෑරේදෝ කියලා කිව්වා. අන්න ඒ වගේ අර ඇසූ පරිදි සත්‍යයන දකින්නයි. අන්න එතකොට මහණෙනි යම් යම් පරිදි මහණකෝ ඇසූ පරිදි පිරියව පරිදි ධර්මයේ විසින් විතර විසින් සත්‍යයනා කෙරේ. අන්න මේ මේ සජ්ජායනා කරන කොටස අතිශය වැඩි අයියේ බුදු ගුණ සජ්ජායනා කරනවා ධම් ගුණ සජ්ජායනා කරනවා සංඝ ගුණ සජ්ජායනා කරනවා පිරිත් සජ්ජායනා කරනවා මෙහෙම ගොඩක් තියෙනවා සජ්ජායනා මේ ඒතර මේ හැම සජ්ජායනාකම තියෙන්න ඕනේ මොකද්ද අවසානයේ මොකද්ද විමුක්තිය එහෙනම් ගිරිමානන් සූත්‍රයේ තියෙන්න ඕනේ මොකද්ද විමුක්තිය ඇත්තට මේකේ තිබ්බේ විමුක්තිය නෙමෙයිද විමුක්තිය තමයි හැබැයි අපි අසූ පරිදි දහම අහලා නැති හන්දා අපිට ඒක හිතෙන්නේ එහෙනම් ලෞකික පටු අර්ථයක් විතරයි. බොහොම ලෞකික පටු අර්ථයක් තේරෙන්නේ. යම්මන හරි ICU එකේ ඉන්න මිනිස්සයවයි අර මෙහි ඕව තමයි තියෙන්නේ. ඉතින් බෝධිය වටේ ගිහින් මේ කියනෝ කියනෝ කියනෝ ලෙඩා හොඳ වෙන්නේ නැහැ. උත් මැරෙනවා. අපි ගොඩ යන්නේ අපිටත් වැඩක් උනේත් නැහැ. අන්තිමට පිරිතනන් සජ්ජායනා කරා පිරිත ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඇසූ පරිදි විතර විසින් නෙමෙයි සජ්ජායනා කරන්නේ. සජ්ජායනා නම් කරා. කෑල්ලක් අඩුයි. මොකද්ද? ඇසූ පරිදි විතර විසින් සජ්ජායනාව නැහැ. එහෙනම් දැන් ඕගොල්ලෝ හෙට ඇවිල්ලා බැරි වෙලා ආකාර. ඇසූ පරිදි විතර විසින් නැතුව සජ්ජායනා කරනවා. මොකද නැති වෙන්නේ? ඔව් විමුක්තිය නැහැ එතකොට. ඒ හින්දා බය වෙන්න එපා. අද කර්මස්ථාන ටික ඔක්කොම විග්‍රහ කරලා දෙනවා. නැත්තම් සජ්ජායනා කරනකොට වෙන වෙනම හිතුනොත් එහෙම. එහෙම බෑනේ. සජ්ජායනා කරන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ කියනවා සජ්ජායනා කරනකොට දැන් මොකද වෙන්නේ? ප්‍රමෝදේ උපදිනවා. ප්‍රමෝදේ උපදින කෙනාට ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය උපදිනාට නාමකය සංසිඳෙනවා. නාමකයෙන් සුව ලබනවා. සුව ඇතන හිත සමාධිගත වෙනවා. දැන් ඊතර මේ සජ්ජායනා කරන්නේ මොකක් උදෙසාද? නිවන් පිණිස විතරයි. නැතුව ප්‍රීතිය ගන්නද? දුක ගන්නද? නෑ. මේ ටික ලැබීම ධර්මතාවයක්. අරණ චේතනාකරණීය සූත්‍රයට අනුව. මේ ටික ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම ඇසූ පරිදි සජ්ජායනා කරොත් විතරයි මේක ලැබෙන්නේ. එහෙනම් ඇසූ පරිදි හරියට බණ ටික තේරලා තියෙනවා නම් මේ ටික ලැබීම ධර්මතාවයක්ම තමයි. ඒක ලැබෙනවාම තමයි. අපිට තියෙන්නේ ගහක් ඉඳලා ගහක් ඉඳලා ඒකේ වල් පැල වටේ එනකොට හොඳ සෝදිසියෙන් ඉඳලා වල් පැල ටික අයින් කරගන්න. ඒකට වතුර ටික දානකොට පෝර ටික දානකොට කඳේන කාලට කඳේනවා අතු වෙන කාලට අතු වෙනවා කොළ එන කාලට කොළ එනවා මල් එන කාලට මල් එනවා පළදරන කාලට පළදරන ඔය ටික ගහ වටේ තියෙන මල් පැල ටික සාත් අයින් කරන්නෙත් නැතුව පෝර ටික දාන්නෙත් නැතුව වතුර ටික දාන්නෙත් නැතුව ගහක් ඉඳලි ඉවරලා කම්බුලයක් දෙක් ගහගෙන මෙතනට එලා ගෙඩි ඒවා ගෙඩි ඒවා ගෙඩි ඒවා කී කී ඉන්නවා ඒක කිව්ව චේතනාවෙන් කටයුත්තක් නෙමෙයි ලැබීම ධර්මතාවය හැබැයි එහෙම කිව්වට gediyeන්නේ නැහැ. ඇයි? සාත්තුව නැහැ. එහෙනම් සාත්තුව හරිනම් ඵල දරනවම තමයි. නේද? එහෙනම් මග හරිනම් ඵල හරි. මග ඵල. එහෙනම් නිවන් මග හරිනම් ඵලය හරි. එහෙනම් නිවන් මග යන්න මොකද්ද සම්මාදිට්ඨිය ලබාගත් අවබෝධයෙන් හැම වෙලාවෙම මෙනෙහි කරන්නේ? අනිත්‍යයි දුක්ඛයි එහෙනම් මග ඵල ලැබෙනවම තමයි. මගඵල කියලා කියන්නේ ඒක. අය මෙහෙම ආවොත් එහෙම මට මග ඕනේ නෑනේ ඵල තිබ්බනම් ඇති. එහෙම උත් ඔය මග මට ඔය මග රස්තියාදුවේ ඉන්න මං කැමති නෑ මට කෙලිම ඵල ඕනේ. ඔව්. <laughs> ඔව් එහෙම වෙන්නේ නෑ හොඳේ. මග යන්නම වෙනවා ඵලේ ලබා ගන්න. හැබැයි මග කියලා අපිට ඕන ඕන මග යන්න බෑ. නේද? අර ඇසූ පරිදි එකක් හරියටම තියෙනවා. ඒකත් නිකන් එකක් තියෙන්න බෑ. සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාතිම තමයි. හරි. තව එකක් කියනවා. තවද මහණෙනි භික්ෂුහට ශාස්ත්‍රෝම වන්නතර සබ්‍රක් ගරු බ්‍රහ්ම උත්තමේ දහම් නොම දෙසන්නේය. ඒ වගේම පරහට නොද දෙසන්නේය. අනුන්ට කියන්නෙත් නෑ. දේශනා කරන්නෙත් නෑ. ඒ කියන්නේ බණ අහන්නෙත් නෑ, දේශනා කරන්නෙත් නෑ. නොද සජ්ජායනා කරන්නේය. ඔය තුනම කරන්නේ නෑ. ඉස්සලා කියපු තුනම කරන්නේ නෑ. ඒ කියන්නේ සජ්ජායනා කරන්නෙත් නෑ. දේශනා කරන්නෙත් නෑ. බණ අහන්නෙත් නෑ. ඒ කියන්නේ කන යොමු කරන්නෙම නෑ. කියන්නේ නැති හින්දා කට යොමු වෙන්නෙත් නෑ. සජ්ජායනා කරන්නෙත් නෑ. ওই තුනම කරන්නේ නෑ. තව එකක් කරනවා මොකද්ද? වැලිත් යථාසුත යථාවෘත ධර්මය විතර විසින් අනුවිතක් අනුවිචාර කෙරේ සිතින්ම අනුප්‍රේෂණය කරේ. ඒ මොකද කරන්නේ? හිතින් මෙන්න මේ ක්‍රමයට තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අරියත් වෙන්නේ. අරියත් ඵලය පූර්ණ කරන්නේ. සෝවාන් වෙන්නේ වණ ටික අහලා. දැන් මේ ටිකෙන් සෝවාන් වෙන්න බෑ ජීවිතේට හොඳේ. තනියම හිතලා. ඒක වෙන්නේ නෑ. මේ කතා කරන්නේ කවුරු ගැනද මේ? අන්න මුලින්ම තථාගතයන් වහන්සේ බණ කියනකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් වෙන්නත් පුළුවන් බණ ටික අහලා. දැන් සෝවාන් වෙච්ච කෙනා තව දුරටත් සත්‍ය මේ මේ තව කෙනෙකුට කියලා දෙනකොට ඊළඟ මාර්ගඵල වලට යන්නත් පුළුවන්. ඊට අමතරව අසා දැනගත් ධර්මයට අනුව සත්‍යයනා කරලා Taman ඊළඟ මාර්ගඵල වලට යන්නත් පුළුවන්. ඊළඟට තියෙනවා ඒ තුනම නොකර සත්‍යයනා කරන්නේ මනසින් විතරක්. ඉතින් මානසිකාර කරනවා තනියෙන් නිශ්ශබ්දව හැබැයි ඒ නිශ්ශබ්දව මෙනෙහි කරන්නත් ඕනේ මොකද්ද? යථාසුත යථා ධර්මය. අර නිතර මේ යථාසුත ධර්මය කියන එක පැහැදිලිවම පේන්න තියෙන එකක්. හොඳයි. ආයේ වෙන එකක් කරන්න බෑ. අනුවිචාර කරේන සිතින් අනුප්‍රේෂණය කරයි. ඒතර ඒ බලන්නේත් මොනවද? අන්න එහෙම කරනකොටත් මොකද? ප්‍රමෝදය උපදිනවා, ප්‍රීතිය උපදිනවා, කය සංසිඳෙනවා, සුව විඳිනවා, හිත සමාධිගත වෙනවා. එහෙනම් ඔය ආකාර හතරෙන්ම වෙනවා. හැබැයි හතර හතර ආකාරයක්. දැන් කෙනෙක් ඉන්න පුළුවන් ගෙදරක එයාට ධර්ම හොඳට වැටෙන්නේ සජ්ජායනා කරනකොට. අපි දැන් නෝනට සමහරලාට මේක හොඳට තව තව තේරෙන්නේ සජ්ජායනා කරනකොට එයාට. මහත්ය ඉන්න වෙන්න පුළුවන්. එයාට හිමීට සද්ද බද්ද නැතුව මානසිකාර කරනකොට තමයි එයාට තේරෙන්නේ. එතකොට දැන් බැරි වෙලාවක්වත් කියනවා මහත්තයා නෝන කියනවා නෝනට කියනවා මහත්තයා මේ ওই සජ්ජායනා කොල්ල හරියන්නේ නැහැ. මේ මං කරනවා වගේ හිමින් තත් නිස්සබ්ද. ඒ මොකද්ද ඒ කරන්නේ? ඔව් අනුන්ගේ නිවන් මඟ වෙන <laughs> තමන්ට තමන්ට ඕන විදිහට හදන්න නෑ. එහෙම හදන්න බෑ. එක එක්කෙනා පාරමිතාවේ ඇවිල්ලා තියෙන විදිය. එතකොට එයාට ගහම හොඳට වැටෙන්නේ සජ්ජායනා කරනකොට හයියෙන්. තව කෙනෙක්ට ඒක තේරෙන්නේ හොඳට කිසිම සජ්ජායනාවක් මොකක්වත් නැතුව අහගත්ත ටික හොඳටම ඇති දැන්. මානසිකාර කරනවා නිශ්ශබ්ද. ඒතකොට අරිය සමාල්ලාට කියන්නේ බලන්න ඔයා ওই මානසිකාර කර කර ඕම නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මං වගේ හයියෙන් සජ්ජායනා කරන්නේ. ඒක හරියන්නේත් නැහැ. අය දෙන්නම ඉන්නේ එකම විදිහට නා. ඒ දෙන්නම ඒ කියන්නේ දෙන්නම ඉන්නේ සජ්ජායනා. ආ එක්කෙනෙක් සජ්ජායනා කරනකොට අනිත් කෙනා සජ්ජායනා කළා සහයෝගයෙන් යන්නත් පුළුවන්. දෙන්නම ඉන්නේ මෙතන නා. නිශ්ශබ්දව නා. එයා ඒ කාමරේ මෙයා මේ කාමරේ සද්ද නැතුවයි. සජ්ජායනා කරනකොට එක ළඟ ඉඳන් සජ්ජායනා කරන්නේ. හැබැයි ওই දෙක දෙපැත්තේ හිටියාම දැන් සජ්ජායනා කරන කෙනයි අරයා ඉන්නෝ එකම ගෙදර. වැඩේ ටික අයියද ක්‍රම දෙක වෙනස්නේ. එක මේ මේ බුදුහාඳු පෙන්වන්නේ නැහැ මේ. Tamanට හරියනම ක්‍රමේ Tamanට හොඳට මේක වැඩෙන ක්‍රමේ මීට අනුකූලව Taman තෝරගන්න. තෝරගෙන අන්න Tamanට තියෙන. ඊළඟට දැන් අපි මේ මේ මේ මේ ක්‍රමෙත් අපි අනුගමනය කරනවා හෙට අර ක්‍රමෙත් අනුගමනය කරනවා. ඒ කියන්නේ සජ්ජායනාවත් අනු කරනවා මේකත් කරනවා. ඒ කියන්නේ කර්මස්ථාන සජ්ජායනා කරලා ටික වෙලාවක් නවත්තනවා. අන්නේ නවතර කරන වෙලාවේ මොකෝ කරන්න ඕන? අන්න තනියම මානසිකාරය කරන්න. ඊට පස්සේ ආයි සජ්ජායනා කරනවා ටික. ආයි නවත්තනවා. එහෙම පැය දෙකක් විතර එක දිගට කරනවා. ඊට පස්සේ බ්‍රේක් එකක් දෙනවා. ඊට තව පැය දෙකක් කරනවා. ඊට පස්සේ තව බ්‍රේක් එකක් දෙනවා. ඊට තව බ්‍රේක්. ඒ වගේ සෙක්ෂන් තුනක් හැම වෙලාවෙම මැද එනවා පැයක විතර වගේ බ්‍රේක් එකක්. ඒතර අර ඒ බ්‍රේක් එක වෙලාවෙත් මොකද්ද කරන්න පුළුවන් ඕනනම් කෙනෙකුට. ටක් ගාලා කැම ටික අරගෙන ආව අර අහගත්ත කාරණේ තනියෙන් පැත්තකට වෙලා වාඩි වුණා මානසිකාර කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ කාටවත් බාධාවක් නොවෙන්න. ඔව්. ඔව් මම දැන් කර්මස්ථාන කියන්නේ මොකද්ද කියන එක විස්තර කරනවනේ මාත් ඉස්සරහට. ඒක මේ හැමතැනම වෙන්න ඕනේ මොකද්ද අපේ? අර මේ මෙතන කියන දේ වෙන්න ඕනේ මොකද්ද? අවිමුක්ත වෙච්ච නැති හිත විමුක්ත වෙන්න ඕනේ. ආස කාමාශ්‍රව භවආශ්‍රව ගොඩනැගිච්ච හිත ඒකෙන් නිදහස් වෙනවා. ඒතකොට නිදහස් වෙන්න ක්‍රම තියෙනවා. බණ ටික අහනකොටත් වෙනවා. තව කෙනෙකුට දේශනා කරනකොටත් වෙනවා. සජ්ජායනා කරනකොටත් වෙනවා. මානසිකාර කරනකොටත් වෙනවා. මෙන්න මේ ආකාර හතරක් දැන් පෙන්නවා. විමුක්තිය ළඟා කරගන්න. ඇයි සම්මා විමුක්ති සම්මා ඥාන තියෙනවා. දැන් මේ සමාධි හිතගත කියන්නේ කොතනටද? අර ආරෂ්ඨාංගික මාර්ගයේ 8 වෙනි අංගයේ වෙච්ච සම්මා සමාධිය කරා එනවා. එහෙනම් ඒ සම්මා සමාධිය ඉඳගෙන දැන් මොකද කරන්න ඕනේ? තව අර විදියටම එක්කෙනෙක් මානසිකාර කරනවා වෙන්න පුළුවන් සම්මා සමාධිය ඉඳගෙන තව කෙනෙක් සජ්ජායනා කරනවා වෙන්න පුළුවන් තව කෙනෙක් කාට හරි කියලා දෙනවා වෙන්න පුළුවන් තව කෙනෙක් තව දුරටත් බණ අහනවා වෙන්න පුළුවන් සම්මා සමාධිය නම් තමයි මේක කරන්න වෙන්නේ මොන ආකාරයට හරි يعني කොයි ආකාරයෙන් කරත් ඒ සම්මා සමාධි හිතක විතරයි ආශ්‍රව ගොඩ නැගෙන විදියයි අර යථාභූත ඥාන දර්ශනේ පහළ වෙනෝගේ සම්මා සමාධියේදීනේ. අන්න හරියට මේ භූතේ වෙන් කරලා මේ යථාර්ථය හරියටම තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. තව දුරටත් හරියට නිකන් අර අපි ඉස්සරහා මැජික් එකක් පෙන්වනවා කවුරු හරි. හරි මැජික් එකක් පෙන්වනවා. දැන් ඒ මැජික් එක පෙන්වන මිනිස්සේ අපේ ඔක්කොගේම ඇස් බැඳුම් කරනවද නැද්ද? ඇහැ වහනවද නැද්ද? ඒක මොහොතකට හරි. අපිට හොයාගන්න බැරි වෙන්නේ. දැන් අපිට නිකන් මැජික් එක නිකන් ඇත්ත වගේද බොරු වගේද? දැන් ඇත්තම වගේනේ අය බොරුයි කියන්නත් බෑනේ නේද? මොකක් දැක්කෙත් නෑ මොනවත් දැක්කේ නෑ. හැබැයි මේක කට ඇතුලෙන් ගන්නවා අරව ගන්නවා මේවා ගන්නවා බිත්තර ගන්නවා අරව ගන්නවා කොහෙද යකෝ මේක තිබ්බේ අනේ මන් දන්නේ නැහැ දැක්කෙත් නැහැ ගිල්ලෙත් නැහැ කොහොම හරි ගන්නවා හැබැයි වැඩේ හොයා ගන්නත් බෑ අපිට ඇත්තටම අපිට හොයා ගන්න බෑනේ දැන් මෙහෙම කොයි වෙලාවක හරි මේ මැජික් එක පෙන්නකොට අපි හොඳට සුපිරික්ෂාවේ බලාගෙන ඉන්නවා. දැන් බලාගෙන ඉන්න වෙන්නේ ටිකක් විවෘතවද ඒක තුල එල්බගෙනද? නෑ බලාගෙන ඉන්න වෙන්නේ. අන්න විවෘත ඕපන්. අර දිට්ඨියම බලාගෙන හිටියොත් හොයාගන්න බෑ. අන්න ඒ වගේ අපි මේක විවෘතව බලනවා. විවෘතව බලනකොට මොකද වෙන්නේ? ආ මෙන්න මෙතන මේ ඇස් බඳුම කරන තැන අහුවෙනවා හරියටම. දැන් අපි ඇවිල්ලා ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා අර මැජික් එක පෙන්නකොට. දැන් සත් සුදස්සේම දන්නවද නැද්ද මම බොරුව කරන්නේ කියලා. ඇයි? යථාර්ථය දැක්කා. අන්න යථාර්ථය දැක්කම භූතය හොඳට පේනවා දැන්. හැබැයි අනිත් අයට පේන්නේ නැහැ. දැන් දෙර පේන්නේ ඇයි? භූතය යථාර්ථය දෙක මැද්ද යන්නේ. හැබැයි භූතය යථාර්ථය වෙන් කරගන්න පුළුවන් කෙනාට ඉස්සරහා හිටියට අඬන්න බෑ කොටින් බයි. ඒ කියන්නේ මේ රූප අපිට මැජික් පෙන්නනවද නැද්ද? තද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම අහු වෙනවද නැද්ද? ඒයි. අන්න. යථා භූත දර්ශනේ තවදුරටත් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. දැන් න්‍යාය ධර්මය අනුව තේරුණා, කතාව තේරුණා. ඇත්තට මේක අනිත්‍ය දුක්ඛ නැත්නම් හරි. දැන් මොකද කරන්නේ? ආව ඊට පස්සේ කඩන්න තියෙනනේ වස්තුකාම කඩන්න තියෙනවා ක්ලේශකාම කඩන්න තියෙනවා රූප රාග තියෙනවා අරූප රාග තියෙනවා නේද? අවදුරටත් යන්න වෙනවා. දැයි. දැන් ඊට හා කල්යාණ මිත්‍රයට උදව් කරන්නත් අමාරුයි. ඒ තනියෙන්නේ දැන් වැඩේ යන්න තියෙන්නේ. අන්න එතකොට අර හරියට මේක තව තව ප්‍රත්‍යක්ෂ වෙනවා. ආ මේකම තමයි වෙන්නේ කියන්නේ. එතකොට අන්න එකේ අර රූපය එහෙම හරියට මේක තේරුම් ගත්තට පස්සේ මොකද වෙන්නේ? තව තව යන්න යන්න ඉස්සරහට රූප කොච්චර තිබ්බත් මැජික් පෙන්වන්න බැරි වෙනවා. රූප තියෙනවා හැබැයි. මැජික් පෙන්වන්න බෑ. රූප තියෙනවා. රූප නැත්තේ නෑ. සද්දක් තියෙනවා, ගන්ධක් තියෙනවා, රසක් තියෙනවා, ස්පර්ශයක් තියෙනවා, සිතුවිලි තියෙනවා, ඔක්කොම තියෙනවා. එකම දේ මැජික් පෙන්වන්නේ නෑ. දැන් තේරෙනවද ඇයි බුදු පියාණන් වහන්සේ විඥානයේ මායාකාරයට දැම්මේ කියලා? ඈ? විඥාණයට ආහාර දෙන්නත් එපයි කිව්වා නේද? එතකොට අර මායාවට අහු වෙන්න අහු වෙන්න මොකෝ වෙන්නේ? ආර්ය ශ්‍රාවකයාගේ වෙනස වෙයි පෘතජ්ජනයාගේ වෙනස වෙන්නේ මොකද්ද? ආර්ය ශ්‍රාවකයා මායාව මායාව විදිහටම හරියටම දන්නවා. පෘතජ්ජනය මායාව කියලා දන්නවා. හැබැයි මායාව මොකද්ද කියලා දන්නේ නැහැ. ඔය හැමෝම කියන්නේ විඥානේ මායාව මායාව කියලා. මායාව මොකද්ද කියලා ඇහුවොත්? ආ එහෙනම් මේ ආසාදේ නැමැති මර උගුලෙන් සිද්ධ වෙන මෙන්න මේ වැඩේ තේරුම් අරන්නේ නැහැ. තේරුම් ගන්න නැති තාක්කල් අපිට මැජික් පෙන්වනවා. අපි ඉතින් කට ඇරගෙන කො මැජික් බලනවා. මොන හරි ලැබෙයි කියලා. අන්තිමට අරුවා මොකද කරලා තියෙන්නේ? අපිට බොරු ටිකක් පෙන්නලා අපේ සල්ලිත් අරන් ගිහිල්ලා. අපි කඩල කොටක් කාලා ගෙදර යනවා. කරපු දේකුත් මේ අර මිනිහ සල්ලි හම්බ කරපු එකට අපි අපුඩි ගහලා අපි ඔක්කොම ලොස් කරගෙන තසර ගමනක් හදාගෙන අපි ගෙදර ගිහිල්ලා. අන්තිමට මැජික් උත් පෙන්නන. ඒ වගේ තමයි අපිටත් මේ වෙන්නේ. ජීවිතේ. නේද? ඉතින් බුදුහාඳුර උපමාවක් දුන්නා නම් අපි ඒ උපමාව පොඩ්ඩක් පෑයෙන සැලකිලිමත් වෙලා මොකද ඒ ඒක මැජික් කාර්යයක් කියලා දැන් හරියටම මැජික් පෙන්නන මැජික් එක දැනගත්තට පස්සේ අර අපි ඒකට අනුගත වෙන එක එන්න එන්න ටික ටික අඩු වෙනවා. අන්න ඒකයි වෙන්නේ. ඇයි මම බොරුනේ පෙන්නන්නේ. හැබැයි බොරු පෙන්නනවා කියලා කිව්වට බොරුව දන්නේ නැත්තම් ඒත් අහුවෙනවා. යනෝම තමයි. ඒ බොරුව දන්නේ නැහැ. බොරුව දන්නේ නැති ඉඳ හැමෝම කියනවා තමයි බොරු බොරු කියලා. ඒ වුණාට යනවා. නේද? ඒ හොඳ හොඳම උදාහරණය ගන්නකො. දැන් මේ අද කාලේ හැමෝම කියන දේශපාලඥයෝ ඔක්කොම අපිව රවට්ටන. කියනෝ නේද? ලංකාවම කියනෝ නේද? අහුවෙනවද නැද්ද? ආයි. ඈ? ආයි අහුවෙනවද? හැබැයි ලංකාවම කියනවා. ලංකාවම කියනවා. කෝටි ගානම කියනවා. හැබැයි ඉතින් කෝටි ගාන මායි ඡන්දේ දෙනවා. යා යහු වෙනවා. හැබැයි කියනවා බොම කියලා. මුන් අපි අන්දනවා කියනවා බහිනවා. හැබැයි ආයි අඳිනවා. ඒ වගේ තමයි මේක. අර රූප ඉදිරියේ ආයි ඇඳ ගන්නවා ඊට පස්සේ. නේද? ඔන්න ඉතින් ඔන්නෝක අපි හොඳට තේරුම් ගන්න වෙනවා. හරි. ඊළඟ පස්වෙනි කාරණේ. තවද මහණෙනි භික්ෂුවට ශාස්ත්‍රු වේවායි අන්නතර ගරු ස්ථානික සබ්‍රක්‍මචාරී උත්තරමේ දහම් නොම දෙසන්නේය. කවුරුත් බණ කියන්නේත් නැහැ. යථාසුත ධර්මයේ පරහට නො නොද දෙසන්නේය. සජ්ජායනාද නොකරන්නේය. අනුවිතක් අනුවිචාරද නොකරන්නේය. අනුප්‍රේෂණේ නොකරන්නේය. ඔය එකක් අය කියපු කාරණා හතරම කරන්නේ. එතකදූද ඔහු විසින් අන්‍යතර සමාධි නිමිත්තක් මොනවට උගන්නා ලද්දේද මොනවට මෙනෙහි කරන ලද්දේද ඒ උපදාරිත වෙයිද ප්‍රඥාවෙන් මොනවට පිළිපදිනාද වෙයි මෙන්න මේ වැඩේ කරනවා මොකද කරන්නේ එතෙකු දුවද ඔහු විසින් අන්‍යතර සමාධි නිමිත්තක් ගන්නවා හැබැයි මෙතන පොඩි විශේෂත්වයක් තිබ්බා අර පළවෙනිම එකේ දැම්මේ මොකද්ද සබ්‍රක්‍මචාරය කියන්නේ ආර්ය උත්තමයේ දහම් දේශනා කරනවා කියලා දැම්මේ ඒතර ඉතුරු තුනේම දැම්මේ මොනවද? ඇසූ පරිදි යමක් සජ්ජායනා කරනවා ඇසූ පරිදි පරහට දේශනා කරනවා ඇසූ පරිදි මනසින් ਵਿਚාර කරනවා. ඒ තුනටම ඇසූ පරිදි කියන එක තිබ්බා. පළවෙනි එකේ ඇසූ පරිදි ඕනේ නැහැ කොහොමත් සබ්‍රක්මචාරී උත්තමේ දහම් දේශනා කරන්න. ඒතර පුතජන භාවයේ ඉන්න කෙනෙකුත් විමුක්තිය කරාම යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතෙන්දී ඇසූ පරිදි එකක් ඕන වෙන්නේ නැයි. දැන් ධාර්මීය මහරහතන් වහන්සේ ධාර්මීය කවුද බායිය නේ බායිය ඇවිල්ලා මේ බණ අහන්න බුදුහාමුදුර ළඟට එනකොට එන්නේ සුතවතර ශ්‍රාවකෙක්ද නෑනේ අසුතව පුතඥෙක් නේ හැබැයි අසුතව පුතඥයට හම්බෙන්නේ කවුද කල්යාණ මිත්‍රේ ඒ හින්දා ඔහුට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් හැකියාව ලැබුණා එතකොට ඔහුට ඇසූ පරිදි එකක් තියෙන්න ඕනේ ආයි ඇයි ඔහු පෙරණ වැසූරියක අහලා නෑනේ ඊට කලින් අහලා නම් නිවන් දැකලානේ දැන් දාර්ජී මම ඊට කලින් පෙර නොඇසු ඉරුදාම අහලාද? නෑනේ. ඒතොර එදා අර අස්සජි හාමුදුරන්ගෙන් බණ අහන වෙලාවේ මේ කෝලිත උපතිස්ස දෙන්න. ඊට කලින් ඇසු පරිදි එක අහලාද? නෑ. අන්න බණ අහන වෙලාවේ තමයි ඒක දැනගත්තේ. හැබැයි අනුන්ට දේශනා කරන්න හරි සජ්ජායනා කරන්න හරි තමන් මනසින් මේක මෙනෙහි කරන්න හරි අනිවාර්යයෙන්ම ඇසූ පරිදි කාරණයක් ඕනේ. හැබැයි මෙතන ඇසූ පරිදි එකක් නැහැ. මෙතෙන් තියෙන්නේ මොකද්ද? එතකුදුවද ඔහු විසින් අන්නතර සමාධි නිමිත්තක් මොනවට උගන්න? අන්න අන්නතර සමාධි නිමිත්තක් ගන්න. මේ ලෝකේ මේක මට හිතන කියන්නේ මේක මේ මම මේ කියන එක මේ විදිහටම ගන්න එපා. තමුණුත් බලන්න. මොකද අර අර තුනේ අර විදිහට වෙන්නත් මේක එහෙම නොවෙන්නත් හේතුවක් බලන්න ඕනේ. අර ඵල සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම මේ ලෝකේ පහළ වෙන්නේ ස්වඥාන අවබෝධයෙන්. කාගේවත් උදව්වක් ඕනද? නැහැ. ශ්‍රාවක පාරමිතාවේ එන සියලු දෙනාටම ශ්‍රාවක පාරමිතාවේ එන සියලු දෙනාටම කාගේ හරි උදව්වක් ඕනමද නැද්ද? යන හරියත් වෙන්නේ නැහැ ඕන නේද? පසේ බුදුවරයෙක්ට කාගේවත් උදව්වක් ඕනද? ඕනේ නැහැ. පසේ බුදුවරයෙක්ගේ සම්මා සම්බුදු කෙනෙක්ගෙයි උත්තමයෙක්ගෙයි වෙනස මොකද්ද කියලා බුද්ධ ප්‍රඥප්ති කතාවට විස්තර කරනවා. අන්න ඒකද කියනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ස්වයං ඥාණයෙන්ම මේක අවබෝධ කරගන්නවා අන් අයට දේශනාද කරනවා. ඒ වගේම පච්චේක බුද්ධ හේවත් පසේ බුදු පියාණන් වහන්සේලා විස්තර කරනවා කාගිවත් උදව් උපකාර ඕනේ නැහැ. තමන්ම මේක අවබෝධ කරගන්නවා ස්වයං ඥාණයෙන්. හැබැයි පාරක් කිසි කෙනෙකුට කියන්න යන්නේ නැහැ. ඒ පාරමිතාවේ විදිය. කියන්න බැරුනේ ඒ පාරමිතා එන විදිය. මොකද මේ පසේ බුදුවරු බුදු වෙන්නේ බුදු පියාණන් වහන්සේ නමක් වැඩ ඉන්න කාලෙක නෙමෙයි. ඒ හින්දා මිනිස්සු කරගන්න අකුසල් බොහෝ වැඩි. ඇයි? ඔය මේ මොකද්ද මහවග්ග පාළිය අරගෙන නෑ අපදාන පාළිය අරගෙන කියවලා බලන්න අන්න අර ඒ පසේ බුදුවරුන්ට ගොඩක් නිග්‍රහ කරපුවා තියෙනවා. ඇයි ඒ? උන්නාන්සේ පින්ඩපාතේ වඩින මොකක් කියන්නෙත් නැහැ කිසි දෙයක් නැහැ ඔහේ සද්ද නැතු යන. ඉතින් මිනිස්සු මොකෝ කරන්නේ? නිකන් කනව බොනව කියලා බයින්නේ. ඇයි බයින්නේ? පස්සේ ගෞතම බුදුහාමුදුරන් තිනවා මට මතක විදිහට දෙපාරක් හරි තුන් පාරක් හරි දෙපාරක් වගේ නිකන් මතක පසේ බුදුවරුන්ට නිග්‍රහ කරපු කර්ම විපාකයක් එනවා. ඔය සුන්දර පරිබ්‍රාජිකාව බයින්නේත් පසේ බුදුවරෙක්ට කරපු නිග්‍රහයක් හන්දා. ඔය විදිහටම තමයි බයින්නේ නිකන් පින්ඩපාතේ වඩිනවා වැළලා කාකා බීවි ඉන්නවා මේ මොනවාක්වත් කරන්නේත් නැහැ කිසි දෙයක් කියන්නේත් නැහැ මිනිසුන්ට කියලා බයිනවා. ඒ බෝසතාණන් වහන්සේ එක්තරා අත්භවයකදී සංගීත ගුරුවරයෙක් හැටියට ඉන්නකොට තමන්ගේ ගෝලේ ලව්ව තමයි ඊට පස්සේ තමනුත් බැලලා ගෝලේ ලව්වත් බාන්න. අන්න ඒ හින්දා සියලු ආර්ය ශ්‍රාවකයන් ඉදිරියේ ආනන්ද හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සියලු මහා උත්තමයෝ ඉස්සරහාම තමයි නිග්‍රහයකටපත් වෙන්නේ සුන්දර කියන මේ පරිබ්‍රාජිකාව ඇවිල්ලා බැන වදින්න ඔන්න ඔතනදී. අර ඔක්කොම ඉස්සරහයි තමන් එදා හිටපු ගෝලියෝ ටික අල්ලලාමනේ ඔක්කොම බැන්නේ. ඒ ඔක්කොම ඉස්සරහා තමයි බැනුම් අහන්න වෙලා තියෙන්නේ. මේක පෙන්නනවා මේ මොකද්ද මේ අපදාන පාළිය විස්තර කරන ගොඩාක් අය බුදුන් දාපු කර්ම විපාක විස්තර කරන තැන. ඒක ඕනනම් මේ මම කොළඹ එකේ කරලා ඇති කර්ම විපාක කියලා විස්තරයක් කරලා ඇති අන්න එතනද බුදුන්ට ආපු කර්ම විභාග ටික ඔක්කොම වෙනමම විස්තරයක් කරලා ඇති කොළඹ කරපු එකේ ඊපස්සේක බලන්න අරගෙන අන්න එකේ විස්තර කරලම තියෙනවා මාත්‍රකාව යටතේම ඔහොමම තියෙනවා તો මෙතන කියනවා එතෙකු දුවද ඔහු විසින් අන්නතර සමාධි නිමිත්තක් ගන්න හරි දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් එනවා එක්තරා වෙලාවක හැබැයි ඒ එනකොට මොකද වෙන්නේ ප්‍රඥාව ලැබෙන්නේ හැබැයි හොඳ නිකන් නෙමෙයි හැබැයි කාගෙන් අක්ක බනහන්නෙත් නෑ දැන් එහෙම මෙතන දැන් කියනවනේ එහෙමනම් කියනවනේ මේ ඇසූ පරිදි කියලා ඇසූ පරිදි කැලලක් දාන්නෙත් අන්නතර සමාධි නිමිත්තකුත් තියෙනවා. වඩන්නත් පුළුවන්. එක්තරා අවස්ථාවක් තියෙනවා මේක ත්‍රිපිටකයෙන් සඳහන් වෙන එක්තරා අවස්ථාවක් පසේ බුදුවරේ බුදු වෙච්ච විදිහ. එකම අවස්ථාවක් තියෙනවා. විස්තර කළා. මම රජ කෙනෙක්. ගෙදර ඉන්න අර අගම් මේ අද මේ වැඩට ඉන්න කෙනා පිටිකොටනවා. පිටිකොටනකොට අතේ තියෙනවා වලලු දෙකක්. එයා පිටිකොටන මේ වලලු දෙක හෙල්ලෙනවා. එකකට එකක් මෙහෙම ගැටෙනවනේ. පළලු දෙක හෙල්ලෙනවා සද්දෙයි. දැන් මේ රජ්ජුරු ඕක දිහා බලන් ඉන්නේ. බලන් ඉන්නට ඕක දකිනවා අගමෙහෙසිය. තමන්ගේ භාර්යාව. මේ පිටිකොටන ගෑනු කෙනෙක් දිහා දැන් බලන් ඉන්නවා කියලා. අර වලලු දෙකක් දිහා දැන් බලාගෙන ඉන්නකොට හොඳ වැඩක් කරන්නම් කියලා. මෙයා අත් දෙක පුරෝගල වලලු දෙක වලලු දාගෙන ඇවිල්ලා පිටිකොටනවා. අත් දෙක පිරෙන වලලු ගොඩාක් දාගෙන ඇවිල්ලා පිටිකොටන්න ගන්නවා. ඔන්න ඔතනදි කියනවා අර දෙකක් ගැටෙනකොට තිබ්බ එකයි මහ ගොඩක් ගැටෙනකොට තියෙන ස්වභාවයයි අතර වෙනස තේරුම් අරගෙන ඔන්න ඔය මොහොතේදී තමයි පසේ බුදුවරෙක් බවට පත් වෙන්නේ. දැක්කද? දැන් බණක් මොකක්වත් නැහැ කිසි දෙයක් අහගත්තෙත් නැහැ. හැබැයි අර සමාධි නිමිත්තක් ගත්තා. ඒක අරගෙන සංයෝජන ධර්ම 10 මේක සැරේ මිනනවා. දැන් වැරදිලා හිතන්න එපා. අපි පිටි කෙටුවට ඒක වෙන්නේ නැහැ. මොකද ඒක මොකද ඒක අපි පරේ බුදුවරුන් වෙනව නෙමෙයිනේ. අපි පීටි පල්ලලු නෙමෙයි මේක රත්තරන් පෙරෝගෙන ඉඳලා එහෙම වෙයිද දන්නේ නැහැ. හරිද? ඒකේ මේ පෙන්වේ එහෙම සිද්ධියක් ත්‍රිපිටක ඇතුලේ පැහැදිලිවම තියෙනවා. දැක්කද අර අන්නතර සමාධි නිමිත්තක් නේද ගන්නෙ? එතකොට ඔහුට ඇත්තටම අර මේ වෙනම එකක් ඕනේ නැහැ. වෙනම කියන්නේ දැන් කාගෙන්වත් අහගන්න ඕනේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක් එනවා. ඔය දේවදත්තට බුදු හැමෝම අහනවා ඇයි මෙච්චර බණ කියන්නේ කියලා. මෙච්චර ආනන්තරේ පාප කර්මත් කළා බුදුහාමුදුරන්ට මෙච්චර නිග්‍රහ කළා. ඇයි දේවදත්තට මෙච්චර බුදුහාමුදුරෝ බණ කියන්නේ කියලා. අන්න එතන තමයි කියන්නේ මොකද්ද? දේවදත්තට බණ කියන්නේ మతు ප්‍රඥා උදෙසා. අන්න මේ පසේ බුදු උත්තමෙක් වෙන්නේ න කෙනෙක්. අන්න එදාට අර ධම්ම ලෝකේ තමයි බුදු ඥානන්තර හදලා දෙන්නේ. ඇයි ධම්ම ලෝකේ ඝට්ටණය වෙනවා. අන්නේ ධම්ම ඝට්ටණය වෙන තැන තමයි මෙතන මොකද්ද? ප්‍රඥාව පහළ වෙන්න ගන්න ටක් ගන්න. එතකොට එතනට අර වගේ එකක් ඕනේ නැහැ. දැන් අපි එහෙම පාරමිතාවකින් නෙමෙයි නම් එන්නේ. බුදු වෙන්නත් නෙමෙයි නම් එන්නේ. කියන්නේ සම්මා සම්බුද්ධත් නෙමෙයි වෙන්න නම් එන්නේ. ශ්‍රාව මොකද්ද මේ පච්චේක බුද්ධත් නෙමෙයි වෙන්න නම් එන්නේ. තම තම අපි දන්නේ නැහැ. මගේ එන්නේ එහෙම නෙමෙයි නම්. අන් සියලු දෙනාටම තියෙන්නේ අර ටික තමයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේක එක්තරා විමුක්තායතන සූත්‍රයේ විස්තර කරනවා. ඒකත් විස්තර කරලා දෙන්නම්. විමුක්තායතන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය විස්තර කරනවා මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමු සත්කාය දිට්ඨිය කඩාගත් ආර ශ්‍රාවකෙක් ඉන්නවා කියලා. සත්කාය දිට්ඨිය කැඩලා උගල. හැබැයි ඔහුට සත්කාය ප්‍රහීන නෑ තාම. සත්කාය වෙනයි සත්කාය දිට්ඨිය වෙනයි. මේ රූප රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව හොඳයි වටිනවා සාරයි කියලා ගත්ත හැඟීමත් එක දිට්ටිගත වුණාට පස්සේ තමයි සත්කාය දිට්ටි කිව්වේ. හැබැයි සත්කාය දිට්ඨිය අයින් වුණාට සත්කාය තාම ඉවර නැහැ. ඇයි? රූප උපාදානස්කන්ධේ සම්පූර්ණයෙන් ඉවරද? සෝතාපන්න කෙනාට නැහැ. ඇයි තව කාමරාග, රූපරාග, අරූපරාග තියෙනවනේ. එහෙනම් අර සත්කාය තාම තියෙනවා. ඔන්න ඔය සත්කාය නිරෝධය කර ගැනීම පිණිස ඔහුට හැකියාව තියෙනවා අන්න අර වගේ තමන් කලින් වඩපු ලෞකික භාවනාවක අර නිමිත්ත අරගෙන සමාධියටක් ගාලා හදාගන්න. හැබැයි සමාධිය හදාගත්තට පස්සේ වෙන්නේ මොකද්ද? සුතවත්තාර ශ්‍රාවකයෙක්ින්ද ඔහු මෙනෙහි කරන්න ඕන එකක් දන්නවා මෙනෙහි කරන්න ඕනේ නැති එකක් දන්නවා අන්නර සමාධිය ඉඳගෙන අර ආශ්‍රව ගොඩ නැගෙන විදිය අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධයෙන් අයින් කරගන්න පුළුවන්. හැබැයි ඒ තියෙන සක්කාය දිට්ඨිය අයින් කරගන්න නෙමෙයි සක්කාය නිරෝධය පිණිස. හැබැයි පසේ බුදුරේ අර වගේ වෙන්නේ සංයෝජන ධර්ම 10ම මොකක් හරි අන්නතර සමාධි නිමිත්තක් අරගෙන ටක් ගාලා වඩලා ප්‍රඥා සම්පූර්ණේ පූර්ණ කරගන්න. ඔන්න පස්වෙනි කාරණේ. ඉතින් ඔන්න ඔය කාරණා පහ මුල් කරගෙන තමයි විමුක්තිය ළඟා කරගන්න තියෙන්නේ. හයවෙනි කාරණයක් නැහැ. අපි මොනව කරත් කරන්න තින්නේ ওই කාරණා පහට අදාළව විතරයි. ඒක පහෙන් දෙකක් අපි මේක දවස් 7ක් තිස්සේ කර්මස්ථාන වඩන වෙලාවේදී දවස් 7ක් පුරාට පැහැදිලිවම දෙකකුත් කරනවා. හැබැයි පළවෙනි එකක් කරනවා. ඇයි? ඉඳලා හිටලා කර්මස්ථානවල විග්‍රහයන් ධර්මයේ තව ටික බණ ටිකක් කියලා දෙනවා. තව තේරිච්ච නැති අයට තව ටිකක් කරුණු විස්තර කරලා දෙනවා. අන්න එතකොට එතනදිත් අර අවස්ථාව අර පළවෙනි අවස්ථාවත් උදා වෙනවා. අවස්ථා තුනක් අපි නිතරම කරනවා. අර තේරිච්ච නැති කෙනෙකුට සමාලලට මේ පොඩ්ඩ විස්තර කරනකොට ආයි තේරෙන්න පුළුවන්. ඊට පස්සේ සජ්ජායනා කරනවා. අන්න මේ මෙනෙහි කරනවා. ওই කාරණා ටිකම සඳහන් වෙනවා. හරි. එතකොට මෙතන අපි වැඩිපුරම කතා කරන්නේ මොකද්ද? මේකේ තව කොටසක් විස්තර කරනවා අර අන්නතර සමාධි නිමිත්ත ගත්තට පස්සේ මොකද සංග්‍රහිත වෙනවා මනවින් මෙනෙහි කරනවා මනවින් උපදාරිත වෙනවා අර ප්‍රඥාව වැඩෙන පැත්තට තමයි ඔහුට මනස වැඩෙන්න ගන්නෙ අන්න ඒ කෙනාටත් මොකද වෙන්නේ අර වගේම ප්‍රමෝදය උපදිනවා ප්‍රීතිය උපදිනවා නාමකය සංසිඳනවා සුවේ ලැබෙනවා අර සමාධිත ඇතිකල්ලි අර අවිමුක්ත හිත විමුක්ත වෙන්න ගන්නවා ආශ්‍රව ගොඩ නැගිච්ච එක ආශ්‍රවයන්ගෙන් තොර වෙන්න ගන්න. එහෙනම් පස් ආකාරයටම තියෙන්නේ ලැබෙන ප්‍රතිඵල අර ලැබෙන ලැබෙන ධර්මතාවයන් ටික එකයි. මොනවද? ප්‍රීතිය, සුඛ ඒව පස්සද්දී ඒව ඔක්කොම එකයි. දැන් එතකොට බණ අහනකොට මේක වෙන්න ඕනද නැද්ද? දැන් තමන්ම බලන්න. තමන්ට තමාලට බණ අහන වෙලාවේ මේක ඇවිල්ලා ඇති. පළවෙනියට හොඳට බණ ටික අහගෙන ඉන්නකොට තමන් ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. කයක් තියනෝද කියලා තේරෙන්නේත් නැහැ. හිතේ ප්‍රීතියක් එක්ක මහා තනසිල්ලක් එක්ක එయ్యනේ මේක මට අවබෝධ වුණානේ මෙන්න මේක මට මේක තේරෙනවනේ දැන් මෙන්න මේක තේරුම් ගන්න බැරුව නේද අපි මෙච්චර සංසාරය පුරාවට මේකේ අනාථ වෙවි යාවේ අර අපේ වචනින් කියන්නේ දෙයියනේ මට මේක තේරුණානේ මම ගොඩනේ මම බුදුන් දැක්කානේ අර මං ගම්පා සාකච්ඡා දෙක ලේඩි කෙනෙක් හිටියා ක්‍රිස්තියානි ලේඩි කෙනෙක් ඒ ලේඩිට මේක හොඳට තේරුණාට පස්සේ එයාගේ හදවත ඇතුලෙන් කෑ ගහනවා හැම වෙලාවෙම ඒ වෙලාවේ මා හයියෙන් මම බුදුන් දැක්කා බුදුන් දැක්කා බුදුන් දැක්කා කියලා. මට පස්සේ තමයි යා කෝල් කරලා කිව්වේ. අර ප්‍රසාද හිතට ඇඬෙනවා යාට. කතා කරගන්නත් බෑ. ඇයි ඒ? මෙච්චර කල් වහලා තිබ්බ බොරුව ඇත්ත දැක්කා. මෙන්න මේ කියන සිද්ධි තමයි වෙන්නේ. කයක් තියනවාද කියලා කතාවකුත් නැහැ. මොකක්වත් තේරෙන්නේ නැහැ. අර මහා පස්සද්ධියවිල් ප්‍රබෝධයවිල් මට මේක වැටහුණානේ කියලා. අන්න තේරෙන්න. අර දැන් අපි හොඳට මොකක් හරි අමාරු ගානක් හදලා හදලා හදලා හදලා කොහොම හරි කරලා කරලා අපිට ගාන ටක් ගාලා හරියන්නේ. හරි ගිය ගමන් හිතට එනවනේ අනේ මට මේක තේරුණානේ කියලා. ආ. ඇයි දැන් තව ඊළඟට හදන්න පුළුවන් වෙනවනේ. ඇයි අරක දන්නවනේ දැන් ඥානේ. ආන්නේ වගේ තමයි මේ තියෙන්නේ. එහෙනම් සිතට ප්‍රබෝධය ලැබෙනවා ඔක්කොම ටිකලා පස්සන විමුක්ත ආයතනය කියලා විස්තර කරනවා. හරි. එතකොට මෙන්න මෙතෙන්දී අපි අර දැන් මේ මේ හැම එකකම එන්නේ මොකද්ද සමාධි හිතක්. එහෙනම් සත්‍යවිභංග සූත්‍රය පෙන්නනවා මහණෙනි සම්මා සමාධිය කවරේදියත් පළමු දැහැන දෙවෙනි දැහැන තුන්වෙනි දැහැන හතරවෙනි දැහැන. එහෙනම් සම්මා සමාධිය කිව්වේ එහෙනම් අර බණ අහන වෙලත් බණ අහන කොටත් මොකටදපත් වෙන්නේ? දැහැනටපත් වෙනවා. ওই හතරෙන් ඕන එකකටපත් වෙනවා. සජ්ජායනා කරන කොටත් තව කෙනෙකුට කියලා දෙන කොටත් මෙනෙහි කරනකොට අන්නතර සමාධි නිමිත්ත කරා. ඔය හතරම ලැබෙනවා. එහෙනම් මට කියන්න මේ දැහැන් ටික ලැබීම ධර්මතාවයක්ද? දැහැන් ටික වඩනවාද? එහෙනම් හෙට එන්න ඕනේ මොකටද? දැහැන් වඩන්න නිවන් දකින්නද? ආ ඒකට එන්න. දැහැන් වඩන්න එන්න එපා. දැහැන් ලැබි. ඔව් නිවන් දකින්නේ. ඒතකොට දැන් ලැබේ. ලැබීම ධර්මතාවය. වැඩි නැත්නම් එන්නෙම ධර්මතාවයට පිටින්. ඒකයි පෙන්නේ. ලැබුණාට පස්සේ ලැබුණ එක ලබන්න. ලැබෙන්න කලින් මේක තමයි එකම උදාහරණයක් කියන්නේ. මේ උදාහරණය සමහර අය නිකන් මඤ්ඤොක්ක කෝටක් ඉඳලා උස්ස උස්ස බැලුව තල බැහැලාද කියලා. පොඩ්ඩක් ගහලා බලන්න උස්සලා බලන්න අල බැහැලාද? ආ නෑ ආයෙ තියෙනවා. ටිකක් ආයෙ බලන්න අල බැහැලාද? නෑ. ඒ වගේ අයියෝ ප්‍රථම ධානය ආතාම නැහැ. ආයින්ද. ද්විතීක ධානය නැහැ නේ තාම. ආයින්ද. ඒ වගේ තමයි. අල බහින වෙලාවට අල බහි අපිට තියෙන පස් ටික දාලා ඒ සාත්තු කරගෙන යන්නේ. මේ ඒකට යම් පොඩි කාල පරාසයක් යනවා. එතකොට තේරෙයි. තේරෙන්න කලින් මේක උස උසල බහැලා බලනවා වගේ කරන්නේ කිව්වොත් එහෙම ඒ කියන්නේ ඇවිල්ලා තියෙන්නේ මොකටද ඒක උඩ? දැහැන බලාපොරොත්තුෙන් ඇවිල්ලා තින්නේ නිවන බලාපොරොත්තුෙන් නෙමෙයි. ඒතොල මුක්ඛ නිමිත්ත අමතකයි. මුක්ඛ නිමිත්ත අමතකයි. ඒකයි තථාගතයන් වහන්සේ කියන්නේ ආර්යෙකුගේ සද්ධර්මයක් තේරුණා නම් ඒකායන මුක්ඛ නිමිත්ත වෙන්න ඕනේ නිවන පම්. වෙනා එකක්වත්. මේ මේක නිකන් මෙන්න මේ වගේ වැඩක්. තවත් උදාහරණයක් කියන්නේ. මට මේ පැත්තෙන් කියන්න තේරෙන්නේ නැහැ. මම කොළඹ පැත්තෙන් උදාහරණේ කියන්නම්. ඔව් මට මේ පැත්තෙන් කියන්න මම ගම් දන්නේ නැහැ නේකයි. නැත්තම් කියන්න පුළුවන් මම එහෙම ගම් දන්නේ නැහැ මේ ලොකුවට. අපිට කොළඹ මිනිස්සෙක් ඉන්නවා. මෙන්න මේ කොළඹ ඉන්න මිනිස්සයාට යන්න ඕනේ කතරගම. හරි? ගෝල් රෝඩ් එකේ යන්නේ. කතරගම යන්න ඕනේ. යනකොට මුලින්ම හම්බ වෙනවා කලුතර. ගෝල් රෝඩ් එක යනවා කලුතර හම්බ වෙනවා. කලුතර ඉතින් මේ පැත්තෙන් බෝධිය තියෙනවා අර පැත්තෙන් ගඟ තියෙනවා. ඉතින් වාඩි මෙතන බැස්සාමේම අමුතු සිසිලසක් දැනෙනවා නිකන් හරි අර කොළඹ වගේ කාර්කශ භාවයේ නැහැ මම උදාහරණ දෙකක් කියන්නේ කාර්කශ භාවයේ නැහැ නිකන් හරි ඊට ටිකක් සැහැල්ලු මේ පැත්තෙන් බෝධිය නේද චෛත්‍ය අර පැත්තෙන් බෝධින් වහන්සේ මෙහෙන් ගඟ ඊට ටිකක් එහා මුහුද නිකන් අය වගේ අර මහා මේ මේ අර දැන් අප ඉන්න හරියක නිකන් අර දෙවිවල සූ එක හරිය වගේ නෙමෙයි නිකන් ඒ හරිය ඔක්කොම ළඟ ළඟ ළඟ ළඟ ගෙවල් ගහලා ගහලා නිකන් හරිම අමාරුයි. ඔන්න ඔතනට එනවා. දැන් හිතෙන නිකන් මොකද්ද? අනේ කොළඹට වඩා නම් කොච්චර හොඳද? දැන් බැරි වෙලාවක කොළඹට වඩා හොඳයි කියලා කලුතර නැවතුන කොහොම කොහෙන්? ඔය ආයෙ කොහෙන්ද? ඔව් දැන් බලනවා මෙතන ඉඳලා හරියන්නේ නැහැ. හැබැයි කතරගම යනකොට මෙතන පහු නොකර යන්න බෑ. මෙතන පහු කරන්නම වෙනවා. මේ පළවෙනි සම්දිස්ථානය. මේක පහු නොකර යන්න ක්‍රමයක් නැහැ. හැබැයි අපේ පරමාර්ථය තියෙන්නේ මොකද්ද? කතරගම යන එක විතරයි. ඊළඟට ඔහොම ගිහිල්ලා ටිකක් දුර ගිහිල්ලා අර බේරු වල හරියට එනවා. ඒ වල අලුත් ගම හරියට වගේ. දැන් මුහුද තව ටිකක් ළඟයි අරට වඩා. පැල්ල පා ගන්න යන්නත් කවුරුද එහෙම අමාරුයි ටිකක්. ටිකක් එහාට යන්න ඕනේ. හැබැයි අර බේරු වල හරිය අලුත් ගම හරියට එනකොට කෙලින් මුහුදත් ළඟට ඇවිල්. දැන් ඉතින් ඊටත් වඩා ටිකක් හොඳයි. හුළඟත් වැඩි. ඊටත් වඩා සීසිලස වැඩි දැන්. ආයෙ හිතෙනවා චා කළුතරට වඩා නම් බේරුවල හොඳයි. තාලුග්ගම හරි හොඳයි. ආයෙ ටිකක් ගලා මතක් වෙනවා මං ආවේ කතරගම යන්නයි. ඔන්න යනවා ආයෙ. හැබැයි කතරගම යනකොට බේරුවල පහු කරන්න වෙනවා. අලුත්ගම පහු කරන්න වෙනවා. පහු නොකර යන්නත් බෑ. කොහොම ටිකක් දුර ගිහිල්ලා හික්කඩුව හරියට එනවා. අරටත් වඩා වතුර නිල් කැටේ වගේ නිකන් ආයේ කොරල් වලන්න යනවා මිනිස්සු නිකන් ඊටත් වඩා නිකන් අර වැඩි. ඉතින් ආය ආස හිතෙනවා නේද? ආස හිතලා මොකෝ යන්නේ? දැන් ඉතින් කොළඹ සිහි කරන අයියෝ මොන ලෝකයකද අපි හිටියේ. නේ අර හික් කඩුවට වගේ ආවම කොච්චර හොඳයිද කියලා හිතෙනවා. ඊට පස්සේ ආයෙ මොකද කරන්නේ? ආ. නෑ ඉතින් කතරගම යන්න එපා. මෙතන ඉඳලා හරියන්නේ නෑ. මොන ආයෙ යන්නේ? ඊළ එනවා අර වැලිගම හරියට. අර වැලිගම හරියනේ අර මුහුදේ වැලිගම වගේ මට නිකන් මතකේ හරි අර බැහැලම යන්න පුළුවන් ගොඩාක් දුර මුද රැල්ල ගහනවා හරි අඩුයිනේ නේද ඉතින් ඔහොම ගියා ඒ ටිකත් නිකන් හොඳයි වගේ ආයේ ආයෙ ටිකක් කියලා යනකොට මතක් වෙනවා හරියන්නේ නැහැ කතරගම යන්න එපා මෙතන ඉඳලා හරියන්නේ නැහැ හැබැයි කතරගම යනකොට මට කියන්න අර නගර තුන පහු හතර පහු නොකර යන්න පුළුවන්ද හැබැයි අපි ආවේ නගරවල නවතින්නද කතරගම යන්නද හැබැයි නගර පහු කරන්නේ නැතුව යන්නත් බෑ එහෙනම් අර ප්‍රථම අධ්‍යයනය, ဒုတိ යික අධ්‍යයනය, තෘතීක අධ්‍යයනය, චතුර්ථ. ඌව පහු කරන්න වෙනවා. හැබැයි අපේ පරමාර්ථය ඒක වෙන විදිහකින් කියන්නම්. තව උදාහරණ. උදාහරණ වලින් කිව්වම නේ තේරෙන්නේ නේද? නැත්තම් අහුවෙනවනේ සමහර තැන් වල ඒකයි මේ කියන්නේ. මෙච්චර විස්තර කරන්නේ. ඕ වගේ කොළඹ පැත්තෙම තමයි කියන්න වෙන්නේ උදාහරණේ. හොඳේ. මට අනිත් පැති කියන්න අමාරුයි. මේ පැත්තෙන් ඉතින් පුළුවන් කියලා බලන්න තමන් ඊට පස්සේ. තමනුත් හිතන්න දාම. ඒකනේ කියන්නේ. අපි හිතමු කොළඹ ඉන්නවා. කොළඹ ඉන්නකොට අපිට ඕන වෙනවා නුවර එලියන්න. නුවර එලියන්න ඕන වෙලා අර වගේම ඉතින් ලෑස්ති කරගෙන ඔක්කොම කරගෙන යන්න කියලා අර අවිසාවෙල්ල පාරෙන් ගිහිල්ලා අවිසාවෙල්ලෙන් හැටන් පාරේ ගිහිල්ලා නුවර එලියන්න යන්නේ දැන්. අර ගිනිගත් හේනට පොඩ්ඩක් එයා හරියක් හම්බ වෙනවා. ඔන්න ඒ ගිනිගත් හේනට එයා හරිය හම්බ වෙනකොට මොකද කරන්නේ අපි? වාහනෙන් බැහැලා අර ඇයි දැන් අර ක්ලයිමේට් එක හරි වෙනස්. කොළඹත් එක ගත්තහම. අර සිසිලස වදින ගතිය වැඩි. අර මීදුමත් එක්ක යන්තම් එන්න ගන්න හරියක් දැන්. දැන් මේ හරි අපි කරන වැඩක් තමයි ට්‍රිප් යන කාලේ එහෙම ඉස්කෝලේ යන කාලේ වාහනෙන් බයිනවා බෑලා ෆොටෝ ගන්නවා අරවා කරනවා අර හෙල එහා පැත්තේ පේනවා. දැන් අර හොඳට බැලුවාම දෙනවා අර දැන් ඔය ඔය වගේ බැහැලා අපි දඟලන්නේ මේ කොමගම හංවැල්ල හරියේ. ඇයි කොළඹ වගේම තමයි. කාර්කශයි. හැබැයි අරකින් අයින් වෙලා අර හරියට ආවහම ටිකක් හරිය නිකන් සෞම්‍යයි. එද අපි ආවේ කොහෙද? නුවරෙලි. අන්න එතකොට හිතෙනවා ගිනි ගත්තේන මෙහෙමනම් නුවරෙලිය කොහොමට ඇද්ද? තාම නුවරෙලි ගියේ නෑ හැබැයි. හැබැයි කොළඹ වෙනසයි ගිනි ගත්තේන වෙනසයි තේරෙන්නේ. අන්න ඒ වගේ කාම ලෝකේ නිදාස් වෙලා ප්‍රථම මේ දැහැන් වලටපත් වෙනකොට නිකන් හරියට අර ගිනි ගත්තේන හැටින් වගේ තමයි. හැබැයි ඒව මෙහෙමනම් නිවන් සුව කොහොමට ඇති? නැත්තම් වෙන්නේ මොකද? නුවර එළියක් නැතුව මෙහි නවතින. ඒකයි මේ කිව්වේ. මොන උදාහරණ දෙකක්ම කිව්වා. හැබැයි මොකද ඇයි මෙහෙම කියන්නේ? මේවා ප්‍රීති, සුඛ, පස්සද්ධිය එනේවා. නැතුව මේ තැග් ගහි ගහි ඉන්නේවා නෙමෙයි හොටු පෙර පෙර අඬනේවා නෙමෙයි. නිදහස් පැත්තට යන්නේ. ඒතකොට එහෙම යනකොට ඕනම කෙනෙක් ඒකට කැමති වෙනවා. ඇයි ඒ? ඉඳලා තියෙන්නම ජීවිත කාලේ වැඩිපුර කොටු පෙර පෙර ආණ්ඩ ආණ්ඩ නායෙන් ආණ්ඩ ආණ්ඩ ඉඳලා තියෙන. දැන් ඒකෙන් නිදහස් වෙච්ච ගම ගොඩක් කට්ටිය රැවටෙනවා දැහැම් සුවට රැවටෙනවා නිවන් සුව කියන්නේ. ඒකයි මේ කියන්නේ. දැහැම් සුව වෙනයි නිවන් සුව වෙනයි. දැහැම් සුව වේදනාචෛසිකෙන් පණවන්න පුළුවන්. ඒකනේ ප්‍රීති සුඛ පස්සද්ධියව තියෙන්නේ. හැබැයි නිවන් සුව වේදනාචෛසිකෙන් පණවන්න බෑ. රාගක්කේ නිබ්බාණං දෙයක්කේ නිබ්බාණං මොහක්කේ නිබ්බාණං පමණමයි. එහෙනම් මෙන්න මේ දැහැන් සුවයි නිවන් සුවයි වරද්ද ගන්න එපා. ඒකයි මේ කියන්නේ. නැත්තම් රැවටෙන්න පුළුවන් ජීවිත කාලේ කවදාකවත් ලෝකෝත්තර දැහැනක් වැඩෙනව නම් වැඩෙන්නේ ආර්යෙක් වුණාට පස්සෙමයි. එතකම් වැඩෙන්නේ නැහැ ජීවිතේට. වැඩෙන්න විදිහකුත් නැහැ. ලෝකෝත්තර සම්මාදිටියටපත් වුණා නම් විතරයි ලෝකෝත්තර සම්මා සමාධිය වැඩෙන්නේ. අන්නේ සමා සම්මා සමාධිය ඔබ අප සියලු දෙනාම 512028ක් බුදුවරු පහු කරගන් ඇවිල්ලා තිනවා එක දවසක් වඩලා නැහැ. වැඩුණා නම් අද මෙතන ඉන්නේ නැහැ ඒකයි. එහෙනම් රූපාවචර බ්‍රහ්මතලේ. ආයි මෙහි ඉන්නේ නැහැ. ආපු කිසිම අත්භවයකදී අපි ලෝකෝත්තර දැහනක් වඩලා නැහැ ලෞකික දැහන වඩලා ඇති ඕන තරම්. එහෙනම් ඒ ලෝකෝත්තර දැහනක් වඩනකොට ඒකට හරි ආස හිතෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ අපේ මුඛ්‍ය නිමිත්ත තියෙන්නේ නිවන මිසක් බ්‍රහ්මතලයකට යන්න නෙමෙයි. ඉවර කරගන්න බැරි වුණොත් යන එක වෙනම කතාවක්. නේද? මේ ලද්දය සම්පූර්ණ එක නෙමෙයි. හරියත් ඵලය පූර්ණ කරගන්න බැරි වුණොත් යන එක වෙනම කතාවක්. හැබැයි අපේ මුඛ්‍ය පරමාර්ථය නෙමෙයි. හරි. එහෙනම් ඔන්න දෑන් අතර විස්තර කර කළා දුන්නේ එකයි. මෙන්න මේ දෑන් අතර වඩනවා කියන අනිත් පැත්තෙන් ගත්තොත් මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියන්නේ. එහෙනම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය කරා යනවා කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. අන්නේ ප්‍රතිපදාවේ ඉඳගෙන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් අර පෙන්නපුව සීල සම්පන්න කෙනා සමාධි ස්කන්ධයට එනවා. සමාධි ස්කන්ධය තුල ඉඳගෙන නැවත ප්‍රඥාව කියලා විස්තර කරේ එකයි අන්න විමුක්තිය ළඟා කරගන්න යන්න තියෙන ප්‍රඥාව. තව තව මේ මානසිකාරය යෙදෙනවා. ඒක සම්මා සමාධිය ඉඳගෙන තමයි කියන්නේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව ඉඳගෙන තමයි නිරෝධය සහ මුලින්ම අත්පත් කරගන්න ඕනම කෙනෙක්ට පුළුවන් වෙන්නේ. කවදාද? ඒක වෙන වෙලාව කියන්න බෑ කාටවත්. හරි. හරි. එහෙමනම් අපි මේකේ ප්‍රධාන කාරණයක් ගන්නවා සජ්ජායනා කියන කාරණය. සජ්ජායනා කියන එක ඇත්තට අතෙන් තියෙන දැන් බණහන එකකින් දැන් ඒක තේරෙනවනේ. ඒක සජ්ජායනාවක් වෙනම විස්තර කරන හින්දා ගන්නවා. මොකද සජ්ජායනා තමයි මේ වෙලෙදි ගොඩක් වෙලාට ගන්න. ඒතර මෙන්න මෙතෙන්දි වචනයක් එනවා මේ සජ්ජායනා කියන එකට අපි දැන් මේකේ තිබ්බ එක ගන්නේ අන්න මේක හැම වෙලාවෙම ඔන්නේ මොකද්ද? ඇසූ පරිදි. තමයි සජ්ජායනා කරන්න ඕනේ. එතකොට මේ සජ්ජායනා කරනකොට අපි මේවට කියන වචනයක් කර්මස්ථාන කියලා වචනයක් කියනවා. මොනම හේතුවක් නිසාවත් ලෞකික කර්මස්ථාන නැහැ. හැබැයි ලෞකික භාවනා තියෙනවා. ඇයි මේ කර්මස්ථාන කියන වචනේ ඇතුළේ තියෙන අර්ථය. කර්මස්ථාන කියන්නේ කර්මය අස්ථානගත කරනවා. එතකොට අපි නිරන්තරයෙන් කරන්නේ චේතනාම්බික්කවේ කම්මං වදාමි කි කරන්නේ මොකද්ද? කර්මයක් ස්ථානගත කරනවා. ඒතර අපිට ස්ථානගත කරන්න පුළුවන් කර්ම කොහෙටද? සෝතාපන්න කෙනෙක් වුණත් මනුස්ස ලෝකෙට ස්ථානගත කරන්න පුළුවන්. දිව්‍ය තලවලට ස්ථානගත කරන්න පුළුවන්. බ්‍රහ්ම තලවලට ස්ථානගත කරන්න පුළුවන්. හැබැයි මේ කර්මයේ ස්ථානගත කරන්නේ ලෝකයකටම නම් ලෝකයේම අනිත්‍යයි දුක්ඛයි අනාත්ත නම් අන්න කර්මස්ථානයක් වඩනවා කියන්නේ මොකද්ද? ලෝකයේම අනිත්‍යයි දුක්ඛයි අනාත්ත නම් කාම ලෝකත් අනාතයි, රූප ලෝකත් අනාතයි, අරූප ලෝකත් අනාත නම් තුන් ලෝකේම අනාත නම් තුන් ලෝකෙටම කර්ම කර්මයේ ස්ථානගත කරන්නේ නැත්නම් අන්න එකට කියනවා කර්මස්ථාන කියලා. කර්මය අස්ථානගත කරනවා. ඒක කර්මය සකසන්නේ නැහැ කියලා. අර මතකද මම ඕගලන්ට මනදම්ම විස්තරයේදී කිව්වා මනස ස්පර්ශ මුල් කරගෙන හට ගන්නවා ඊළඟට දෙකක් කරා මොකද්ද සහේතුකයි අහේතුකයි කියලා එකක් කරා. එහෙනම් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් කර්මයක් කොහෙටවත් හදන්නේ නැත්තම් අලෝභ ආදේශ මොහහරි සුගතිගාමී පැත්තකට හරි කර්මයක් හදන්නේ නැත්නම් එතන හටගන්නේ සහේතුක හිතක්ද අහේතුක හිතක්ද අන්න අහේතුක හිතක් කිව්වේ ඒකයි අන්නේ හිතෙන් ගොඩ නැගෙන එක අව්‍යාකෘත හිතක් හැටියට අපරියාපන්නයි කියලා හතරවෙනි කාරණේ කිව්වොත් ඔන්නේ හේතුව මතක ඇති මන ධම්ම විස්තරයේදී මන විස්තරයේදී ඔක් කරාම එකදී ගැලපෙන්නේ බෑ මෙතනට දැන්. හැබැයි ඒතර එතකොට මට කියන්න ලෞකික කර්මස්ථාන තියෙන්න පුළුවන්ද? බෑ. ලෞකික කර්මස්ථාන තියෙන්න බෑ. ඒ කර්මය අස්ථානගත කරනවා නම් ඉතින් කර්මයක් හැදෙන්න බෑනේ. හැබැයි ලෞකික භාවනා නැද්ද? ලෞකික භාවනා තියෙනවා. එහෙනම් මේ කර්මස්ථාන කියන වචනේ අයිති වෙන්නේ කමඨාන් කියන වචනේ අයිති වෙන්නේ ලෝකෝත්තර මාර්ගේ විතරමයි. වෙන තැනක නැහැ. වෙන ලෞකික එකක නැහැ. කවදාකවත්. හරි. එතකොට සජ්ජායනා කරන්න. දීගනිකාය බ්‍රහ්මජාලා සූත්‍රය. හරි. අපි බුදු ගුණ සජ්ජායනා කරනවා නේද? දැන් එතන තමයි ඉන්න හදන්නේ. ධම් ගුණ සංඝ ගුණ සජ්ජායනා කරනවා නේද? හරි. දැන් සජ්ජායනා කරන්න කිව්වේ කොහොමද? ඇසූ පරිදි විතර විසින් සජ්ජායනා කළ යුතුයි. මෙන්න මේක එහෙම නොකරොත් එහෙම වෙන්නේ වෙනවනම් වෙන විදිහක් කියනවා වෙන්නේ නැත්තම් වෙන්නේ නැති විදිහක් කියනවා මේ දීගණිකාය බ්‍රහ්මජාලා සූත්‍රයේ තථාගතයන් වහන්සේ කියනවා මහණෙනි අනු මාගේ හෝ ධර්මයේ හෝ සංඥාගේ ගුණ කියතොත් හරි මම මේ දැන් කතා කරන්නේ හොඳ නරක කියන එක ගැන නෙමෙයි හොඳේ දැන් නරක කියන කට්ටියක් ඉන්නවා මේකේ මුල කෑල්ල කියනවා එවිට බොල කෝප වෙනවනම් ඔබලා දේශය හදා ගන්නවනම් බල මගේ සාසනය අය නෙමෙයි කියලාම බුදුහාඳුරෝ කියනවා. දැන් මෙතන කියනවා ඊට වඩා වෙන එකක්. මේ අර කියන්නේ පස්වෙනි කාරණේ. මේ හයවෙනි කාරණේ කියනවා මහණෙනි අනු මාගේෝ ධර්මයෝ සංඝයාගේ ಗುಣ කියතොත්. හරි. දැන් අපිත් හෙට උදේ ඇවිල්ලා බුදු ගුණ කියනවද නැද්ද? ධම් ගුණ කියනවද නැද්ද? සංඝ ගුණ කියනවද නැද්ද? කියනවා. මොකද්ද කියන්නේ? එහි තොප විසින් ප්‍රීතිය නොයිපදිවිය යුතුයි. මොකද්ද උපදවන්න එපයි කියන්නේ? නොපදී සෝමනස්සේ නොකල යුතුයි. ප්‍රීතිය ලැබෙන එක එකක්. ප්‍රීතිය උපදවාගෙන දඟලන එක තව එකක්. ඒකයි මේ කියන්නේ. අර ගොනේ ප්‍රීතිය ලැබීම ධර්මතාවය. ඒක නතර කරන්න බෑ. හැබැයි දැන් ප්‍රීතිය හොය හොය හිටියොත් මට මෙහෙම උණයි කී කිය. ආන නොයිපදිය යුතුයි. සෝමනස්සේ නොකල යුතුයි. සිතේ ප්‍රීතියෙන් ඉල්පුණු බව නොකල යුතුයි. මහණෙනි අනුන් මාගේ හෝ ಗುಣ කියතොත් ධර්මයේ හෝ ಗುಣ කියතොත් සංඝයාගේ ಗುಣ කියතොත් එයින් තොපි ප්‍රීති වන්නා වුණන් සතුටු වන්නා වුණන් තොපටෙයින් අන්තරායක්ම වේ. මෙන්න ප්‍රශ්නේ. මොකද වෙන්නේ? අන්තරායක් කියන්නේ? ඇයි මේ? දානතුරක් කියන්නේ මේ මේ බුදු ගුණ කියලා සතර පායන්නේ නැහැ. වර්ධ වටා ගන්න එපා. හරිද? එහෙම වෙන්නේ නැහැ. මොකද්ද මේ වෙන්නේ? අපිට නිවන් දකින්න කරගන්න කරගන්න වැඩේ කරගන්න තියෙද්දී අන්නේ බුදු ගුණ පෘතජ්ජනියෝ ලෞකික විදියට මේව කරන්න ගියාම අර ඇසූ පරිදි දහමක් නැති තැන සජ්ජායනා කරලා වඩනවා අන්නේකින් කොයි හරි තැනකට කර්මය අස්ථානගත වෙන්නේ කර්මයක් ස්ථානගත කරන වැඩ කරා නම් ඒක ලෞකිකව බුදු ගුණ වඩනවා කියන්නේ ඔන්න ඔය හේතුව හන්දා අන්න හරි පුණ්‍යාවි සංකාර හැටියට යනවා තොපට එයින් අන්තරායක්ම වේ මහණෙනි මෙන්න මේක වැදගත්ම දේ කියනවා මහණෙනි අනු මාගේෝ ධර්මයෝ සංඝයාගේ හෝ ಗುಣ කියතොත් එහි තොප විසින් ඒ කරුණින් මෙය ඇත්තමය ඒ කරුණින් එය එසේමය ඇති එකකය මෙන්න වැදගත්ම දේ කියනවා මොකද්ද එය අප කෙරෙහි ඇත්තේ වේ එය අප තුල විද්‍යාමාන විය යුතුයි ඇති ಗುಣ ඇති ගන්න වශයෙන්ම දැකගත යුතුයි එහෙනම් මේ ಗುಣ මොකද්ද කියන්නේ බුදුහාඳුරු තමා තුල විද්‍යාමාන විය යුතුයි. දැන් මට කියන්න අරහම් බුදු ගුණය සිහි කරනකොට සිහි කරේ අපි තුල විද්‍යාමාන වෙන විදිහද බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔන්න ප්‍රශ්නේ එන තැන. බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද? සජ්ජායනා කරන කෙනා තුල එය විද්‍යාමාන විය යුතුයි. ඒ ගුණේ කාතුලද විද්‍යාමාන වෙන්න ඕනේ? තමා තුල විද්‍යාමාන. හැබැයි අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. අනන්ත අප්‍රමාණ වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණ කොහොමද එලෙසම අපි තුල විද්‍යාමාන වෙන්නේ? ඒක කීයටවත් වෙන්නේ නැහැ. අනන්ත අප්‍රමාණ වෙයි. තථාගතයන් වහන්සේගේ ගුණ එලෙසින්ම සමාන වෙන්නේ තවත් තථාගතයන් වහන්සේ කෙනෙක්ට පමණමයි. ඒකට එහෙම සමාන වෙන්නේ නැහැ. හැබැයි මේක වෙන විදිහක් තියෙනවා. මේ සියලු බුදු ගුණවල තියෙන්න ඕනේ. දැන් එකක් කියන මතක ඇතිනේ. යමේ පටිච්ච සමුප්පාදයේ දකි ධර්මයේ දකි ධර්මයේ දකි බුදුන් දකි. එතකොට මේ සියලු ගුණවල තියෙන්න ඕනේ දුකද නිවීමක්ද? ඔය සියලු ගුණවල තියෙන්න ඕනේ නිවීමක් නේ. එහෙනම් ඔය සියලු ගුණවල තියෙන නිවීමක් නා. ඔය සියලු ගුණවල පටිච්ච සමුප්පාද නිරෝධයක් තියෙන්න ඕනද නැද්ද? ඒ පටිච්චසමුපාදේ කියන්නේ දුකනේ. එහෙමනම් ওই සියලු ගුණවල පටිච්චසමුපාදේ නිරෝධයක් තියෙන්න ඕනමද නැද්ද? තියෙන්නම ඕනේ. එහෙමනම් ඕක වඩන මේ සජ්ජායනා කරන වෙලාවේ අපිත් පටිච්චසමුප්පාදේ නිරෝධ කරනවා නම් ඒ ගුණයට අනුව මම ඒක විස්තර කරන්නම් දැන් ඒ ගුණයට අනුව නිරෝධ කරගන්නවා නම් ඒ ගුණය අපි තුල විද්‍යාමාන වෙනවද නැද්ද? හැබැයි උන්නාන්සේගේ ප්‍රඥාව අපිට සමාන වෙනවද? කවදාවත් නැහැ. හැබැයි අර අනන්ත ප්‍රමාණ වූ ගුණයෙන් අංශු මාත්‍රයක් හරියේ මොතේ දුකෙන් නිදහස් වෙච්ච ගුණය තමා තුල විද්‍යාමාන වෙන්න ගන්න. අන්න එහෙම විද්‍යාමාන වෙන තැනක අපිට අන්තරායක් වෙනවද? වෙනවද? වෙන්නේ නැහැ. හැබැයි එහෙම නැතුව අපි ඒවා ප්‍රීති වෙලා සුඛෙන් සෝමනස්යෙන් මෙන්න මේවත් එක්ක බැඳෙන්න ඇලි ඇලි වගේ හිටියොත් මොකද වෙන්නේ? අපිට තේරෙන්නේ නැතුණාට ඒවා සියුම් රාග බවටපත් වෙනවා. ඇයි? ඕකේ තියෙනවා කාමරාග නැති වුණාට රූපරාගයි අරූපරාගයි කියලා දෙයක් තියෙනවා. අන්න ගුණයට පවා බැඳෙනවා. අරූපරාගයක් තියෙනවා. අන්න අපිට අන්තරායක් වෙනවා කිව්වේ ඒකයි. හැබැයි අපිට ඒ ගුණය අපි තුල විද්‍යාමාන වෙන්න නම් අනිවාර්යයෙන්ම අර කියපු විදියට වෙන්න. නේ? එහෙමනම් අපි බලමු ඇත්තටම ඒ මේක ඉතුරු කැල්ල දැන් මම මතක නැහැ. මෙන්න මේ මහන්නේ මේ හත්වෙනි කාරණේ කියනවා මහණෙනි තථාගතයන්ගේ ಗುಣ කියන පුහුදුන් තෙමේ. තථාගතයන්ගේ ಗುಣ කියන පුහුදු. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ಗುಣ පුහුදුනුත් කියනවද නැද්ද? කියනවා. කොහොමද කියන්නේ කියලා කියනවා. මේක ගොඩක් විස්තර කරනවා මම කෙටියෙන් එකක් කියනවා මොකද්ද? කියන්නේ නම් ඔහු කියන ගුණය අල්ප මාත්‍රකේ ස්වල්ප මාත්‍රක ආචාරශීලී පමණක් වූ මදදේ. ඒ කියන්නේ ආචාරශීලී සම්පන්න එකක් විතරයි. පෘතජ්ජනය කියන එක. මහණෙනි තථාගතයන් මේ ಗುಣ කියන පුහුදුන් තෙමේ යමෙක් කියන්නේ නම් ඒ ගුණ කියන අල්ප මාත්‍ර සිල්ප මාත්‍ර කවරේද කියලා ඊළඟට විස්තර කරනවා. ඒ විස්තර කරන්නේ මෙන්න මේ විදිහට. මේකේ ගොඩාක් දිගයි දීගණිකයි සූත්‍රයක්. මම කෙටියෙන්ම කියන්නම් එකක්. ඒක කියනවා තථාගතයන් වහන්සේ කියන්නේ මේ පෘථජනයා හිතන විදිය කියනවා තථාගතයන් වහන්සේ නමක් කියන්නේ කවදාවත් පව් නොකරන කෙනෙක්. කාදාක පව් නොකරන උත්මේ. එහෙනම් කවදාක ප්‍රාණඝාතේ නොකරන ප්‍රාණඝාතයෙන් වැළකී සිටින අන්න එහෙම උත්මේක් තමයි මේ බුදු කෙනෙක් කියන්නේ කියලා අන්න පුතඥයත් හිතනවා. ඔන්න ඒ හින්දා තමයි නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලියෝ නිගණ්ඨනාත පුත්‍රත් බුදු වෙලා කියලා හිතුවේ. ඇයි? ප්‍රාණඝාත කරේ නැහැ, අදත්තාදාන කරේ නැහැ, කාමීච්ඡාචාර කරේ නැහැ, මුසාවාදේ නැහැ, සුරාමේරේ නැහැ. ඒ හින්දා නිගණ්ඨනාත පුත්‍රත් බුදු වෙලා කියලා හිතුවේ ශ්‍රාවකයෝ ඔන්න ඒ හින්දා. හැබැයි ඒකෙම කොපිය හැටියට අපිත් අරගෙන අවිල්ලා කියනවා තථාගතයන් වහන්සේ කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. හැබැයි බුදුහාඳුර මොකද්ද කිව්වේ? යමෙක් පටිච්ච සමුප්පාදේ දකී ධර්මයේ දකී ධර්මයේ දකීද බුදුන් දකී. අන්න පටිච්ච සමුප්පාදයෙන් නම් දුක හදන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත දැකලා දුක නිරෝධ කරගන්න පුළුවන් නම් අන්න බුදුන් දැක්කා. අන්න බුදුන් දැක්කා. අන්න බුදුන් දැක්ක තැනක දුක අහලක හිතේ තියෙන්න බෑ. හිතේ ගොඩ නැගෙන්න බෑ. දුකෙන් නිදහස් වුණා. එහෙනම් චතුරාර්ය සත්‍ය තුල ජීවත් වුණා. අන්න ගුණේ විද්‍යාමාන වෙනවා. එහෙනම් අපි බලන්න වෙනවා මම බොහොම කෙටියෙන් පොඩ්ඩක් විස්තර කරගෙන දෙන්නම් ඕගොල්ලන්ට. ඉතුරු ටිකට යන්න කලින් කොහොමද මේ ආර්ශාවකෙක් මේ ගුණ විද්‍යාමාන කරගන්නේ කියලා. හැබැයි මේ තථාගතයන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රම. ඒක මේක පෘථජනයකට තේරෙන්නේ නැහැ කවදාවත් ගුණ තේරෙන්නේ නැති වෙන එකම අවස්ථාවක් තියෙනවා විස්තර කරපු හොඳ අවස්ථාවක්. තථාගතයන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා එක්තරා උපාසිකාවක් ඔබ වහන්සේට විද්‍යාචරණ සම්පන්නයි විද්‍යාචරණ සම්පන්නයි කියනවා ඇයි කියලා අහනවා. බුදුහාමුදුරු උත්තරයක් දෙනවා විද්‍යාචරණ සම්පන්න වන හේයින් විද්‍යාචරණ සම්පන්නයි කියනවා. ඊට වඩා කිව්වට ඒකට වැඩක් නැහැ ඉතින්. ඊට වඩා කිව්වට වැඩක් නැහැ. ඇයි? සීල සම්පන්න වෙලා නැහැ. සීල සම්පන්න වෙච්ච නැති කෙනෙකුට විද්‍යාචරණ සම්පන්න ගුණය කිව්වට වැඩක් නැහැ. විද්‍යාචරණ සම්පන්න ගුණේ යමෙක් ඉන්නවා නම් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා 15 චරණ ධර්ම වලට යටත් වෙනවා. අන්නේ 15 චරණ ධර්ම වලින් අවසානයේ පෙන්නනවා සතර දැහන් වැඩෙන්නේ. අන්නේ සතර දැහන් වැඩෙන තැනකදී විද්‍යාචරණ සම්පන්න ගුණය තියෙනවා කියලා කියනවා. පෙන්වනවා. මේ සේක වගේ නිකන් සූත්‍රේ සේක හරි සේලා රොන්න වගේ සූත්‍රයක් තියෙන්නේ. ඒකත් ඇති ඒක නම් මේකේ නැහැ අර මේ ඊට කලින් දේශනා කරපු තැනක ඇති වත්තුූපම සූත්‍රය දේශනා කළා අන්න ඒකේ විස්තර කරා මම ඕක මේ චරණ ධර්ම 15 අරගෙන ඒක අවසානයේ තියෙන සතර දහයන් ගැන හරි එතකොට මේකේ අපි බලන්න එනවා එහෙනම් අපි මේ කොහොමද ಗುಣ ටික අපි යම් යම් මට්ටමකට විද්‍යාමාන කරගන්නේ කියලා එහෙනම් පළවෙනි ගුණය මොකද්ද අරහං ගුණ අපි එතනින් ගමුකෝ හැබැයි තව තියෙනවා ඉතින් මොකද්ද ඉතිපි සෝ භගවා අන්න මේ ඉතිපිසෝ භගවා කියන එකයි ඉතිපි කඩලස්සෝ භගවා කියන එක අතර වෙනසක් තියෙනවා. ඉතිපිසෝ භගවා කියලා එකට කිව්වොත් එන්නේ අර්ථය එන්නේ ඒ ඉෂ්ටත්වය පිස දැමූත භාග්‍යතුන් වහන්සේ කියලා. ඉෂ්ටත්වය පිස දැමූ භාග්‍ය. ඉතිපි සෝ භගවා කිව්වහම එන්නේ ඒ ඉෂ්ටත්වයටපත් භාග්‍යතුන් වහන්සේ. ඉෂ්ටත්වයේ පිස දාන එකයි ඉෂ්ටත්වයට පත් භාග්‍යතුන් වහන්සේ කියන එකට ලොකු වෙනසක් තියෙනවා. ඒකේ ඉන්න මේවා අපිට ඕන ඕන විදිහට කියන්න බෑ නිකන් අර ගිරව පාඩම් කරනවා වගේ යන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි කියන්නේ. මොකද මේ දෙල්ලන් දෙයක් එක්ක නෙමෙයිනේ. ළඟලන්නේ බුදු ගුණත් එක්කනේ නේ. අනන්ත අප්‍රමාණ ගුණයක් එක්ක. ඒක ප්‍රතිඵල ලැබෙන්නත් ඕනේ. ප්‍රතිඵල ලැබෙන්න නම් අන්න තථාගතයන් වහන්සේ කියනවා ගති හඬට ගති ගුණයට ගති රුව හැදෙන්න ගන්න. ගති හඬ. ඒ හඬවල් වෙනස් වෙන්න බෑ. ගති හඬට ගති ගුණේ. ගති ගුණේට ගති ගති හඬ වෙනස් වුණොත් ගති රුව වෙනස්. ගති රුව වෙනස් වුණාම මේ ගති ගුණේ වෙනස්. ගති ගුණ වෙනස් වෙනකොට ගති රුව වෙනස් වෙනවා. ගති හඬක් තියෙනවා. ඉතිපි සෝ භගවා අරහං කියන ගුණයට යමු ගන්න. එහෙනම් මෙන්න මේ අරහං කියන ගුණේ සාමාන්‍යයෙන් නම් අපි අපි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ මොකද්ද? සියලු කෙලෙස් දුරු කරන එක රහසින්වත් පවු නොකලසේක. කතාව ඇත්ත. කතාව ඇත්ත. නේද? බොරු නෙමෙයි කතාව සාතික ඇත්ත. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ගුණය අපි තුල විද්‍යාමාන වෙන්න එපා. ඒක කොහොමද කරන්නේ? ඒ උන්වහන්සේ රහසින්වත් පවු නොකලසේක. අපි එලි පිට පවු කලසේක. නේද? මොකද්ද? කීපේ තේරුන්නේ නැද්ද? එලි පිට පවු කලසේක. එලිපිට. උන්වහන්සේ රහසින්ම පොවුන කළේ ඒක ඇත්ත. කතාව හරි. කතාව කිසි වැරද්දක් නැහැ. ද ප්‍රශ්නේ තියෙන්නේ මේක අපි තුල විද්‍යාමාන වෙන්න එපා. එහෙනම් මෙන්න මේක ඇතුලේ බලන්න ඕන මොකද්ද කියන අදහස. එහෙනම් මේක ඇතුලේ තියෙන මොකද්ද? අරහං කියලා ගුණයක් ගුණයක් තියෙනවා. අරහං ගුණය අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මේ හැම මෙතන තියෙන රහ කියලා වචනයක් තියෙනවා. හැම වෙලාවෙම අපි කරන්නේ මොකද? රහ මෙරක් පස්සේ යනවා. මොනවද රහ මෙර අපි විඳින්නේ? ඇසෙන් රූප රහමෙරක් පස්සේ යනවා. කනෙන් ශබ්ද රහමෙරක් පස්සේ යනවා. දිවෙන් රස රහමෙරක් පස්සේ යනවා. නාසයෙන් ගන්ධ රහමෙරක් පස්සේ යනවා. කයෙන් පොට්ටබ්බ රහමෙරක් පස්සේ යනවා. මනෙන් ධම්මත් එක හිත හිත රහමෙරක් පස්සේ යනවා. ආස්වාද විඳින වැඩ පිළිම තමයි ඔය කියන්නේ. වෙන එකක් නෙමෙයි. ඔන්නේ රහමෙර පස්සේ අනේ වෑම් බුදු පියාණන් වහන්සේ සහ මුලින්ම අයින් වෙලා ඉවරද නැද්ද? ඉවරයි. එහෙනම් ඒ පංචකාම සියලු රහෙන් අයින් වෙච්ච උත්මේකේ ගුණය තමයි අරහං ගුණ. හැබැයි අරහං ගුණය අනන්තය ප්‍රමාණ. හැබැයි මෙන්න මේක සජ්ජායනා කරන වෙලාවෙත් අපි අන්න අර හය ඉන්ද්‍රියන් හයෙන් අරමුණු හය ඔස්සේ රහමෙර යන තැන අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධයෙන් ඒ පස්සේ යන්නේ නැති වැඩපිළිවෙල නිරුද්ධ කරලා නම් තියෙන්නේ අන්න අර අරහං ගුණේ අංශු මාත්‍රයක් හරි විද්‍යාමාන වෙන්න ගන්න. නැත්තම් අපි මෙහෙන් අරහං ගුණේ කිය කිය කඩේ ගියක් දන්නේ නැහැ, පොලේ ගියක් දන්නේ නැහැ, වහිත් දන්නේත් නැහැ, ඇඳුම් ටික ගනිත් දන්නේත් නැහැ. මෙහෙන් අරහන් කියන අරහන් සම්මා සම්බුද්ධෝ කී කී පුතාවක් දන්නේත් නැහැ, මොකක් කරනවද දන්නේත් නැහැ. අරහන් සම්මා සම්බුද්ධෝ ඊට පස්සේ ඔව් ඉන්නේ රහමෙරට එතකොට. අනේ දැන් මේක කිව්වනේ විද්‍යාමාන වෙන්න ඕනේ කියලා. දැන් විද්‍යාමාන වෙන්න නම් විද්‍යාමාන වෙන්නම ඕනේ ආයේ. ආ මේකත් එක්ක වෙන කතන්දර බෑ. අපිට ඕන ඕන විදිහට. බුදුහාමුදුරුවෝ කිව්වනම් සජ්ජායනා කරනකොට විද්‍යාමාන එය තමා තුළ විද්‍යාමාන විය යුතුමයි කියලා. විද්‍යාමාන විය යුතුම. හැබැයි අපිට අර අර්ථයෙන් එකපාරට ගත්තොත් රහසින්වත් පවු නොකල සේක කියන එක එකපාරට ගත්තොත් මේ සේකෙක් සේකෙක් තාම වෙලා යන්තම් බණ ටික තේරිච්ච කෙනාට එහෙම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑ. හැබැයි මේ මේ මොහොතේ රහමෙර පස්සේ දුවන වැඩපිළිවෙලෙන් අයින් වෙන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙක. ඔව්. ඔව් ඒක තමයි ඒකනේ මම කිව්වේ තථාගතයන් වහන්සේගේ ගුණයක් මෙහෙමයි කියලා අපිට ලඝු කරන්න බෑ. දැන් මම මේ අරහන් කියන ගුණය කිව්වේ අරහන් ගුණයට ඔච්චරද අර්ථය. වැරදිලාවත් හිතන්න එපා. එහෙම කියන්න බෑ. මේ කතා කරන්නේ අපි මේක සජ්ජායනා කරනකොට අපිට කෙලෙස් වලින් තොරව ඒ ගුණය විද්‍යාමාන කරගෙන අපිට මේක වඩා ගන්න. ඒතු ගුණය මෙහෙමයි කියලා ලඝු කරන්න බෑ. දැන් අපි කියන බුදු ගුණ 9යි. ඇතර 9ද? අපිට තේරුම් ගන්න තමයි 9ක් දීලා තියෙන්නේ. ඊට වඩා ඒකට වැඩක් නැහැ. අනන්ත නමෙත් තෝරගන්න බැරි එක අනන්ත අප්‍රමාණය කිව්වනම් එහෙම. ඔය නමෙත් තෝරගන්න බැරි එකේ. දැන් නමෙන් එක තේරෙන්නේ නැහැ සමහරලාට තාම. හොඳට බලන්න. එතකොට මේ රහමෙර පස්සේ යන්නේ අවිද්‍යාපච්චය සංකාරන්නේ. පටිච්චසමුපාදෙන්නේ. පටිච්චේන්නේද රහමෙර පස්සේ යන්නේ. රහමෙර කඩන්නේ මොකෙන්ද? අනිච්චේ. එහෙනම් පටිච්ච වෙනකොට අනිච්ච අනිච්ච දැක්කොත් මොකද වෙන්නේ? පටිච්ච වෙන තැනක ක්ලාක් ඉන්නවා අනිත්‍ය දකින්න තැන ත්‍යාමන් ඉන්නවා නිවන් දකින්නවා අරහන් ගුණේ පිහිටනවා. මම කෙටියෙන්ම කිව්වා. අර තේරෙන බාස. ඇයි පටිච්ච වෙලා දුක්ඛ ස්කන්ධයකනේ. ඒතකොට දුක්ඛ ස්කන්ධයක ඔය අරහන් ගුණේ තියෙන්නේ. දුක්ඛ ස්කන්ධයක අරහන් ගුණේ තියෙන්න බෑ. එහෙනම් අතන තථාගතයන් වහන්සේ කෝ කියන්නේ සජ්ජායනා කළ යුත්තේ කොහොමද? ඇසූ පරිදි සජ්ජායනා කළ යුතුයි. එහෙනම් හරියට මේක අහගන්න ඕනේ. අහගෙන තමයි සජ්ජායනා කරන්නේ. අරහං සම්මා සම්බුද්ධෝ. නිතරම මේ සංවේවි යනවා. සංවේවි යනවා කියන්නේ එකතු කර කර යන්නේ. මොනවද? ඇහෙන් රූප එකතු කර ගන්නවා බැඳි බැඳි. කනෙන් ශබ්ද, දිවෙන් රස, නාසයෙන් මේවට චන්දරාගයෙන් බැඳි බැඳි ආස්වාද එකතු ආස්වාදයේ භුක්ති විඳින්න අර ආගන්තුක එකතු කර කර කර කර සිත කිලුටු කර කර යනවා. ඉතින් මෙන්න මේ එකතු කරගන්න වැඩපිළිවෙලින් මිදෙන යාද පැත්තට යනවා. සම්මා මා කියන්නේ මිදෙනවා. සම්මා සම්බුද්ධෝ. අන්න අර ඒ එකතු කරගත්ත වැඩපිළිවෙල බිඳ දමන්න. එකතු කරගන්න යන වැඩපිළිවෙල බිඳ දමනකොට සම්මා සම්බුද්ධෝ. එතකොට මේ මොකද්ද තියෙන්නේ? කෙලෙස් උදා කරගන්න වැඩපිළිවෙලෙන් මිදෙන පැත්ත දැකලා ඒ කෙලෙස් ටික බිඳ දැමූ ගුණය තියෙනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණ එන අනන්ත වූ අප්‍රමාණ වූ ගුණයෙන් අංශු මාත්‍රයක් හරි මේ මොහොතේ විද්‍යාමාන කරගන්න. එහෙනම් අපි දැන් ඕක අපි බුදු ගුණය කියන අතරේ අපිට මොකක් හරි මතක් වෙනවා. ඒ මතක් වෙන වෙලාවේ ඒක ඔස්සේ යන්නේ ඒක සාරහන්දද මිදෙන්න ඕන හන්දද? ඒක ඔස්සේ යනවනම් සාරහන්ද. එහෙනම් පටිච්ච වෙවි යනවා. ඒ පටිච්ච වෙනට ටක් ගාලා මතක් වෙනවා අනිච්චයි. ඒ අනිච්ච මතක් වෙන තැන මොකද වෙන්නේ? ඒකෙන් මිදෙනවා. ඒකෙන් මිදෙනකොට අර හට ගන්න භවයේ බින්ද දැම්මා. ඇයි දැන් මොකක් හරි හොය හොය යනකොට එක්ක සංකාර දුක්ඛයකට එක්ක විපරිණාම දුක්ඛයට එක්ක දුක්ඛ දුක්ඛය. දැන් ඉතින් ඒවා දැන් දන්නවනේ කර්ම කාරණා. අන්න ඒ තැන මොකද්ද? අර උපේක්ඛා වේදනාවක් කියන අනිත්‍ය දකින්න. අනිත්‍ය දකින්නකොට මොකද වෙන්නේ? අරකින් නිදහස් වෙනවා සම්මා සම්බුද්ධ ගුණයේ අංශු මාත්‍රයක් හරි පිහිටන්න ගන්න. අන්න ඒක විද්‍යාමාන වෙන්න ගන්න. නිදහස් වෙන බව තේරෙනවා. විද්‍යාචරණ සම්පන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා කොට්ටිත හාමුදුරුවෝ විද්‍යාචරණ විද්‍යාචරණ කියනවා මොකද්ද විද්‍යාචරණ කියන්නේ කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ උත්තර දෙනවා ආස්වාදේ ආදීනෝ නිස්සරණය සතුසේ දනීද විද්‍යාචරණයි කියන්නේ. විද්‍යාවයි අවිද්‍යාවයි අනිත් පැත්තට කියන්නේ. එහෙනම් විද්‍යාව දැක්කා. මේ ආස්වාදේ ආදීනෝ නිස්සරණයම තමයි චතුරාර්ය සත්‍ය කිව්වේ. මතකනේ දා පෙන්නුවනේ. පටිසංවිදාවේ අරගෙන නේද? රූපං පටිච්චං උප්පජ්ජ සුඛං සෝමනස්සං කියන එක තමයි දුක්ඛ සමුදය. ආදීනව තමයි දුක්ඛාර සත්‍ය. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම තමයි නිරෝධ සත්‍ය. නිරෝධය තමයි නිස්සරණය. එන චතුරාර්ය සත්‍යයට අනුව ආසාදී ආදී නිස්සරණය කියන්නේ චතුරාර්ය සත්‍යම තමයි. එහෙනම් මේ චතුරාර්ය සත්‍යයන් යන විද්‍යාව දැක්කා. දැන් විද්‍යාවනේ චතුරාර්ය සත්‍ය. ඈ? ඔව් සත්‍ය දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන කියන්නේ මොකද්ද? සත්‍ය ඥානය. ඕ. ඒ සත්‍ය මුලින් දකින්න එපා. දැන් සත්‍ය නැතුව කෘත්‍ය ඥානය එන්න බෑ. සත්‍ය ඥානය නැතුව කෘත්‍ය ඥානය. සත්‍ය ඥානය එන්න මොකද්ද ඕනේ? ඊට ඉස්සෙල් එන්න ඕනේ සුතමේ ඥානය. පෙන්වන්නේ මං හිසති. සුතමේ ඥානය නැතුව චින්තාමේ ඥානය නැහැ. චින්තාමේ ඥානය නැතුව භාවනාමේ ඥානය නැහැ. සුතමේ ඥානය නැතුව සත්‍ය ඥානය එන්නේ නැහැ ජීවිතේට. ඇයිද? මොකද සත්‍ය කියලා කොහොමද දැනගන්නේ? ඕ ඒ ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණ අපිට මම ඒකනේ කිව්වේ වරද්ද ගන්න එපයි කියලා. එහෙම බෑ. හැබැයි ඒ ගුණේ තියෙන්නේ දුකෙන් නිදහස් වෙච්ච එකක් නේද? දැන් ওই සම්මා ওই බුදු ගුණ සියල්ලගෙම තියෙනවනේ දුකෙන් නිදහස් වෙච්ච එකක්ද නැද්ද? නිදහස්. හැබැයි මේකේ බුදුහාඳුර කිව්වනේ මොකද්ද? බුදු ගුණ මාගේ ගුණ, ධම් ගුණ, සංඝ ගුණ යමෙක් සජ්ජායනා කරනවා නම් එය තමා තුළ විද්‍යාමාන විය යුතුයි කියලා කිව්වා නේද? එහෙනම් විද්‍යාමාන කරගන්න පුළුවන්ද බැරිද? ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපිට වෘදු පුහුණු කරලා තින්නේ බුදු ගුණ අපි තුළ විද්‍යාමාන වෙන්නේ නැහැ කියලා. නැහැ කොහොමද මේ දීගණිකය වැරදි. බුදුහාමුදුරු කියන්නේ නැහැ විද්‍යාමාන විය යුතුයි. හැබැයි උන්වහන්සේගේ අනන්ත ප්‍රමාණ ගුණයක් අපිට කවදාකවත් දැන් සාරිපුත්ත හාමුදුරුව ප්‍රහීන හොඳම උදාහරණයක් කියන්නම්කෝ. සාරිපුත්ත හාමුදුරුව සංයෝජන ධර්ම කීයද ප්‍රහීන කරන්නේ? 10යිනේ. බුදුහාඳුරුගේ ප්‍රහීන කරන්නේ. උන්වහන්සේලා දෙන්නගේ ප්‍රඥාව එකයිද? නෑ. හැබැයි සාරිපුත්ත හාමුදුරන්ට අර ಗುಣ නැද්ද? තියෙනවා. හැබැයි අනන්ත අප්‍රමාණ වූ ගුණයක් තියෙනවාද? එහෙම නැහැ. ඒක තථාගතයන් වහන්සේට විතරයි ඒක. ප්‍රඥාවෙන් සමාන වෙන්නෙත් නැහැ. එහෙම සමාන වෙන්නේ නැහැ. කවදාකවත්. අර ඉන්න භික්ෂුන් වහන්සේලා අතරින් තමයි ප්‍රඥාවෙන් අගතම්පත් කියලා සාරිපුත්ත හාමුදුරුවම බුදු පියාණන් වහන්සේ නම් කරන්නේ. නේද? ප්‍රඥාවෙන් සමාන වෙන්නේ නැහැ. දැන් සාරිපුත්ත හාමුදුරුවොත් එදා සාරිපුත්ත හැටියට සෝවාන් වෙනවා. විශාකාත් සෝවාන් වෙනවා. දැන් දෙන්නම සෝවාන්. හැබැයි ප්‍රඥාව එකයිද? ඒත් නැහැ. ගුණ එකමද? නැහැ. හැබැයි ගුණ වෙනස් වුණාට ගුණ පිහිටලා තියෙනවා. ආන්න එකයි මේ කියන්නේ. එතකොට සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න. එහෙනම් අර විද්‍යාව දැකලා අන්න විද්‍යාචරණ. මොනතන තියෙනවා චරණ කියලා වචනයක්. අන්නේ චරණ කියන එක තමයි දාන්නේ 15 චරණ ධර්ම වලින් සමන්විත වෙන්න ඕනේ කිය. අන්නේ 15 චරණ ධර්ම වලට විස්තර කරනවා මුලින්ම සීල සම්පන්න වෙන්න ඕනේ. ඊළඟට මෙන්න මේ ඉන්ද්‍රියන් ටික দমনය වෙන්න ඕනේ. ඉන්ද්‍රියන් ටික দমনය වෙන තැනදී සත්බොජ්ජංග වැඩෙන්න ඕනේ. ආයිරසේ තියෙනවා ප්‍රත්‍යවේක්ෂාව කරන්න තියෙනවා. ඒ වගේ නිදිවරණ මරන්න නැති තැනකදී කියන්නේ නිදාගන්නේ නැති තැනකදී හැම වෙලාවෙම නීවරණ වලින් තොරව ඉන්න ඕනේ. නීවරණ වලින් තොරව ඉඳගෙන සත්බොජ්ජංග වඩාගෙන සතර දහයන් පූර්ණ කරන්න ඕනේ. අන්නේ தත්ත්වයටපත් වෙනවා නම් ඔහු තුල විද්‍යාචරණ සම්පන්න ගුණය තියෙනවා. චරණ ධර්ම 15කින් සමන්විතයි කිව්වේ ඒකයි. එතකොට මට කියන්න අර බණ ටික අහනකොට අර මුලින්ම පෙන්වුවා නේද විමුක්තායතනේ පහ. ඒ හැමතැනම තිබ්බනේ සමාහිතක් පහළ වෙනවා කියලා. ඒ සමාධි හිත කිව්වේ චතුත් දැහන් හතර නේද? එහෙනම් ලෝකෝත්තර දැහැන් හතරටපත් වෙන කෙනාට අනිවාර්යයෙන්ම විද්‍යාචර්ණ සම්පන්න ගුණය තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. ඉතින් නැත්තම් විද්‍යාචර්ණ සම්පන්න විස්තර කරන්න බෑ. හැබැයි ලෞතර බුදු පියාණන් වහන්සේ නමකගේ තියෙන විද්‍යාචර්ණ සම්පන්න ගුණය ඒ විදිහටම පිළිටනවද? එහෙම පිළිටන්නේ නැහැ. අවදාව. හැබැයි ඔය නිවන් දකින්න තියෙන්නේ එකම මගනේ. ඉතින් බුදු පියාණන් වහන්සේ නිවන් දැකලා කියනවනේ මහණෙනි ඔබලටත් එසේමයි කියන්නේ. ඔබලටත් එසේමයි කියවනම් ඉතින් අපිට වෙන මගක් නැහැ. නේද? විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ. ඉතින් මේ නිවන් සාක්ෂාත් වෙන්න හිත නිවෙන්න නිවෙන්න මොකද වෙන්නේ? ගතක් සුවයටපත් වෙනවා. සුව වූ ගතක් බැරි සුගත නැමැති ගුණයටපත් වෙනවා. හිත ගිනි ගත්තොත් ගත. හිත ගිනි ගත්තොත් ගත. හිත සිසිල් වෙනකොට ගත. හිත සුවපත් වෙනකොට ගත. සුවපත් වෙන. කාය සංසිඳන කිව්ව අන්නහයි. නාම කාය සංසිඳන කිව්ව සංසුන් ගතක් කිව්ව. ආ. සුගත. ලෝකවිද. මේ ලෝකේ කිව්වේ මොකද්ද? ඇහැ රූපෙත් එක්ක ගොඩනන චන්ද්‍රාග වැඩ පිළිවෙල. කන ශබ්දෙත් එක්ක ගන්න චන්ද්‍රාග වැඩ පිළිවෙල. ඔන්න ඔය ලෝකේම විදලා බලන්නේ මොකෙන්ද? ලෝකයේ කිව්වේ පටිච්චේ. පටිච්චේ විදලා බලන්නේ මොකෙන්ද? දැන් පටිච්චේ හැමතැනම ඒ ලෝකය විදර්ශනා කරනවා කියේ ලෝකයෙන් අයින් වෙනවා නම් අන්න ලෝක විදූ ගුණය පිහිටන. එතකොට පටිච්ච වෙන හැම මොහොතකම ලෝක විදේ ගුණ ලෝක විදූ ගුණය අපි තුල විද්‍යාමාන වෙනවද? පටිච්ච වෙන මොහොතක අපේ අපි තුල ලෝක විදූ ගුණය විද්‍යාමාන වෙනවද? නැහැ. ඇයි? පටිච්චෙන් හදන්නෙම දුක. එතකොට කොහෙද ලෝක විදුගුණේ? එහෙනම් පටිච්ච වෙන මොහතක අපි අනිච්ච දැකලා එතනින් නිදහස් වෙනවා නම් අන්න ලෝක විදුගුණේ විද්‍යාමාන. දැන් ඔයාලට තේරෙනවද? පටිච්ච සමුප්පාදයයි පටිච්ච සමුප්පාද නිරෝධයක්ම තමයි මේ හැම ගුණයකම තියෙන්නේ කියලා. හැබැයි විවිධාකාරයෙන් තමයි කියන්නේ. ලෝක විදු. ඊට පස්සේ තියෙනවා අනුත්තර අනුතර පුරිත ධම්ම සාර්ථී එතකොට ඒ කියන්නේ මොකද්ද? අනුශය වශයෙන් නැగి නැగి එනේ වෙන්නේ. අන්නේ අනුශය වශයෙන් නැగి නැగి එනකොට මොකද වෙන්නේ? අනුත්තර පුරිස අන්න මං කව අර උදේ අර මේ ප්‍රශ්නයක් අහලා තිබ්බේ අනාගාමී කියන ස්ත්‍රියක් වෙලා ඉපදිලා මේ අනාගාමී හරියත් වෙන එක බලපානවද කියලා කිව්වේ. ආන් මං කිව්වේ නෑ කියලා මොකද්ද වෙන්නේ? අන්න මේ ගුණවල තියෙන මොකද්ද? අනුත්තර පුරිස කියන වචනය. අන්න පුරිස කියන්නේ උත්තම ගුණයට පිරිපුන් උත්තම தත්ත්වයටපත් වෙනවා. එතන ආරියත් උත්තමෙක් වෙන්න යන්නේ. එතනගේ උත්තම ගුණයටපත් වෙන්න. අනුත්තරෝ උත්තම ගුණයටපත් වෙන්න නම් මොකද වෙන්න කරන්න තියෙන්නේ? අර අනුසේ වශයෙන් නැగిලා එනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් ඒක බිඳිනකොට වෙන්නේ මොකද්ද? අර පුරිස ගුණය ඇවිල්ලා අනුත්තරෝ පුරිස ධම්ම සාරති සාරත්වයක් ලැබනවා. මෙතෙක් ලෝකේ හොඳයි වටිනවා සාරයි කියපු දැක්ක කෙනා දැන් නිවන නිත්‍යයි සුඛයි අත්තයි නිවන සාරයි බවම දකිනවා. ලෝකේ අසාරයි කියලා දකිනවා. නිවන සාරයි කියලා දකින්න. එහෙනම් නිවන සාරත්වය දකින්න දකින්න මොකද වෙන්නේ? අර අනුත්තරෝ පුරිස ධම්ම සාරති ගුණයට පත් වෙන්නේ. Taman සාරවත් සාරවත් භාවයක් ලබනවා. හැබැයි මෙතෙක් කල් අපි ලෝකේ ගියේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ටිකක් ඇසුරු කළා සාර ලෝකයක් හොයන්න තමයි ගියේ. ඒකෙන් දුක්ඛ ස්කන්ධයක්ම මේ උදා වුණා මිසක් කවදාකවත් සැනසීමක් ළඟා කරගත්තේ නැහැ. ඇයි ඒ? ඒවත් එක පටිච්චේ විසුවේ හොයන්න ගියා. උරුම වුණේම දුක. එහෙනම් අනිත්‍ය දැක්කා දුකෙන් නිදහස් වුණා කිව්වේ. අනුත්තරෝ පුරුෂ ධම්ම සාර්ථි. සත්තා දේව මනුස්සාන. එහෙනම් මෙන්න මේ අපි මොහොතක් මොහොතක් පාසා මම දැන් තව ඉස්සරහට පෙන්වන්න මොකද්ද කියලා සත් කියන්නේ සත්ත්ව කියන්නේ කියලා සත්ත්වත්වයක් නගනවා. මේ ලෝකේ හොඳයි වටිනවා සාරයි කියලා ගන්නවා. ඇයි දැන් සතර පායෙන් නිදහස් වෙච්ච ආර්ය ශ්‍රාවකයාත් තාම සත් කොහෙද? මනුස්ස තලේ, දේව තලේ මේවා සත් තාම. ඔය දේවම තමයි බ්‍රහ්ම කියලා කඩන්නේ. එහෙනම් සත් කියලා ගන්නවා තවදුරටත් කොහෙද? සත්තා දේවා මනුස්සාන. එහෙනම් මනුස්ස දේව සංකල්ප දෙකක් දැන් කඩන්න ඕනේ. එහෙනම් මේ සත් කියලා දකින තැනම ඒ සත්තා දේව මනුස්සාන කියන සංකල්පය කඩන තැන මොකද වෙන්නේ? දුකෙන් නිදහස් වෙවි නිදහස් වෙවි අන්න ಗುಣ පිහිටන්න ගන්නවා තව. ඒක අන්නේ පෙන්නනවා ඒ සත්තා දේව මනුස්සාන ගුණේ වඩන කෙනා මේ ලෝකේට යහපතක්ම කරන කෙනෙක් මාර්ගයක්ම වඩන කෙනෙක් ලෝහිච්ඡා සූත්‍රය කියන්නේ එකයි කිසි දවසක වෙන උත්මේට ගරහන්න එපා කියලා ලෝහිත් දීගනිකායම ලෝහිච්ඡා සූත්‍රය කියන්නේ ඒකයි මේ සතර දහයන් ටික වඩාගෙන තමන්ගේ නිවන් මඟ පූර්ණේ කරගන්න යනහන්ද යන්නේ හන්ද සත්තා දේව මනුස්සාණන් කියන ගුණේ විද්‍යාමාන වෙන්න ගන්න ඊළඟට බුද්ධෝ භවය උදුරලා දාන භවය හදන්නේ මොකෙන්ද පටිච්චයෙන් භවය උදුරන්නේ ආනේ බුද්ධෝ ගුණේ පිහිටන. හැබැයි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධෝ ගුණේ අනන්තයි අප්‍රමාණයි. හැබැයි සංයෝජන ධර්ම 10 උපදින තැන අනිච්ච දැකලා සංයෝජන ධර්ම 10 උදුරා දාන්න පුළුවන් නම් අන්නේම ගුණේ පිහිටන්න. භව ගමන කියන්නේ සංයෝජනනේ. සංයෝජන බින්දා. සියලු සංයෝජන බිඳලා තමයි තථාගතයන් වහන්සේ අරියතුන් වහන්සේලා. නම් බුද්ධෝ භගවාති. අන්න බෙදාවෙන් කරන්න හැකියාව ලැබෙන. කොහොමද බෙදන්නේ? ඈ හන්ද රූපේ හටගත්තේ දුක හටගත්තේ නැති බවක් දන්නවා. රූපේ හන්ද හටගත්තේ නැති බවක් දන්නවා. මේකක්වත් හන්ද නෙමෙයි හටගත්තේ. චන්දරාගේ හන්දමයි හටගත්තේ. එහෙනම් අර චිත්තය අන්ධ කරගෙන ආස්වාදයක් උදා කරගන්න යන තැන අනිත්‍ය දැක්කනම් මේක නිරෝධ කරන්න පුළුවන් බව දුක හට ගන්න ආකාරය බෙදලා බලා බැලුවා දුකෙන් නිදහස් වෙන ආකාරය බෙදලා බලන්න හැකියාව ලැබුණා දුකෙන් නිදහස් වෙන බව තේරෙනවා සිතේ සැනසීම අත්පත් වෙන ආකාරය තේරෙනවා. ඒ අත්පත් වෙන්න වෙන්න ආර්ය ශ්‍රාංගික මාර්ගය වැඩෙනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගය වැඩෙනවා කියන්නේ නිවන් මඟ වැඩෙනවා. නිවන් මඟ වැඩෙන කෙනාට සම්මා සමාධිය මුල් කරගෙන විමුක්තිය කරා යන්න පුළුවන් බව මනා ලෙස බෙදා බලන්න හැකියාව තියෙනවා නම් භගවා නැමැති ගුණය පිහිටන්න ගන්න. බුදු ගුණ ටික. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔච්චර ඒව කොහොමද එක දිගට මෙහෙම කියනකොට මතක් කරන්නේ කියලා හිතෙන්න පුළුවන් නේද? දැන් මම ගොඩක් විස්තර කිව්වනේ. නේද? අරහං කිව්ව සම්මා සම්බුදු විජ්ජාචරණ සුගතෝ ලෝකවිදු මේ ඔක්කොම මෙච්චර කොහෙද අරහං කියනකොට ගිහිල්ලා ඊළඟේ කියනවනේ අපි. නේද? කියලා හිතෙනව නේද? හරි මම ඔකට පොඩි ඇත්තටම එහෙම බැරිද කියලා පෙන්වන්න පොඩි උදාහරණයක් කියන්න. අර මට අවුරුද්ද මතක නැහැ. ලෝකෙටම සුනාමියක් ආව නේද? 2004 නේද? ආවනේ. දැන් මම ඕගොල්ලන්ට කිව්වොත් එක නිමේෂයෙන් සුනාමිය මතක් කරන්න කියලා. මතක් කරන්න. මොනව මතක් වුනේ? කාගෙන යනව මතක් වෙනවා. රේල් පීලි උඩින් යනවා. මැලේසියාව අතන පිපුරුවා මෙහෙට ආවා මුලින් මෙතනට ආවා මේ එහෙම වුණා එතනින් ඇවිල්ලා මෙහෙට ආවා ඔහොම ඔහොම කියලා අපේ දෙහිවල පැත්තට එනකන් ආවා මතක් කරන කොච්චර වෙලා ගියාද එක නිමේෂය. ඇයි එහෙම මතක් කරන්න පුළුවන් උනේ? ඈ? නෑ ඒක ඒක මත ඒ ඔය කියපු නිමේෂයෙන් ඔක්කොම මතක් කරගන්න පුළුවන් උනේ ඇයි කොහොමද? ඔව් ධම්මදාන. හොඳට වචනයක් තියෙනවා ඔකට. ආන්න හොඳට ඇසුරු කළා භාවිතා බෞලී කතා කරලා තිනහා. හොඳට ඇසුරු කළා භාවිතා right ඇයි බුදුගුණ එහෙම කිව්වම එන්නේ නැත්තේ? දැන් බුදුගුණ ඔහොම කිව්වම එන්නේ නැත්තේ ඇයි? භාවිතා බෞලී කතා කරලා නැහැ. එච්චරයි ඉතින් තියෙන්නේ. දැන් මොකද කරන්න ඕනේ? අරක අරම පුළුවන් නම් ඇයි මේක බැරි? අස්පනා අපිට එක කොප්පු කරලා පෙන්නුවේ. වෙන වෙන කතන්දර නැතුව. දැන් ඒක කලින් තිබුණේ නැහැ නේද 2004 යවන 2003 තිබ්බද එහෙම එකක් 2003 තිබ්බේ නැහැ 2004 කියපු එක දැන් මේ වෙනකොටත් ඔච්චර හොඳට පුළුවන් 2004 ට ඉස්සලා බුදුගුණ කියන්න ගත්තේ නේ 2004 ට ඉස්සලානේ බුදුගුණ කියන්නේ ඒ තාම බැරිය. ඇයි බැරිය? ඇසූ පරිදි නෙමෙයි කියන්නේ. ඉතින් ඔහේ කියනවා. එක එක තාල වලට මොනවා හරි අරන් කියනවා. අපිම දන්නේ මොකද්ද වෙන්නේ කියලා. අන්න තථාගතයන් වහන්සේ කියන වචනය අමතක වේවා අදහස ඉස්මතු වේවා. අදහස අරගෙන ඒ ගුණය විද්‍යාමාන කරගන්න පුළුවන් නම් ඒක භාවිතා බෞලී කතා කරනකොට මොකද වෙන්නේ? ටක් ගාලා කියනකොට මොකද වෙන්නේ? අරක තුල පිහිටන්න පුළුවන්. අරක තුල පිහිටන්න පුළුවන් වෙන මොනවාක්වත් වෙනව නෙමෙයි. එහෙනම් බුදු ගුණ ওই විදිහට ඊට පස්සේ මොනවද තියෙන්නේ? ස්වක්කාතෝ භගවතා ධම්මෝ. ස්වක්කාතෝ භගවතා ධම්මෝ. ස්ව ස්ව කියන්නේ තම තමන්ට ඕන. තම තමන්ට ඕන විදිහට වැඩ කටයුතු කරන්න කියලා තමයි කය භාවයටපත් වෙන්නේ. පහත් පැත්තට යන්නේ. අන්න එහෙම යන්න ගිය එක යන්න දෙන්නේ නැහැ මොකද්ද? භගවා කියන ගුණය දැක්කට පස්සේ. අන්න භගවා ගුණයෙන් පෙන්නනවා මොකද්ද? ලෝකේ දරණ ස්වභාවය. භගවතා ධම්මෝ දරණ ස්වභාවය පෙන්නනවා. මේ ලෝකේම දරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. එන ලෝකේම අනිත්‍ය දුක්ඛ අනාත්ම දරණ බව හරියට තේරුම් ගත්තට පස්සේ අර තමන්ගේ මමත්වයේ මුල් කරගෙන අවිද්‍යාව මුල් කරගෙන මමත්වයෙන් උද්දච්චයෙන් කරන්න ගිය වැඩ පිළිවෙලට මොකද වෙන්නේ? කය භාවයට පත් වෙන එකෙන් අයින් වෙනවා අක්කය වෙනවා. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ. අන්න දැන් අර බෙදලා බලන්න පුළුවන් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ රූපයක් මුල් කරගෙන ගොඩනගන්න ගිය වැඩපිළිවෙලකින් තමයි දුක්ඛ ස්කන්ධයක් කරා කියලා හිත පහත් පායට ගියා අර භගවා ගුණය දකිනකොට මොකද වෙන්නේ? භගවා ගුණය දකින්න නම් ලෝකේ දරණ විදිය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත. හැබැයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත බව දරන්නේ නැතුව නිච්ච සුඛාත්ත කියලා අරගෙන තමයි හිත පහත් භාවයට කෙලස ගන්න බවට පත් වුනේ. අන්නේ හිත කෙලෙස ගන්න පාවටපත් වෙන එක නවතිනවා. අර භගවා කියන ගුණයට අවතීර්ණ වෙන්න මේ ධර්මතාවය තේරුම් ගත්ත ගම. සවක්කාතෝ භගවතා ධම්ම. අන්න ඒක දකින්නට මොකද වෙන්නේ? දකින්න නම් එනං සම්දික්කෝ. මේ අවිද්‍යාව තෘෂ්ණාවෙන් හදන ගමන මනාලෙස තේරෙනවා. ඒක රූපවල අවිද්‍යාව තියෙනවද? තෘෂ්ණාව තියෙනවද? ඇහි තියෙනවද? චක්කු විඥානය තියෙනවද? 18 පොළේම අවිද්‍යාව තෘෂ්ණාව තියෙනවද? නෑ. එහෙනම් මෙන්න මේ අවිද්‍යාව තෘෂ්ණාව එකතු කරගන්න වැඩපිළිවෙල මනාලෙස දැක්කා. අරමුණක් ආපු තැන හොඳයි වටිනවා සාරයි කියලා හැඟීමක් අරගෙනමයි අවිද්‍යාව ක්‍රියාත්මක කරේ. අන්න එහෙනම් අර සං කියන්නේ එකතු කරගන්න වැඩපිළිවෙල මනාලෙස දකිනවා සම්දිට්ඨික දකිනවා. සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ගෙවිච්ච අතීතේ ගෙවිලි ඉවරයි. ආපු නැති අනාගතේ ඇවිල්ලා නැහැ. එහෙනම් පච්චුප්පන්න මොහොතක් නම් තියෙන්නේ. කොහොමද කාලය පණවන්නේ? මතක ඇති පටිච්චසමුප්පාදේ පටන් ගන්න දවසේ පෙන්න ඔර්ලෝසුව දාලා. මතක ඇතිනේ පෙන්න. අර ඔර්ලෝසුවේ රාමු දාලා පෙන්නේ. එහෙනම් මෙන්න මේක කාලයක් පණවන්න පුළුවන් එකක් නෙමෙයි. කාලය කාලය හදාගත්තේ මොකටද? ලෝකේ පැවැත්ම උදෙසා. ලෝකේ තියෙන්නේ වේග සහ දුර පමණයි ඕනම තැනක වේගයක් තියෙනවා දුරක් තියෙනවා නමුත් ලෝකයා ගෙනියන්න හදාගත් එකක් තමයි වේගයයි කාලය මේ දුරයි අරගෙන කාලය පනවගන්නේ ඒකයි ගණන් හදනකොට දාන්නේ කාලය කියන එකට t කියලා මනක් කල්පිතයක් කියලාම දාන්නේ ඒකයි කාලය කියන්නේ මොකද ඒ හදාගන්න එකක් නේ ඒක කාලය කියන එකක් යථාර්ථයෙන් විද්‍යාමාන වෙන්නේ නැත්තේ ඇයි තියෙන්නේ පච්චුප්පන්න මොහොත හැබැයි මෙහෙමයි ලෝක සම්මතේ වැඩ කරගන්න කාලය ඕනේ නේ දැන් අපි කියන හෙට උදේ 9ට භාවනාව පටන් ගන්න. ආ නෑ අකාලිකයිනේ කාල නෑ. මොකක් හරි යන වෙලාවක බැරියව මොකක් හරි. ඒකට නෙමෙයි අකාලික. වරද්ද ගන්න එපා නැත්නම් වැරදි තැන අල්ලගත්තොත් ඒකයි ප්‍රශ්නේ. ඉතින් මේ ඔක්කොම එන්න බුලන් පැති ඔක්කොම කියන්නේ ඒකයි. ඇයි සර් ඊයේ කිව්වනේ අකාලිකයි කියලා මං හිතුවා ඉතින් ඕන වෙලාවක පුළුවන් කියලා මට හිතෙන වෙලාවේ ආවා. ගමාට ඉතින් 6 මාට් වගේ ඇවිල්ලා බලන්න. එතකොට අපි ගිහිල්ලා තියේ. අකාලිකයි තමයි එතකොට. ඒ ඔයින්ද එහෙම නෙමෙයි මේ කිව්වේ. අර අපි ගෙවිච්ච අතීත මෙනෙහි කර කර කර කර කෙලෙස් හදනවා. ආපු නැති අනාගතේට plan කරනවා. තියෙන්නේ මේ මොහොත පමණයි. අකාලේ පච්චුප්පන්න මොහොතක් කිව්වේ ඒකයි. ඒකයි කිව්වේ ගෙවිච්ච අතීතේ මානසිකාර කරන්නෙත් නෑ ආපු නැති අනාගතේ මානසිකාර කරන්නෙත් නෑ අවිද්‍යාව මේ අවිද්‍යාපච්ච සංකාර මුල් කරගෙන මේ පච්චුප්පන්න මොහොතේ පටිච්ච වෙන තැන අනිච්ච දකින්න පුළුවන් නම් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා බද්දේ කරත්න සූත්‍රයේ උතුම් වූ විදර්ශනා වඩන ආර්ය උත්තමයේ කියලා විස්තර කරනවා. අන්නේ උත්තමයා මොකද? බද්දේක රත්න වෙන්නේ. බද්ද වෙනවා රත්නෙට. මොකද රත්නේ? බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට බද්ධ වෙනවා. බද්දේක රත්න වෙන්නේ. බද්ධ වෙන්නේ ත්‍රිවිධ. කලින් බද්ධ වෙලා හිටියේ මෙතෙක් කල මොනවටද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම වලට නෑ බද්ධ වෙලා හිටියේ. පටිච්ච වෙලා හිටියේ. දැන් අනිත්‍ය දැක්ක ගමන් මොකද වෙන්නේ? ත්‍රිවිධ රත්නයට බද්ධ වෙනවා. ඒක තුල පිහිටන්න ගන්න. එහෙනම් සන්දික්තිකෝ අකාලිකෝ ඒහිපස්තිකෝ. ඒහිපස්තිකෝ කියන්නේ ඈ ඇවිල්ලා බලන්න. කොහේ ඇවිල්ලාද බලන්න? කොහෙට ඇවිල්ලාද බලන්න? හරි ඇවිල්ලා බලන්න තමයි. දැන් කොහෙට ඇවිල්ලාද බලන්න? ඈ? ආ. ඒහි පස්සිකෝ. මේ කතා කරන්නේ මොකද? ස්පර්ශ ආයතන හයක් හටගන්නේ ඒ මොහොතෙමයි. අන්නේ මොහොතේ ස්පර්ශ ආයතන හය හටගන්න තැන ඒක පහ කරන්න පුළුවන් නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් අන්නේ ඊපස්සික ගුණය පිළිතන. කොහෙ ගිහින් බලන්නද නැතුව. ඉන්න දැන ඉඳන් බලන්න තියෙන්නේ. ස්පර්ශ ආයතනයි. ඒ ඊපස්සිකෝ. මේක පහ කරන්න ඕන. ස්පර්ශ ආයතන හයක් ගැනනේ කතා කරන්නේ මෙතරම් නේද? බුද්ධ ශාසනය. සලායතන ගැනනේ කතා කරන්නේ. ඒ ඊපස්සිකෝ ඕපනයිකෝ. දැන් ඔක පහ කරේ නැත්තම් මොකෝ වෙන්නේ? ජීවිතේ වැඩිපුරම තියෙන්නේ. ඕප තියෙන්නේ ඔක්කොම. ඕප කියන්නේ. පාණුන්ගේ හොය හොය ඉන්න ඕප. න්‍යාය දැක්ක ගම. අනිත්‍ය දුක්ඛ නැත්ත. ඕප ඉවරයි. අන්න ඕපනායක ගුණේ පිහින්න. ඕප නැහැ. අයි බුදුහාමුදුරුවෝ තමන් ගැන බලා ගන්නනේ. මෙතෙක්කත් ඕප වැළුවේ. අනුංගමයේ බැලුවේ ඕප. ඒ ඕප ඉවරයි න්‍යාය දැක්කට පස්සේ. ඕපනයිකෝ න්‍යාය මොකද්ද? අනිත්‍ය දුක්ඛයි අනාත්ම. අන්න න්‍යාය පෙන්වෝ තථාගතයන් වහන්සේ. සබ්බේ සංඛාරා අනිත්‍යාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති. න්‍යාය දැක්කනම් ඥානෙ පහළ වෙනවා යදා පඤ්ඤාය පස්සති. එහෙනම් අර ඕප එක එක දේවල් අපි හොයන්න යන ඒවා සම්පූර්ණයෙන් න්‍යාය දකින්න තැන මොකද? දැන් රූප හොයන්න යන තැන මොකද වෙන්නේ? න්‍යාය දැක්ක ගමන්. ඒකෙන් අයින් වෙලා ඕපනායක ගුණය පිළිගන්නවා. නැත්තම් න්‍යාය නැත්ත ගමන් ඕපත් එක්ක තමයි යන්නේ. සද්ද හොය හොය යනවා. න්‍යාය දැකගම හෙවිල්ල ඉවරයි. ගන්ධ පස්සේ යනවා, රස පස්සේ, ස්පර්ශ පස්සේ යනවා. යන එක න්‍යාය දැකගම මොකද වෙන්නේ? හෙවිලි ඉවර වෙනවා. නෝපනායක ගුණේටපත් වෙනවා. එයි පස්සිකෝ ඕපනායකෝ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ ඉති. ඉතින් මේ හැම වෙලාවෙම තියෙන්නේ මොකද්ද? මේ ප්‍රත්‍යයෙන් උපදින තැනක පංචත්තම් වේදිතබ්බෝ වේදනාවකුත් හටගන්නවා. අන්න ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධේ නිරෝධ කරන. ඒතර මේ මොකද වෙන්නේ නැත්තන? දම් ගුණ සංග තම තුළ විද්‍යාමාන වෙන්න ගන්නවා. ඒ කියන්නේ කිව්ව උදාහරණ දම් බුදු ගුණ දම් ගුණ තමා තුළ විද්‍යාමාන විය යුතුයි. එහෙනම් ධර්මය ධර්මය අපි තුළ විද්‍යාමාන වෙන්න නම් අපි ධර්මයේ ධර්මයේ විදිහටම දකින්න ඕනේ. එහෙනම් සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියන එක ඒ විදිහටම දකිනකොට තමයි ධම් ගුණ පිහිටන්නේ. නැත්නම් දම්මුණ පිළිටන්න විදිහක් නැහැ. ඇයි න්‍යාය ධර්මයේකනේ? න්‍යාය ධර්මය දන්නේ නැතුව කොහොමද පිළිටන්නේ? අන්න පිළිටන්න ගන්න. ඉතින් ඒක පිළිටන්න පිළිටන්න තව මොකද වෙන්නේ ඊට පස්සේ? ඌ පිළිටනවා කියන්නේ. සංඝ ගුණ පිළිටන්න ගන්න. සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ. සුපටිපන්න වෙලා තියෙන්නේ. නේද? උපටිපන්න. උජුපටිපන්න ගුණයටපත්. ඍජු භාවයටපත්. උජුපටිපන්නයි. පටි. පටි කියන්නේ දැන් බැඳිලා තියෙන කොයි පැත්තටද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පැත්තට බැඳිලා තියෙන්නේ දැන්. ඒකයි ඍජු භාවයටපත් වෙන්නේ. උජුපටිපන්නයි. මෙතෙක් කලක් තිබ්බ සිරස් මේ තිරස් වැඩ. තිරස් වැඩ තිබ්බ එක දැන් මොකද වෙලා තින්නේ? තිරස් වෙලා, ඍජු වෙලා. ඍජු වෙලා තියෙනවා. අපි හඳුන් කූරක් පත්තු කරනවා. හඳුන් කූර අපිත් එක්ක කතා කරනවා. හඳුන් කූර අහනවා අපෙන්. මම හරි කෙලින් ඍජුයි. හඳුන් කූර අපෙන් ඇහුවොත් මේ මොනවද ඍජු කියලා. ඒ හඳුන් කූරන පත්තු කරන වෙලාව පුළුවන් වෙනවා කියන්නේ මේ මොහොතේ මම දස කුසලෙන් අයින් වෙලා ඉන්න ඍජුයි. හඳුන් කූර කියනවා මගේ සිරස බැබලෙනවා. දීප්තිමත් වෙනවා. ඔබේ මොනවද බැබලෙන්නේ? අපිට පුළුවන් වෙන්න ඕනේ මා මේ මොහොතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් ප්‍රඥාව තුල හැසිරෙන්න. ප්‍රඥාවෙන් බැබලෙන්න. අනුන්කූර කියනවා මම ටිකෙන් ටික ටිකෙන් ටික කෙටි වෙන්න ගන්න. ඔබේ මොනවද කෙටි වෙන්නේ? මම සංයෝජන ධර්ම වලින් ටිකෙන් ටික ටිකෙන් ටික කෙටි වෙන්නේ. ඒ කෙටි වෙනකොට මගෙන් දූවිලි අංශු බවටපත් වෙවි පත් වෙවි වැටෙනවා. උඹෙන් මොනවද වෙන්නේ? රාගය, දේශය, මෝහය දූවිලි බවටපත් කරමින් අංශු බවටපත් කරමින් ඒවෙන් අයින් කරනවා. අවසානයේ කියනවා හඳුන් කූරක සුවඳක් නැහැ, එළියක් නැහැ, හඳුන් කූරත් හොයාගන්නත් නැහැ. කොහෙද හොයාගන්නේ එහෙම? ඉවරයි. හරියත් ඵලය පූර්ණයි එහෙනම්. උඹේ වෙන්නත් ඕනේ මොකද්ද? ඕකම තමයි කියලා කිව්වේ. ඔන්න හඳුන් කූරක්. නැත්තම් වෙන්නේ මොකද? බ්‍රෑන්ඩ් අරගෙන අර සුවඳයි මේ සුවඳයි සුවඳ වල හොයම ෆයිට් එක ඊට පස්සේ. ඒක ගුණ නැහැ. ගන්ධය සුංකර දැමූ හේන් සුගන්ධවත් ගුණයක් උන්වහන්සේ තුල තියෙනවා. එහෙනම් ගන්ධය කියේ මොකද්ද? හැම එකකම ගෑවි ගෑවි අඳ වෙන්නේ. රූපත් එක්ක ගෑවි ගෑවි අන්ධ වෙනවා. සද්දත් එක්ක ගෑවි ගෑවි අන්ධ වෙනවා. රසත් එක්ක ගෑවි ගෑවි අන්ධ වෙනවා. ස්පර්ශත් එක්ක ගෑවි ගෑවි අන්ධ වෙනවා. සිතුවිලිත් එක්ක ගෑවි ගෑවි අන්ධ වෙනවා. හැම එකකම ගෑවි ගෑවි අන්ධ වෙලා හිටපු සම්පූර්ණයෙන් මේ ගන්ධ භාවය සූම් කරලා දාලා ඉවරයි ඒ උත්තමයන්න් වහන්සේ සුගන්ධවත් වනසේක කිව්වේ ඒකයි එහෙනම් හඳුන් කූරක් පත්තු කළා සුවඳත් එක්ක ෆයිට් එකක් නම් තියෙන්නේ හොඳ සුවඳ හොය හොයන යන්නේ. ආයි නහයක් හොයන්නේ. නේටපත්තු කරන්නේ. ගුණයටපත්තු කළ යුතුමයි. හැබැයි ඒක තුලින් නිවන් දකින්න. වැඩේ නෙමේ ප්‍රශ්නේ. හිත පිහිටවන විදිහ. මේ මහා උත්තමයන් වහන්සේලා මේවා කිව්වේ නැත්නම් අපි දන්නේත් නැහැ. මේ මහා ධර්මස්කන්ධයක් ඉස්මතු කරපේ උත්තමයා මේ ලෝකෝත්තර අර්ථ දෙනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ තියෙන්නේ මේ හඳුන් කූරක් පත්තු කරනවා කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. මේ නිවන් දකින්න එකක් නේ තියෙන්නේ කියලා. අපි ගතානුගතක විදියට මොකද කරන්නේ? අර පෙට්ටියයි මේ පෙට්ටියයි ලේබල් බලයි අරව බලයි මේව බලයි සුවඳ පහයි කියයි. ඔව් ඉතින් පංචකාමයේ සුවඳ පහක් ගහලා දුන්නු ගම. ඊට ඒක අරගෙන අපි සුවඳටම බැඳි බැඳි ඉන්නවා. අර ගන්ධය සුම් කරන වැඩේ නෙමෙයි වෙන්නේ. මන්න බුද්ධ දර්ශනේ තියෙන්නේ කොතනද අපි ඉන්නේ කොතනද කියලා දකින්න හැරෙන්න ඕන ගතානුගත විදිහට නිවන් දකින්න බෑ මේ අනිවාර්ය ඒතකොට සුපටිපන්නෝ උජුපටිපන්නෝ අන්න ඍජු වෙන්න ගන්න උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ න්‍යාය දැකලා ඉවරයි න්‍යාය න්‍යායට තමයි බැඳිලා ඉන්නේ දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම න්‍යාය පටිපන්න. අන්නේ න්‍යාය පටිපන්න වෙන්න වෙන්නේ මොකද? සාමීචි පටිපන්න වෙන්න. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයක කාත් එක්කවත් ගහමරාගෙන බැඳගෙන මොනෝ කරන්නේ? සාමීචි පටිපන්න. යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිසය පුද්ගලා ඒස භගවතෝ ශා วก සංඝ. එන උත්තම පුරුෂයෝ 8 දෙනෙක් ඉන්නවා මේ ලෝකේ විද්‍යාමාන වෙන්නේ. සෝවාන් මාර්ගය සෝවාන් ඵලය, සකදාගාමි මාර්ගය සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය අනාගාමි ඵලය, අරියත් මාර්ගය අරියත් ඵලය. අට්ඨපුද්ගලෝ ඒස භගවතෝ ශා วก සංඝෝ. එයා අට්ඨපුද්ගලෝ ඒස භගවතෝ ශා วก සංඝෝ උත්තමයන් බවටපත් උනේ කොහොමද? ආහුණෙයයි. න්‍යාය අහු වෙලා ඉවරයි. පාහුණෙයයි. න්‍යායට පෑහිලා ඉවරයි. දක්කිනෙයයි. න්‍යාය දකින්න හැමතැනම. අංජලි කරණින් අපි මේ ලෝකයට එන්නේ ජලි කරන්න බලාගෙන. ජලි කරන්න කියන්නේ අල්ල බදා ගන්න බලාගෙන. ඒක තමයි ඕනම ළමයෙක් ඉපදෙනකොට අම්මගේ බඩෙන් එළියට එනකොට ඇඟිලි පහ මිට මොලෝගෙන ඉන්නේ. දිග අරගෙන ඉන්නේ නැහැ කවදාවත්. මිට මොලෝගෙන ඉන්නේ. ඇයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ අල්ලන්න බලාගෙනමයි එන්නේ. අන්නේ අල්ලන්න බලාගෙන ආපු ඇඟිලි පහ විහිදවල ආශිර්වාද කරනවා පහන සීලය, චේතනා සීලය, සංවර සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය කියන සීල් පහ පිළිඩලා ආර්ය ශ්‍රාවකේ ආශිර්වාද කරනවා ඇඟිලි පහ විහිදවලා සූපත් වේවා කියලා. මොකද හේතුව ජලි කරන්න ආපු ලෝකය අංජලි කරන්න වෙලා කරන ගුණේ පිළිටලා තියෙනවා. අන්න ඒ කෙනා අනුත්තර පුණ්‍ය කෙතට බැහැලා ඉවරයි. නිවන් මාකට බැහැලා ඉවරයි. එහෙනම් ඒ ಗುಣ කියනකොට අපි තුල මේවා විද්‍යාමාන වෙන්නේ. මම කියාගෙන කියාගෙන යනවා. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ රෙකෝඩින් නැවත නැවත අහලා Tamanට තේරෙන විදිහට මේක ගන්න. බුදුගුණ දම්ගුණ සංඝගුණ කියන ඔක්කොම. හරි. ඊළඟ සජ්ජායනාව. මෛත්‍රී භාවනාව. නේ. සජ්ජායනානේ මේ ඔක්කොම සජ්ජායනා හින්දා මේ ටික ගන්න ඔක්කොම දැන්. සියලු ලෝක සියලු සත්වයෝම ඒ කියන්නේ මොකක්ද සියලු ලෝක ඒ මොනවද කාම ලෝක රූප ලෝක අරූප ලෝක හරි සියලු ලෝක සියලු සත්වයෝම සත්වයෝම කිව්වහම ඈ දෙවිවරු මිනිස්සු තව තිරිසන් තව ඇසට පෙනෙන්නා වූ ආ නොපෙනෙන්නා වූ නොපෙනෙන්නේ උන් කවුද? ආ പ്രേත මොසාහරි. ආ දෙවිවරුත් ඉන්නවනේ නේ. බ්‍රහ්මියොත් ඉන්නවනේ. ඒත් පේන්නේ නැහැ. පේන්නේ උන් කවුද? මනුස්ස ආ තිරිසන්. මේ හරි කොහොම හරි සියලු ලෝක සියලු සත්වයෝ. මොන වේවාද? නිදුක් වෙත්වා. නේද? ඒ කියන්නේ අර කියපු ඔක්කොට මොකද්ද වෙන්න ඕනේ? නිදුක් වෙත්වා. ඒ කියන්නේ එද දැන් කියන්න දැන් අදහස් මොනවා හරි. දැන් අවුරුදු ගාන කරපුවනේ. දුකක් ඇති නොවේවා. නිදුක් වේවා. නිරෝගී වේවා. ඒ කියන්නේ රෝගා පීඩා ඇති නොවේවා. සුවපත් වේවා. ඒ කියන්නේ ආ සුවසේ ඉන්න ලැබේවා. දුකින් මිදෙත්වා. දුකක් නැතුව ඉන්න අර පළවෙනි එක මොකද්ද? නිදුක් වෙත්වා. මේ පළවෙනි එක මොකද්ද? හතරවෙනි එක මොකද්ද කියලා අහන්නේ. පළවෙනි එක නිදුක් වෙත්වා යට එක දුකින් මිදෙත්වා. පළවෙනි එක මොකද්ද? ඔප් කමන්නේ වැරදි ඉච්චර වැරදිච්ච එකේ දෙයියනේ ඉතින්. වැරදුනත් කමන්නේ කියන්න අයියේ. නැත්නම් දැන් අපි මයික් එක දෙන්නවා දැන් මම වැඩි මයික් එක දුන්නේ නැහැ. ඈ? කෝකේද? පළවෙනි එකද? ඈ? අන්තිම එක. ආ මුල එක. ආ මුලේ මුලේක සංසාර දුකින් මිදෙත්වාලු. හරි. ඒක මුලේක මොකද්ද? හරි. කොහොම හරි අවසානයේ මෙහෙමත් කියනවා. නිවන් දකිත්වා නිවන් දකි. ඒකත් මෙන්න මේ වගේ අදහසක් නේද ගත්තේ ඇත්තටම. අර කිව්ව සත්තු ඉන්න මොකුද? ඇසට පේන්නේ නැ නොපේන්නේ නැ මොන මොන හරි ඔය ඔක්කොම තියෙනවා. මේ සියලු දෙනාම මට අවසානයේ කියන්න ලෙඩක් දුකක් කරදරයක් බාධකයක් අහලකට ලං නොවි නිවන් දකින්න ලැබේවා කියලා නේද කියන්නේ ඈ එහෙම නෙමෙයිද එහෙම නැත්තම් නෑ කියන්නේ එහෙමද කියන්නේ ආ මෙහෙම නිවන් දැක කවුරු හරි ඉන්නවද ලෙඩක් දුකක් කරදරයක් බාධකයක් අහලකට ලං නොවි නිවන් දැක කවුරු හරි ඉන්නවද ඉන්නවද නෑ නිවන් දැක්ක උත්තමයට ලෙඩ දුක් කරදර බාධක ආවද නැද්ද නිවන් දැක්ක උත්මයටත් ආවා. ඒතර එහෙම නිවන් දැක්ක කවුරුත් ඇත්තෙත් නැහැ. දැන් අපි කියනවා ලෙඩක් දුක කරදරයක් අහලකට ලං නොවි අර සියලු ලෝකයේ වින්න නිවන් දකින්න ලැබේවා කියලා. කවද වගේ මේක වෙයිද? ඈ? මේ වගේ නිකන් මේ මේ කියන්නේ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ භාවනාවේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මෛත්‍රී භාවනාවේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ගත්තේ අදහසේ ප්‍රශ්නේ තියෙන්නේ. ගත්ත අදහසේ ප්‍රශ්නේ තියෙන්නේ. භාවනාවේ ප්‍රශ්නයක් නෙමෙයි. පදවල ප්‍රශ්නයකුත් නෙමෙයි තියෙන්නේ. ගත්ත අදහසේ. හරි. අපි එහෙනම් දැන් මේක ලියා ගන්න වෙනවා කොහොම හරි. නේද? හරි. මුලින්ම ලියාගමු සත්ත්ව. සත්ත්ව ලියාගෙන ඉන්න බෑ මොනෝ කරන්න. නැත්තම් අර පේන වගේ පේන නොපෙනෙන කුස කොට මීටි ඔක්කොම ටික එනවනේ. සතු සතු කුලක ටික හිතා ගන්නකොට මෛත්‍රී ඉවරයි. සත්කුළු ටිකම ඉවර කරනකොට. ඒ කී දෙනෙක් ඉන්නව නේ මාත්‍ය සත්ත වූහාම. සමිද්දි සත්ත ප්‍රඥප්ත සූත්‍රය කියන සූත්‍රය. සංයුත්ත නිකාය 4. වහංශ සත්ත සත්‍යයි කියනු ලැබේ වහංශ සත්ත කොපමණද සත්ත ප්‍රඥප්ති කවරේද? සමිද්දිය යම් තැනක චක්කීෂය ඇද්ද රූපය ඇද්ද? චක්කු විඥාණය ඇද්ද? චක්කු විඥාණයෙන් දත යුතු දහම් ඇද්ද? ඒ සත්ත ප්‍රඥප්තිය ඇත. එමේ මොකද කියන්නේ? ඇසත් රූපයත් මුල් කරගෙන චක්කු විඥාන දේ ඉතුරු ටික ඩොට් තියෙන අයියේ චක්කු විඥාන ඔය ඔක්කොමයි තියෙන්නේ චක්කු විඥාන ඊට පස්සේ විඥාන පත්‍ය නාම රූප සලආයතන තණ්හා උපාදාන භව කියන මේ සියල්ල ඇසුරු කරනවා නම් ඔන්න ඕකට කියනවා මොකද්ද සත්පයි කියන්නේ දැන් බුද්ධ ශාසනයේ සත්ත්ව කියන්නේ කඳක් හිසක් තියෙන කාට හරිද පටිච්චසමුප්පාද ක්‍රියාවලියටද අන්න හරි බුද්ධ ශාසනයේ සත්ත්ව කියන්නේ ඒක එතකොට ඔන්න සත්ත්වය ඇසුරු කරලා තමයි කාම ලෝකයට යන්නේ, රූප ලෝකයට යන්නේ, අරූප ලෝකයට යන්නේ. ඒ සත්ත්වයේ බිඳින තැන කාම ලෝකත් නැහැ, රූප ලෝකත් නැහැ, අරූප ලෝකත් නැහැ. හැබැයි එහෙනම් සත්ත්ව තේරුම් නොගත්තොත් අපි ලෝක අමාරුවක වැටෙනව නේද? දැක්කද? ලෞකික වෛකාර්ත්‍යයක් තියෙන ලෝකෝත්තර තවාර්ථයක්. එහෙනම් සත්ත්ව කියන්නේ මොකද්ද? ඇහත් රූපයත් මුල් කරගෙන චක්කු විඥාන ගොඩනගමින් චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා තණ්හා උපාදාන භව ජාති කියන මෙන්න මේක අපි මේ ලෝකෙට බැඳි බැඳී කරන වැඩපිළිවෙලට තමයි බුද්ධ ශාසනය සත්ව කියන්නේ. අන්නේ වැඩපිළිවෙලේ හේතුයේ ඵලය හැටියට තමයි මනුස්ස දේව කියන කයවල් හම්බෙලා තියෙන්නේ. එතකොට අපි සත්ත්වයේ ගොඩනගන්නේ නැත්තම් අරව හම්බෙන්නේ නැහැ. දැන් අපි නිවන් දකින්න නේද යන්නේ? නිවන් දකින්න නම් දැන් මේ සත්‍යත්වය අයින් කරන්න ඕනද නැද්ද? ආන්න හරි. සත්‍යත්වය මේ සත්‍යත්වය තමයි අනිත් පැත්තෙන් ගත්තොත් මොකද තියෙන්නේ? කර්ම භවය හදනවා කියලා කිව්වේ. එහෙනම් කර්ම භවයේ යම්සේද උප්පත්ති භවයේසේ කිව්වේ ඒකයි. පැහැදිලිද මේ? හරි මේක තව තව දැනක තියෙනවා වෙන විදියකට. මේ රාදා කියන භික්ෂුවට කියනවා කුද්දක නිකායේ. රාදා රූපේ යම් චන්දර ඡන්දයක් රාගයක් යම් නදියක් ඇද්ද? තෘෂ්ණාවක් ඇද්ද? තෘෂ්ණා දිට්ඨි උපයසයක් දැඩි කොට ගන්නා අකුසල චිත්තයෙන් අදිත්‍යන අනුශය කෙරෙක් වෙද්ද එහි ඇලුනේය වෙසසින් ඇලුනේය එය සත්වයි කියනු ලැබි. එහෙනම් බුද්ධ ශාසනයේ සත්ව කියන අනිත් පැත්තේ මොකටද? චන්දරාගයෙන් බැඳි බැඳි තෘෂ්ණාවෙන් ඇසුරු කර කර යන වැඩපිළිවෙල තමයි බුද්ධ ශාසනයේ සත්ව කියන්නේ. එහෙම නැතුව කඳක් හිසක් තියන කාටවත් නෙමෙයි. වැඩේ නිකන් ඔක්කොම නිකන් අනිත් පැත්ත වගේ නේ. ඔය කරන්න දෙයක් නෑ. ඒක තමයි බුද්ධ ශාසනයේ පෙරණ වැසුවිරු කියන්නේ පෙරණ වැසුවිරු වෙන්න ඕනි. නැත්නම් අර නිගණ්ඨනාථ පුත්‍රකේ දහම වෙනවා. ඔව්. නැත්නම් බුද්ධාම කියන්නේ නෑනේ හැම කෙනෙම යථාර්ථයක් අවබෝධ වුණාට පස්සේ හැම වෙලාවෙම කියන්නේ මොකද්ද? යටි කුරු කළ තිබ්බක් ඇද්ද උඩු කුරු කළාසේ මනාලෙස මට වැටුණා කියලා කියන්නේ ඒකනේ. නැත්නම් ඉතින් කලින් බුදුබණ අහලා තියෙන්නේ බෑ. බුදුබණ ඇහුවනම් මෙතන ඉන්නෙත් නෑ. ඇයි ඉතින් පෙරණ වැසුවිරු තුන් හතර පාරක් අහන්නේ නෑ. දැන් පස්සක මහණු පෙරණු ඇසුවේරේක දහ පාරක් ඇහුවද? දෙක පාරද ඇහුවේ? ඈ? අපි කී පාරක් අහලා තියෙන්නේ? අම ජීවිත කාලයෙන් පෙරණු ඇසුවේරේ වහන බලාගෙන යනකොට. ඒ එහෙම ඒවා නැහැ. කවදා හරි පෙරණු ඇසුවේරේ වහන්නේ. ඒකයි. හැබැයි ඒක හරි අමුතුයි. ඇයි? අර අපි දරාගෙන හිටපු සියලු දිට්ටි වැරදි බව තේරෙන්න ගන්නවා. මෙතෙක් කල්. ඇයි දරාගෙන හිටපු දිට්ටි ටික ඔක්කොම වැරදි. දැන් මොකද වෙලා තින්නේ අපිට අපි සත්ත්ව කියලා එකක් හිතන් ඉන්නවා. අපි හිතනවා බුද්ධ ශාසනයේ සත්ත්ව කියන්නේත් ඒකට තමයි කියලා. අපි ඔලු කඳ හිසලා තියෙන උන්ට සත්ත්ව සත්ත්ව කියන හින්දා අපි හිතනවා මේ කියන්නේත් ඒක තමයි කියලා අපි හිතන්නේ. බලාගෙන ඉන්න ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඕන හිතලු හිතලා තියෙන්නේ. බුද්ධ ශාසනයේ තියෙන්නේ එහෙම ඒවා නෙමෙයි මම තැන් දෙකකින්ම පෙන්නවා මේ වගේ තව ඕන තරම් තියෙනවා ඉතින්. වැඩි පෙන්වන්න දෙයක් නැහැ අර කතාවමයි මෙතන තියෙන්නේ. අතන කිව්වා ඇහැයි රූපයි චක්කු විඥානයයි. මෙතන කිව්ව තෘෂ්ණාව. මේ පටිච්චසමුප්පාදයේම කැලි ටිකක් නේද? අතන චක්කු විඥානය කිව්වා මෙතන තෘෂ්ණාව කිව්වා. සෝත විඥාන හය එතනින් කිව්වා මෙතන තෘෂ්ණාවෙන් කිව්වා. එතකොට මේ රාදා කියන භික්ෂුවට අතන සමිද්ධි කියන භික්ෂුවට කියනවා පටිච්චසමුප්පාදයේ මුල තුනේ. මෙතන කියනවා හත්වෙනි කාරණේ තෘෂ්ණාව කියලා. එතකොට දැන් මට කියන්න දුක්ඛ සමුදයට තමයි බුදු බුදු පියාණන් වහන්සේ මොකක් කියලා තින්නේ? සත්ව කියලා තියෙන්නේ. සත්ව කියලා කියන්නේ දුක්ඛ සමුදයට නෙමෙයිද? ධම්මචක්කපවත්තන සූත්‍රයේ කාමතණ්හා භවතණ්හා තෘෂ්ණා විස්තර කරන්නේ දුකටද දුක්ඛ සමුදයටද? දුක්ඛ සමුදයට. දුකට විස්තර කරන්නේ සංකිට වෙන පංච උපාදානස්කන්ධා කියලා. ඒ සමුදය නේද තෘෂ්ණාව? එහෙනම් දැන් මෙතන මේ සත්ව කියන්නේ සමුදය නේද එතකොට? ඉතින් බුද්ධ ශාසනයේ දුක්ඛ සමුදය කියන්නේ සත්‍යත්වයට. බුද්ධ ශාසනයේ දුක්ඛ සමුදය කියන්නේ සත්‍යත්වයට අනිත් පැත්තෙන්. මොකද්ද මේ සත්‍යත්වය කියන්නේ? සත් කියලා අරගෙන මේ ලෝකෙ තියෙන රූප ශබ්ද ගන්ධ ටික සත් කියලා අරගෙන තමන්ගේ හිත පහත් පැත්තකට වැය වෙන පැත්තකට විනාශයක් කරා ගෙනියනවා නම් අන්න ඒකට කියන සත්ව කියලා. සමුදේ තණ්හාව. තෘෂ්ණාව අන්න හරි. මොදේ තෘෂ්ණාව. අර මතකද මම පෙන්නුවා පටිච්චසමුප්පාදයේ චතුරාර්ය සත්‍ය අතර සම්බන්ධයක්. එතන පෙන්වන්නේ දුක්ඛාර සත්‍යට ගියා උපාදානය, සමුදයට ආවා තෘෂ්ණාව. එතකොට එතන සත්‍ය තමයි. දැන් රූප ටික සත්හන්ද නෙමෙයිද අපි ඇලෙන්නේ? ගන්ධ ටික සත්හන් හොඳ වටින සාරහන්ද නෙමෙයිද ඇලෙන්නේ? ඒ වගේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම ඔය ටික සත් කියලා හිතෙන හන්ද නේද ඇලෙන්නේ? ඒ ඇලෙන් ඇලෙන් අපේ හිත පහත් පැත්තක් විනාශයක් කරා යනව නේද? දුක්ඛ ස්කන්ධයක් කරා යනව නේද? එහෙනම් එතන සත්‍යත්වය කිව්වේ ඒකයි. එහෙනම් සියලු ලෝක නිර්මාණය කියන්නේ සියලු ලෝක සියලු සත්වය. එතන මොකද්ද? සියලු ලෝකේ වල කාම ලෝක රූප ලෝක අරුපට සියලු සත්ත්ව මොනවද සියලු සත්ත්ව? ඇහෙන් සත්ත්වයේ ගොඩ නගනවා, කනෙන් ගොඩ නගනවා, දිවෙන් ගොඩ නගනවා, නාසයෙන් ගොඩ නගනවා, කයෙන් ගොඩ නගනවා, මනෙන් ගොඩ නගනවා. ඉන්ද්‍රියන් හය මුල් කරගෙන සත්ත්වයේ ගොඩනගනවට කියනවා සීල සත්ව කියලා. අපි මේකට මොකෝ වෙලා තියෙන්නේ? ලොකු අම්මයි පුංචි අම්මයි ඔක්කොම දාගෙන අපි අම්මයි ඔක්කොම දාගෙන මෙත් වඩන්න යනවා. බැලලා මේ තියෙන වෙන කතාවක්. සත්‍ය. ඔව් මොකද්ද ඇවිල්න්නේ? නෑ ඒ ලෝකේ ඒ ලෝකේ හිටියත් මේ ලෝකේ හිටියත් කොයි හිටියත් ඉන්න තැනනේ සත්‍යත්වය හදන්නේ. දැන් දිව්‍ය ලෝකේ හිටියත් නිවන් දැකලා නැත්නම් ඕක තමයි කරන්නේ. ඒ කියන්නේ සත්තා දේව මනුස්සානම් කිව්වේ. කොහෙටක්ක සත්ත්වත්වය හදන්නේ නැහැ. බුදු ගුණ වල තියනවාද කොහෙටක්ක සත්ත්වත්වය හදන තැන්? ආ ඒක හරි. ඔය එතනට එමු නමුත් එතනට එන්න අපි සත්ත්ව කියන එක තේරුම් අරගෙන ඉන්න එපා. සත්ත්ව කිව්වේ මොකටද කියන එක? නැත්තම් දැන් අපි මට කියන්න සියලු ලෝක සියලු සත්ත්වයන්ට මෙත් වඩන්න නම් මුලින්ම කරන්න ඕනේ Taman සත්ත්වයෙන් අයින් වෙන්න ඕනද නැද්ද? ඉතින් Taman සත්ත්වයෙන් අයින් වෙන සත්ත්වයේ තේරුම් ගන්න නැතුව කොහොමද පුළුවන්? මොකක් කර ක්‍රමයක් කියන්න මට. දැන් Taman සත්ත්වයෙන් අයින් වෙන්නේ නැතුව දැන් හිඟන මිනිස්සෙකුට ආදා උදව්වක් කරන්න නම් Taman ළඟ සල්ලි තියෙන්න ඕන නේද? දැන් Taman ළඟ සල්ලි නැතුව කොහොමද යාචකයට උදව් කරන්නේ? තමන්ට තියෙන්න එපා. එහෙනම් තමන් සත්ත්වයෙන් අයින් වෙන්නේ නැතුව කොහොමද සත්ත්වයේ ඇසුරු කර කර ඉන්න පිරිසට මෙත් වැඩන්නේ? පුළුවන්ද කරන්න? බෑ. එහෙනම් තමන් සත්ත්වයෙන් අයින් වෙන්න නම් තමන් සත්ත්වයේ තේරුම් ගන්න ඕනමද නැද්ද? ඕනද නැද්ද? බය නැතුව කතා කරන්න ඕගොල්ලෝ. ඕ නැත්නම් කොහොමද කරන්නේ ඉතින් මේක? කරන විදිහක් තියෙන්න එපා නැත්තම්. ඔර මම කියන්නේ ඉතින් සත්ව සත්වම තමයි ඉතින් ආයේ. ඒකයි ඉතින් සීළු ලෝක දැම්මම ඔක්කොම ටිකයි ඉතින් ආයේ මම කැලිය ඕන්නේ නැහැ. මම දැම්මයි කියලා වරදකුත් නැහැ. ඒ ගොඩේ ඉන්නවනේ. ඇයි? දැන් සත්ත්වත් ඉවරද අපි? මේ ධහම තේරුම් ගත්ත එක නෑ. එක්තරා වෙලාවක බුදු පියාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා බුදු පියාණන් වහන්සේ ගහක් ළඟ ඉන්න රුක්ෂ මූලයක් ළඟ. ඉන්නකොට බමුණෙක් එනවා. මේ බමුණට හේතු ආසනා තියෙනවා නිවන් දකින්න. හැබැයි බමුණගේ ලෝකේ ඉන්නේ තනිකරම බ්‍රාහ්මණයෝ විතරයි. මෙයා බුදුගාඳුර කියලා දැනගත්තොත් එන්නේ නැහැ. ඒ හින්දා අර සිවුර මෙහෙම වහගෙන ඉන්නේ. ඇවිල්ලා පළවෙනි ප්‍රශ්නේ අහනවා ඔබ මිනිස්සෙක්ද? එතකොට බුදුහාඳුර කියනවා ඔබ මිනිස්සෙක් කියලා මේ ලෝකේ යමෙක් හිතාගෙන හිටියේ නම් ඒ ඉක්මවා ගියා කියලා කියනවා. ඊළඟට අහනවා එහෙනම් ඔබ දෙවි කෙනෙක්ද? ඔබ දෙවි කෙනෙක් කියලා මේ ලෝකේ හිතාගෙන හිටියේ නම් ඒ ඉක්මවා ගියා. ඔබ බ්‍රාහ්මණයෙක්ද? ඔබ බමුණෙක් කියලා මේ ලෝකේ යමෙක් හිතාගෙන හිටියේ නම් ඒ සියල්ල ඉක්මවා ගියා. එහෙනම් ඔබ මොන සත්ව පැත්තටදයි මේ ලෝකේ සත්ත්ව කියලා යමෙක් පනවනවා නම් ඒ සියල්ලගෙන් ඉක්මවා ගියා කියලා කියනවා. ඊට පස්සේ ආන එන ඔබ කාන්තේ කවුද? අන්න කියනවා. ඒ කිසිඳු සත්ත්වයකට අයිති නැති මා සම්මා සම්බුද්ධ කියලා. අන්න මෙයාගේ හිත පැහැදිලා ඊට පස්සේ තමයි දානියක් දෙන්න හිතෙන්නේ යාට. ඒකයි. රරව ඉක්මවා යනවා. මේ දැන් අපි අතර කියන වැදගත් දෙයක් මොකද්ද? ඔබ මේ ලෝකේ මිනිස්සෙක් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ ඉක්මවා ගියා කියලා. දැන් මට කියන්න අපි මනුස්ස කියන්නේ කාටද? මනසෙන්. බුදුහාමුදුරුවෝ දැන් මොකද කියන්නේ? ඔබ මිනිස්සෙක් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ ඉක්මවා ගියා කියනවා. දැන් අපි කියනවා මනුස්ස කියන්නේ කාටද? මනස උසස්. તો මනසෙන් උසස් මුත්තමයා කවුද? ඉතින් ඉක්මවා ගියා කියන්නේ කොහොමද? පරස්පරයින් කියන්නේ. නේද? හරි. මනසෙන් උසස් නම් ඇත්තම කරන්න ඕනේ මොන වැඩද? දැන් මනසෙන් උසස් නම් මනුස්ස කියන්නේ මිනිස්සු කරන්න ඕනේ මොන වැඩද? ඈ? උසස් වැඩනේ. එතකොට අර බෝඩ් වල ගහන්න ඕනේ නැහනේ මේ මුත්‍රා කිරීම බල්ලන්ට පමණයි කියලා. ඕනද ගහන්න? මේ කුණු දමන්න එපා. එහෙම ගහන්න ඕනද? ඕනේ නැහනේ. ඒ කාටද ඒ ගහලා තියෙන්නේ? තිරිසන් සත්තුන්ට. නැත්නම් ඉතින් බල්ලන්ටනේ ගහලා තියෙන්නේ මිනිසුන්ට නෙමෙයි. ඇයි? මිනිස්සු එහෙම කරන්නේ නැහැ. ඇයි ඒ? ඔය මානසින් උසස්නේ. කතාව හරිද? අන්න මනුස්ස කියන්නේ එහෙම එකක් නෙමෙයි. මනුස්ස කියන්නේ මොකද්ද? මනුස්සයාගේ ස්වභාවය තමයි මන මන උස් කරන ගතිය තියෙනවා තාම. මාන්න ඉවර නැහැ. අන්න බුදුහාඳුර කියනවා ඔබ මිනිස්සෙක් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ ඉක්මවා ගියා. එහෙනම් උන්වහන්සේ මැන මැන උස් කරන ගතිය නෑ වුණාන්ට. එහෙනම් මනුස්ස ගතිය නෑ. මනසෙන් හැබැයි උසස්ම තමයි. හොඳට තේරුම් ගන්න මොකද්ද කියන්නේ කියලා. අපි හිතන් ඉන්නේව නෙමෙයි මේකේ තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ වෙන කතාවක්. ඇත්තම තියෙන්නේ තව කතාවක්. හැබැයි මිනිස්සයා බලන්නේ නැද්ද කියලා? අන්න. කොහොමද ඒක වෙන්නේ? මොකක් හරි දෙන්න ගියාම මිනිස්සයාගේ ස්වභාවය දේවයාගේ ස්වභාවය වෙනස්. මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සයා මොකද්ද කරන්නේ මොකක් හරි හම්බුණාම මනුස්සනා තිරිසන් පැත්තට පෙරේත පැත්තට නම් තියෙන්නේ මොකද්ද අනුන්ට නොවේවා මටම වේවා එකෙක්ට නැතත් කමන්නේ මට තියලා මට අයියෝ ඒක තමයි පෙරේත පැත්ත මිනිස්සයාගේ ස්වභාවය මොකද්ද මටත් තියලා ඕගොල්ලෝ ගන්නකෝ ඒක තමයි මිනිස්සයා කියන්නේ හැබැයි මේ මටත් තියලා ගන්න කිව්වේ සාමාන්‍ය නේනවනේ මටත් තියලා ගන්න දේව ඌට වෙනස් දේව මට නැතත් කමන්නේ ඕගොල්ලෝ ගන්නකෝ ඔන්න ගති තුන එන විදිය. පළවෙනි එක මොකද්ද? අනුන්ට නොවේවා මටම වේවා. ඒක තිරිසන්. පෙරේත අසු පැත්. මනුස්ස මටත් තියලා ඕගොල්ලෝ ගන්නකෝ. මනුස්ස. දේව මට නැතත් කමන්නේ ඕගොල්ලෝ ගන්න. ඔන්න ගති ටික නිර්මාණය වෙන ඊට පැත්තේ ඉඳලා. අර පළවෙනි දවසේ කිව්වේ ඔය ඉතින් ගති ටික විස්තර. හරි. එතකොට ඔන්න සත්වයයි කියනු ලැබේ. එහෙනම් මේ සත්ව කියන්නේ මොකක්ද අනිත් පැත්තේ? පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. තව පැත්තකින් කියනවා සත්ත්ව සත්ත්ව කියන්නේ මොකද මේ ලෝකේ යන සත්ත්වයි. ලෝකේ කිව්ව පටිච්ච සමුප්පාදේ. නැතු මේ භෞතික ලෝකේ තියෙන සතර මහා භූතවල ඉන්න සත්තු මොකෝ අලිකොටි සිංහයොන්ට නෙමෙයි. බුද්ධ ශාසනයේ ලෝකේ කියන්නේ හිත තුල ගොඩනගන පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අන්න ලෝකයේ දුකෙන් පිරී කිව්වේ ඒකයි. ඒ ලෝකයෙන් මම නිදහස් කිව්වේ ඒකයි. දුකෙන් නිදහස් කියලා කියන්නේ ඒකයි බුදු පියාණන් වහන්සේ. එහෙනම් මේ සත්ත්ව කියන්නේ ඔන්න ඔය වැඩපිළිවෙලට. පටිච්චසමුප්පා. ඒ කියන්නේ රූපයට අපි බැඳෙනවා කියන්නේ එතන මොකද තියෙන්නේ? සත්ත්වයේ තියෙන්නේ. සද්දයට බැඳෙනවා කියන්නේ සත්ත්වයේ. ගන්ධට, රසට, ස්පර්ශයට බැඳෙනවා කියන්නේ සත්ත්වයේ. ඒක බැඳෙන්නේ අලෝභයෙන්, ආදේශයෙන්, අමෝහයෙන් නැතුව ලෝභ, දේශ, මෝහ මුල් කරගෙන නම් ඒ සත්ත්වයේ නිර්මාණය වෙනවා දුගතියටම යන්න. ඒක බැඳෙන්නේ අලෝභ, ආදේශ, මෝහ පැත්තේ නම් සත්ත්වයේ නිර්මාණය වෙනවා සුගතිගාමි පැත්තට. දැන් අපි මේ ඇවිල්ලා තියෙන කාම ලෝකේ සත් කියලාද අසත් කියලාද? සත් කියලානේ ආවේ. දැන් හොඳයිද? දැන් ආවනේ ඉතින්. දැන් හොඳයි කියලානේ ආවේ. හොඳ හොඳද කියලා අහන්නේ. දැන්නේ තේරෙන්නේ වැඩි. දැන් හිතෙනවා මේක නම් හරියන්නේ නෑ. ඒත් ඉතින් සුළුතර පිරිසකට. බහුතර පිරිසකට ඕක අදාළ නෑ. බහුතර පිරිසකට එන්නේ. ඔවා හරියනවා තව අවුරුදු 10කින් බලන්නකෝ අම්මා ආයේ මේක සුරබුරක් වෙනවා කියලා කොහොම හරි මේකේ මොකක් හරි ගේමක් ගහන්න හදන්නේ. ඉතින් හරියන්නේ නැහැ කොච්චර කොරක්. මේකේ තියෙන්නේ ඕකම තමයි. ඔලා ඒක හැටි ලෝකේ. අර අර අවිද්‍යාවෙන් වැහෙනවා. ඒකයි ඉතින් වැහුණට පස්සේ එහෙම තමයි ගන්න. හරි. එහෙමනම් මෙන්න මෙතන අතව කොටසක් තියෙනවා විස්තර කරන්න. අර අර දැන් අර ගත්ත අදහසේ වැරද්ද පෙන්වන්න යන්නේ. නකුල පිට නකුල මාතා සූත්‍රයේ මෙන්න මේකද කියනවා එකල්ලි නකුල පිට ගැහැවිය භාග්‍යතුන් වහන්සේ වෙත එළඹිය. එළඹ භාග්‍යතුන් වහන්සේ වැඳ එකත් පස්සක ඉන්න. එකත් පස්සක වුණු නකුල පිට ගැහැවිය භාග්‍යතුන් වහන්සේට වහන්ස මම ජරාවෙන් ජීර්ණයෙන් වැඩුණෙමි. මහලු වෙමි, වයස්ගත වෙමි, පැසසුළු වෙමි. ගිලංකය ඇත්තෙමි. නිරතුරු රෝග ඇත්තෙමි. වහන්ස මම භාගතුන් ශ්‍රාවක වූ මනෝභාවනීය භික්ෂූන් නිතර නොදක්නාසුළු වෙන වහන්ස. යම්සේ මට දිගු කලක් හිතසුව පිණිස පවතිනම් භාගතුන් වහන්සේ ඒ මට අවවාද කරන සේක්වා වහන්ස අවවාද කරන සේක්වා කියලා මෙන්න මේ නකුල බුදු පියාණන් වහන්සේට කියනවා. එයා මොකද්ද කියන්නේ? මගේ කය දැන් ලෙඩ ගොඩක් එහෙම් පිටින් කියන්නේ. එයා දැන් කියනවා ලෙඩ ගොඩක් ඇවිල්ලා මෙහෙම එනවා මට මේ භික්ෂුන් වහන්සේලාවක්වත් දකින්න හරි අමාරුයි. ඒ හින්දා මට අවවාදයක් දෙන්න කියලා කියනවා. බුදුහාමුදුරන්ගෙන් ඉල්ලනවා. එන්න බුදුහාමුදුර දෙනවා අවවාදය. ගැහැවිය තෙල එසේමයි. අර කියපු එක එහෙමමයි කියනවා. ගැහැවිය තෙල එසේමයි ගැහැවිය මේ කය රෝග ඇත්තේමය. මොකද්ද? රෝග ඇත්තේමයි. biju අටක් පැන්නේ. bitter අටුවක් වගේ. සිහින් සිනිඳු සිවියකින් වැසුනේය. ගැහැවිය යමෙක් මේ කය පරිහරණය කරමින් මොහතකට නිරෝගිකම පිළිගන්න කරන්නේ නම් බාල බවහර අන්කිමින්. එහෙමනම් අර මෛත්‍රී භාවනාවේ නිදුක් වේවා නිරෝගීත්වා සුවපත්ත්වා කියපු තැන ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? මොකද බුදුහාඳුරු කියන්නේ? බිත්තර කටුවකින් වට වෙලා සිහින් සිනිඳු සිවියක් දරාගෙන මෙවැනි කයක් දරාගෙන ඉන්න උඹලා මේ කය එවැනි මේ කය නිරෝගී වේවා කියලා යමෙ ප්‍රාර්ථනා කරනවා නම් ඒක මෝඩකම හැර අන් මොකද්ද කියලා අහන්න. එහෙම කියපු බුදු පියාණන් වහන්සේ අපිට කියයිද ලෙඩක් දුකක් කරදරයක් බාධකයක් අහලකට ලං නොවි නිවන් දකින්න ලැබේවා කියන්නේ. පරස්පරයි. පරස්පරද නැද්ද? පරස්පරයි. ඇයි ඒ? බුද්ධ ශාසනයේ රෝගය කිව්වේ ඔකට නෙමෙයි. මම එදා පෙන්නුවා. මොකද්ද? බුද්ධ ශාසනයේ රෝගය කිව්වේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අන්නේ රෝගයට බෙහෙත කිව්වා අවිද්‍යාවට බෙහෙත විදර්ශනාවයි තෘෂ්ණාවට බෙහෙත සමතයයි. අන්නේ රෝගයෙන් නිදහස් වෙච්ච වෙලා එදාට ඔබලා නිරෝගී කියලා කිව්වා. එන්නේ මෙන්න මේකේ වැදගත්ම දේ කියන ඊළඟට මොකද ගැහැවිය එහින් තොප විසින් මෙහිලා මෙසේ හික්මිය යුතුයි. ඔන්න අපිට දෙන අවවාදයක්. මොකද්ද? ගිලන් කයක් ඇති මාගේ සිත ගිලන් නොවේති. මොකද්ද? ගිලන් කයක් ඇති කය කය ගිලන් ඇති සිත ගිලන් නොවේති. ඒ කියන්නේ කය ගිලන් වුණාට සිත ගිලන් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ඒ කියන්නේ කය මොකද්ද ස්වභාවය? කය ගිලන් වෙනවා. වෙන් ගිලන් කරගන්න ඕනේ නැහැ. හැබැයි හිත ගිලන් වෙන්නේ නැහැ. අපි ගිලන් කරගන්න. අන්න බුදුහාමුදුරුවෝ කියනවා ගිලන් වූ කය ගිලන් වෙන්න දෙන්න. කියන්නේ මේ ලෙඩක් හැදිලා බෙහෙත් ගන්න එපා කිව්වා නෙමෙයි කිව්වේ හොඳේ. ගිලන් වෙන කය ගිලන් වෙනවම තමයි. හැබැයි ගිලන් නොවන මනස ගිලන් කරගන්න එපා. ඒ කියන්නේ මනස ගිලන්නේ නැහැ. නැති හන්ද තමයි කියේ බුදුහාමුදුරුවෝ මනස ප්‍රබාසරයි කිව්වේ ඒක. මනස පිරිසිදුයි කිව්වේ ඒක. මනස කවදාකවත් ගිලන් වෙන්නේ නැහැ. හැබැයි මනස අපි කරගන්නේ මොකද්ද? ගිලන් කරගන්නවා අවිද්‍යාවෙන් බැඳිලා. හැබැයි කය ගිලන් කරගන්නේ නැහැ. කය ගිලන් වෙනවා. ඒක කයට උරුමයි. හැබැයි මනසට ඒකයි කියේ මනසට දුක උරුම නැහැ. කයට දුක උරුමයි. ඒ කියන්නේ විපාක දුක හැටියට එන්නේ. හැබැයි මනසට දුක උරුම නැහැ. මනස දුකටපත් කරගන්නවා අවිද්‍යාව. අන්න බුදු පියාණන් වහන්සේ කියනවා ගිලන් වූ කය ගිලන් වුණාට ඔබලා මනස ගිලන් කරගන්න එපා මෙසේ හික්මිය යුතුයි. එහෙනම් බුදු පියාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ මනසට බෙහෙත් දෙන්නද කයට බෙහෙත් දෙන්නද? එහෙනම් ගිරිමානන් සූත්‍රය කියන්නේ නැත්තේ මොකටද? ගිරිමානන් සූත්‍රය මොකටද කියන්නේ නැත්තේ? එච්චරයි තියෙන්නේ. ගැලපෙන්න බෑ. නැත්නම් එදා එකක් කියලා දැන් එකක් කියන්න බෑ. අන කයේ ඒකට තමයි දොස්තරලා ඉන්නේ. වේද මහත්තුරු ඉන්නේ. හැබැයි මානසික ලෙඩේට ඒකට දොස්තර ළඟට ගිහින් හරියන්නේ නැහැ. දොස්තරලා මාරු කරගන්න එපා. නේද? දැන් අපි දුම් කය ලෙඩ වෙලා ඒක ගිහිල්ලා කියනවා ආර්ය උත්තමීකට. මොනෝ කරන්නේ? එතනට ගිහින් කියන්නේ මනස හදාගන්න වැඩි. හැබැයි මනස ලෙඩ වෙලා. ඒ ගිහින් කියන දොස්තරට. ඒ දොස්තර මහත්තයා හරි නෝන හරි මොකක්ද දෙන්නේ? මනසනේ ලෙඩ වෙලා තියෙන්නේ. ඉතින් මේ දොස්තර නෝන මාත්‍ර කරන් දෙන එකම දේ පෙති ටිකක් දෙන එක. ඉතින් පෙති බිව්වට අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. ඒක ඊළඟ ප්‍රශ්නේ. දැන් බලන්න අපි ඔක්කොම මොකද කරලා තියෙන්නේ? බේතුයි ලෙඩයි ඔක්කොම ඔක්කාලම් කරගෙන. අපිම දන්නේ මොකද්ද වෙලා තින්නේ කියලා. නේද? අන්න ඒ වගේ තමයි මේ හරියට තෝරගත්තේ නැත්නම් අර මතකනේ බුදුහාඳුර කිව්වා පටිච්ච සමුප්පාදය තෝරගත්තේ නැත්නම් පැටලිච්ච නූල් බෝලයක්මයි කියලා කිව්වා උපමාවම දුන්නා පටිච්ච සමුප්පාදය තෝරගත්තොත් නූල් බෝලේ ඉහෙනවා හරි මේකට මම තවත් පෙන්වන කොටසක් ඒකත් පෙන්වන්නම් මේ මාගන්ධී සූත්‍රය අතිශය වැදගත් මේකත් වැදගත් මොකද්ද ආරෝග්‍ය පරමාලාභා මෙන්න මේ ගාතාව කියන දවසක් මාගන්ධිය බමුණ එනකොට මම කෙටියෙන්ම කියන්න මාගන්ධිය බමුණ එනකොට භාගතුන් වහන්සේ මේ කියනවා. කියනකොට මෙසේ වදාළ කල්ලි මාගන්ධිය පරිබ්‍රාජික භාගතුන් වහන්සේට මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? ආශ්චර්යයි බවත් ගෞතමිනී අද්භූතයි බවත් ගෞතමේනී පරිම ආශ්චර්යයි කියලා කියනවා. ලාභේ ආරෝග්‍ය පරම කොට ඇත්තා සුවේ නිවන පරම කොට ඇත්තා මෙසේ වදාළ භාෂිතයක් වෙයි. මා විසින් බවත් ගෞතමයනි මේ ආර්ය ධර්ම පූර්ව පරිබ්‍රාජිකයන් කියනුවන්ගේද තෙලයි. ඒ කියන්නේ අපේ పూర్ව පරිබ්‍රාජිකයොත් අපිට මේකම තමයි කියන්නේ කියලා කියනවා. ලාභය ආරෝග්‍ය පරම කොට ඇත්තා සුවේ නියම පරණ කොට ඇත්තාවයි බස් ලදනන කියලා කියනවා. බවත් ගෞතමේ ඒ වචන සම වේ. ඒ කියන්නේ අපි කියන එකයි බුවන්සේ කියන එකයි දෙකම එකම තමයි කියලා කියනවා මේ මාගන්ධිය. මාගන්ධිය තා විසින් ආර්ය පරිබ්‍රාජ කියන පූර්ව පරිබ්‍රාජිකයන් කියන මොකද්ද කියලා අහනවා. ලාභ ලාභය ලාභය ආරෝග්‍ය පරම කොට ඇත්තා සුවේ නිවන පරම කොට ඇත්තාවයි යම් වචන අසන ලදි කියලා කියනවා. ඒ ආරෝග්‍ය කවරේද කියලා නිවන කවරේද කියලා අහනවා. මෙසේ වදාළ කල්ලි මාගන්ධිය පරිබ්‍රාජික තමාගේ සිරුර අවයවයන් අතෙන් පිරිමැද. මෙයා හරි හැඩි දැඩි සිරුරක් තියෙන කෙනෙක්. බවත් ගෞතමේනි මේ ආරෝග්‍යයි මේ නිවනයයි කියන. ඒ කියන්නේ හැඩි දැඩි සිරුර පෙන්වලා කියන මේක තමයි ආරෝග්‍ය මේක තමයි පරම නිවන කියලා කියන. කියලා බුදුහාඳන්ට උත්තර දෙනවා. ආ හරිද? මම මෙච්චරයි කියන්නේ. මේකේ තව ගොඩක් විස්තර තියෙනවා. ඊට පස්සේ බුදුහාඳුර මෙන්න මෙතනදී කියනවා පොඩි උපමාවක්. මම උපමාව කියන්නම්. අන්ධ මිනිසෙක් ඉන්නවා. දැන් මෙයාට මේ තේරෙන්නේ නැති අන්ධ කියන අන්ධ මිනිසෙක් ඉන්නවා. මෙයාට ඇස් පේන්නේ නැහැ. මිනිසෙක් කිලූටු වස්ත්‍රයක් ගෙනත් දෙනවා. ජරාව ගෑවිච්ච කිලූටු වස්ත්‍රයක් ගෙනල්ලා මෙයාට පොරවනවා. පොරවලා කියනවා හරිම ලස්සනයි ඔබගේ මේ මේක දැක්කහම දැන් හරිම ලස්සනට පේන ඔබෝ කියලා කියනවා. දැන් මෙයාට හරි ආඩම්බරයි. මේ අන්ධයාට. ඇයි ඒ? මෙයා හැමෝටම ගිහින් කියනවා බලන්න මට කොච්චර ලස්සන ෂෝක් වස්ත්‍රයක් හම්බෙලා තිනවා හරිම ලස්සනයි නේ කියලා කියනවා. බුදුහාඳුර අහනවා මාගන්දියගෙන් මාගන්දිය මේ මිනිස්සයා ගැන ඔබට මොකද අහනවා හිතෙන්නේ? මාගන්දිය පැනපු ගමන් කියනවා මොනවද තියෙන මෝඩකමනේ කියන්නේ. බුදුහාඳුර කියනවා මටත් ඔබ ගැන හිතෙන්නේ එහෙම තමයි කියන්නේ. ඇයි මෙච්චර කුණු කයක් අරගෙන ඇවිල්ලා මේක තමයි පරම ආරෝග්‍ය මේක තමයි පරම නිවන කියලා හැඩ වැඩ වෙන්න වෙන්න කියනවා. දැන් අරුරත් ඇස් පේන්නේ නැති හන්ද අරම කියන වගේ බුදුහාමුදුරු කියනවා උඹටත් තාම දහම් මැස පහල වෙලා නැහැ. ඒකයි උඹ ඔහොම කියන්නේ කියනවා. මටත් උඹ ගැන හිතෙන්නේ ওই විදිහටම තමයි කියන්නේ. අර බලන්න බුදුහාමුදුරු කියන්නේ ඒ කියන විලාසය. අර එයා තුලින්ම පෙන්නන උඹ හිතන එක වැරදි කියලා. හරි. ආරෝග්‍ය පරමාලාභා කියන එක කොහෙද අපි ගහන්නේ? ඈ? කොහෙද ගහන්නේ? ඉස්පිරිතාලේ. ඒක යටින් ගහලා තියෙන්නේ කවුරු කියලාද? ඕක යටින් ගහන්න ඕනේ අත්‍තරම කවුරු කියලාද? මාගන්ධිය කියලා. හේතුව ඒයි. ඒ ස්පිරිතාලේ ගත්ත අර්ථය තමයි මාගන්ධිය කියන්නේ. ඒක අර ස්පිරිතාලේ නින එක ගහන්න ඕනේ කවුද? බුදුන් වහන්සේ කියලාද මාගන්ධිය කියලාද? ඔව් මාගන්ධිය කියලා. මේක ගහන්න ඕනේ කොහෙද ඇත්තටම? මගේ හදවත පන්සල ආරාමේ. ආයි නිරෝගීකම තියෙන්නේ එතනනේ. රෝගයට බෙහෙත් තියෙන්නේ එතනනේ. රෝගෙන් නිදහස් වෙන්නේ එතනනේ. අරගේ උදේ අනේක හවස එනවා ආයි දවල්ට එනවා ආයි පව්ව දානවා ලේ ටික අරගෙන. කොයි වෙලාවෙත් ඕකේ. හැබැයි නිරෝගීකමලු. තියනෝද එහෙම එකක්? නෑ අන්න බලන්න මේවයි අර කවුද නකුල පිට නකුල මාතා සූත්‍රයේ තිබ්බ එකයි එක තැනකවත් පරස්පර නැහැ. එහෙනම් බුදු පියාණන් වහන්සේ මේ රෝගී කියලා කියන්නේ මේ භව රෝගයට විතරයි. ඒකයි කිව්වේ තෙත්සිරි දෙන මහා ගුණ මුහුදානම් සත්හට වන භව දුකට වේදානම් කිව්වේ ඒකයි. හරි. එහෙනම් අපි යමු ආර්ය මෛත්‍රී භාවනාව. ආර්ය මෛත්‍රී භාවනා කරන්න ගියාම දිසා 10ක් ගන්නවා. මොකද හේතුව මකාදේව කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ මකාදේව සූත්‍රයේ කියන්නේ රජ කෙනෙක්. මකාදේව මෙන්න මේ දස දිසා වලට මෛත්‍රිය වඩනවා. පෙර දිග පෙර අනුදිග ඔහොම දස දිශා වලට වඩලා මෙයා රට වැසියන්ට මේ මෛත්‍රී භාවනාව කියලා දෙන්න. කියලා දීලා ඔහොම කාලය ඉවරලා මෙයා ඒක ඉවරලා බුදු පියාණන් වහන්සේ කියනවා මෙයාට හම්බ වෙනවා කල්ප 500ක් බ්‍රහ්මතලේ යන්න. අර මෛත්‍රී වඩලා. ওই දස දිශා වලට වඩලා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ කියනවා එදා මා මකාදේව නමින් රජවි. එදා බෝසතාණන් වහන්සේ එදා මා මකාදේව නමින් රජවි රටවැසියන්ට දස දිසා මුල් කරගෙන මෛත්‍රී භාවනාවක් ඉගැන්නුවා. ඒ ආනිසංසය හැටියට කල්ප 500ක් බ්‍රහ්මතලයේ ආයු කාලයේ ලැබුණා. එදා මා ඒ දේශනා කළ එදා ඒ මා කියලා දුන්නු රටවැසියන්ට කියලා දුන්නු ආර්ය මෛත්‍රී භාවනාව නිවම් පිනිස නොපවති සුගතිය කරා පමණක් ගෙන යන. ඒ කියන්නේ බ්‍රහ්මතලයේ ගිහී එතකොට තථාගතයන් වහන්සේ කියනවා අදමා එදා මකාදේව අදමා ගෞතම නමින් බුදු වී ආර්ය විනේ මෛත්‍රී භාවනාවක් දේශනා කරනවා එය නිවන් පිණිස පවතී එහෙනම් මෛත්‍රී භාවනා දෙකයි එකක් ඔරිජිනල් එකක් ඩුප්ලිකේට් එකක් ලෝකෝත්තරයි එකක් ලව් දැන් වැඩි තියෙන්නේ අපි වඩන්නේ මොකද්ද කියලා දන්නවද ඔව් ලෝකෝත්තර එක නම් හරි. එතකොට සජ්ජායනා කරන්න ඕනේ ඇසූ පරිදි. අන්න රස. එතකොට සජ්ජායනා කරන්න ඕනේ ඇසූ පරිදි. අන්න එතකොට වැඩේ හරි. නැත්තම් ඉතින් අරක තමයි. නේද? හරි. එතකොට මෙන්න මේක ගත්තාම දස දිශා ටිකක් තියෙනවා. දැන් දස දිශා හොයන්න ගියාම මාලිමා යන්ත්‍රය අරන් කරකෙන්න එපා. නැතනියම. මේ පැත්තට දිනනවා මේ පැත්තට ඉන්න දස දිශා හොයාගන්න බැරි වෙනවා. ඉන්න තැන ඉස්සරහා දිනවනේ. ඒක පෙරදිග. ඉන්න තැන ඉස්සරහා පෙරදිග. මේ පැත්ත තියෙනවානේ. පෙර අනුදිග. ඔය තින්නේ රූප සටහන්ම දාලා දෙනවා. ආයි වරද්ද ගන්න එපා නැත්නම් කැරගෙන්න වෙනවා. පෙරදිග හොයාගන්න බැරි වෙලා. හරි. ඊට පස්සේ දකුණු අත තියෙන පැත්ත තියෙනවානේ. ආ සෝරි. අනේ දැන් පෙරදිග. දැන් මම එකකින් එක කියාගෙන යනවා ඊට පස්සේ. ඔන්න පෙරදිග තියෙනවා. අනිත් පැත්ත මොකද්ද? පෙර අනුදිග. මේ පෙරදිග කියන එකයි පෙර අනුදිග කියන එකටයි අර්ථ තියෙනවා. දැන් මේක කියලා වුණාට පස්සේ මගෙන් අහන්න එපා ත්‍රිපිටකයේ කොහෙද ඕක තියෙන්නේ කියලා. වචන අමතක වේවා අදහස ඉස්මතු. අදහස හරියනවා නම් ගැලපෙනවා නම් බලන්න. නැත්තම් ඉතින් මොකද වෙන්නේ? උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මේ නිදිද බලාවරෙන් කියලා දිසා ටික පාඩම් කර කර ඉන්නේ. අර දින උතුර ඊසාන දකුණ තියෙනවා නේද? අර කවියක් තියෙන්නේ උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මේ නිදිද බලාවරෙන් කියලා. මතක නැහැ දිසා ටික ඒකයි කවියක් හදලා තියෙන්නේ. මේ ඒ ටික පාඩම් කර කර ඉන්න වෙනවා. දැන් මේ කතා කරන්නේ එහෙම එකක් නෙමෙයි. මේ කතා කරන්නේ ආර්ය විනේ විතර විසින් අනුත්තර වූ නිවන් පිණිස පවතින මෛත්‍රී භාවනාව ගැන කතා කරන්නේ. ලෝක සම්මතයේ තියෙන කතාවක් නෙමෙයි. එතකොට මෙතන තියෙනවා පෙරදිග කියලා එකක්. හරි. මේ පෙරදිග කියලා කිව්වහම ඇත්තටම පෙර කියන්නේ නිතරම ආර්ය මාර්ගය පෙරට ගමන් කරනවා නම් පෙරට යනවා නම් ප්‍රඥාව මුල් කරගෙන අන්න පෙරදිග බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන් මේ මාත් මෛත්‍රිය වඩන ගමන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධේ නිවන් දැකීම පෙරටම යනවා. අන්නේ පෙරට යන්න අනුබලය ගන්න යමක් තියෙනවා නම් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඉදිරියේ අනිත්‍යතාවය මෙනෙහි කරගෙන එතනින් නිදහස් වෙන පැත්තටම කටයුතු කරනවා නම් පෙර අනුදිග බවටපත් වෙනවා. හරිනේ? හරි. එතකොට අපි දැන් මම මේක අරගෙන හැම කර්මස්ථානයකම මේක පෙන්වනවා ඕගොල්ලන්ට. හොඳේ? ඒකින්ද හොඳට අහගෙන ඉන්න. ඊළඟට තියෙනවා මොකද්ද? sorry. ඊළඟට තියෙනවා මේ දකුණු මම විස්තරය දීලාම යනවා. ලෝකයේම අනිත්‍ය දුක්ඛ අනාත්ත ලෙස දකිමින් ආර්ය මාර්ගයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩමින් ආර්ය මාර්ගයේ පෙරටම යන ස්වභාවය මාර්ගය වඩාගෙන පෙරටම යාම ලෝකේ කොහේ හිටියත් පෙරදිග වසන කෙනෙක් බවට පත් වෙනවා. පෙරදිග ඉන්නේ තාම. හරියත් නැහැ නේද? ආ හැබැයි පෙරට යන්නේ. ඒක පෙර අනුදිග. ඉහත පෙරදිග ස්වභාවයට අනුව ගමන් කරමින් ඊට අනුකූලවම పూర్ව භාග නුවණට අවශ්‍ය කටයුතු කරමින් ඊට අවශ්‍ය කරන කටයුතු කරමින් යනවා ඒක පෙර අනුදිග බවටපත් වෙයි. දැන් මෙන්න මේ දිසා දෙක ටිකක් මේ දිසා දෙක දැන් පිළිඹු වෙන්න ඕනේ කොහෙද? භෞතික ලෝකයේද මනසේද? ආ මනසේ හොඳේ. මනසේ මේක වෙන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා දකුණු දිග. ඒ වගේම තියෙනවා දකුණු අනු දිග. මේකේ තියෙනවා කුණු කියලා වචනයක්. නිතරම කරන්නේ මොකද්ද අපි? හැම වෙලාවෙම කුණු දානවා එක පැත්තකට. කොහෙට හරි. කුණු දදා ඉන්නේ. කුණු දාන පැත්තකටම නම් වැඩ කරන්නේ. දකුණු දිග බවටපත් වෙනවා. ඒ කියන්නේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් වැඩ කරනවා නම් තනිකර මොනවද කරන්නේ? හිත කුණු ගොඩක් බවටපත් කරගන්නවා. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නම් කරන්නේ හිත කුණු ගොඩක් බවටපත් කරගන්නවා. එහෙනම් අපි අර අර චාමනුයි ක්ලාකුයි කිව්වා වගේ අපි ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් වැඩ කරනකොට මතක් වෙන මොන දිශාවේද ඉන්නේ? ආ දකුණු දිශාවේ ඉන්නේ දැන්. දැන් මොකද කරන්න ඕනේ? ආ පෙර දිගට එන්න ඕනේ ටක් ගාලා දැන්. ඒ ඉතින් බටේ කරගෙන එපා පෙර දිග හොයන්න ඊට පස්සේ. ඒකයි කිව්වේ මම. නැත්නම් ආයි බලනවා කොයි පැත්තද දැන් පෙර ගියේ. අන්න දකුණු දිගට යන්න ගියා. රූපයක් ඉදිරියේ මේ ලෝකේ හොඳයි වටිනවා සාරයි. ලෝභය ඉස්මතු වෙන්න ගියා, දේශය ඉස්මතු වෙන්න ගියා. ඒ ලෝභ දේශය ඉස්මතු වෙන්න යන තැන මොකද දැන්? ආ මේ දකුණු දිගට වැඩ කරන්න යන්නේ දැන්. වහා දකුණු දිගෙන් එන්න ඕනේ පෙර දිගට. පෙර දිගට එන්න නම් මම මොකද කරන්න ඕනේ? අනිත්‍ය දුක්ඛ අනාත්ත මෙනෙහි කරන්න ඕනේ. අන්න අනු දිග එනකොට පෙර දිගට එන්න ගන්නවා. අන්න පෙර දිග තත්වයකටපත් වෙනවා. ආර්ය මාර්ගයේ පෙරටම යනවා. කොහොම හරි නිවන් සාක්ෂාත් කරගන්න මේ ලැබිච්ච අවස්ථාවෙන් කියලා. ඊට පස්සේ දකුණු දිග, දකුණු අනු දිග. ඊට පස්සේ ඒවටම අනුබල ගන්නවා. නෑ නෑ කමන්නේ ඔය කිව්වට ඉතින් මේ හොඳයි වටිනවා සාරයි කික ඊට අනුබල අරගෙනම වැඩ කරනවා. ඒ කියන්නේ මොනවද? තනිකරම ලෝභ දේශ මොහ අරගෙන නැත්නම් රාග දේශ මොහ වල යන කුණු හේවත් පහත් භාවයටපත් වෙමින් කුණු දාන පැත්තකටම තමයි වැඩ කර කර ඉන්නේ. නේද? දැන් කොහේ හරි තැනක මේ කුණු දාන්න එපා කියලා තියෙනවනම් එපා කියන තැනම කුණු ගිහිලා දානවනම් පලාතත් ගඳ ගහගෙන ඒ වැඩේ කරන්නේ ලෝකෙන් දේශේ මොහෙන් නම්. දැන් මොන දිශාවෙද ඉන්නේ වෙලාවේ? ආ, අනිත් පාර යනකොට දිශා ටික පොඩ්ඩක් ඕන වෙනවා හොඳයි. නැත පාර යන්න බෑ මාලිමා යන්ත්‍රයක් කරන්න. දැන් මේ හිතේ කතාවක් කියන්නේ. මොකකට හරි බැඳෙනකොටම තේරෙන්න ඕනේ. ආ, දකුණු දිග දකුණු අනු දිග මේ ඉන්නේ. එහෙනම් වැඩේ ටිකක් භයානකයි. අන්න ඒකටම අනුබල ගන්නවා. ඒවම හොඳයි වටිනවා සාරයි කියලා අරගෙන වැඩ කටයුතු කරනවා. තව එකෙක් ඇවිල්ලා කියන අනුබල දෙනේ උනුත් වෙනවා. හරි හරි ඔතන දාලා යම්මන් කුණුවේ කොයි මොන වුණත් මොකෝ. ඔය ගණීන එකේ ගෙනියන්නේ නැතේ අපිට මොකෝ. කියලා. ආව පොකට හරි යන්න කතා කරනවා. ෆිල්ම් එක ආ යම යම මාත් එන්නම් හරි. අනුබලම දෙන කට්ටිය ඉන්න. අනුබලයටම වැඩ කරනවා. අන්න දකුණු අනුදිග වසන තත්ත්වයටපත් වෙනවා. ඊළඟට ඉන්නවා ඉතින් පසුදිග. ඉතින් දකුණු දිග වැඩ කරන්න කරන්න යන්නේ කොහෙටද? ආර්ය මාර්ගයේ පස්සටම යනවා. ඊටම අනුබලය ගන්නවා. එහෙනම් දකුණු දිග වසනවා කියන්නේ පසු දිග වසනවම තමයි ආය නතර කරන්න බෑ. ඒකට අහලක නෑ පෙර දිග. අහලක නෑ පෙර අනු දිග. ඒ එකක්වත් නෑ. ඔක්කොම තියෙන්නේ කොහෙද? පසු දිගයි පසු අනු දිගයි. මේ ලෝකෙම හොඳයි වටිනවා සාරයි කියලා නිච්ච සුඛාත්ත ලෝකයක් අත්පත් කර ගැනීම සඳහා ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් කටයුතු කරගෙන වැඩ කටයුතු කරනවා. නිදිමත නම් නැකිట్లా ගිහිල්ලා හදා හරි අහගන්න අහගෙන ඉන්න වතුර ටිකක් බීලා හරි කමන්නේ නැත්තම් දෙයියනේ දිශාව දන්නේ නැහැ ඉන්න. තමන්ගේ දිශාව තමන් දැන් හොයාගන්න වෙනවා. මගෙන් ඇවිල්ලා අහන්න එපා මොන දිශාවේද ඉන්නේ කියලා. මම දන්නේ නැහැ. දිශාවට යන විදිය කියනවා දිශාවෙන් නික්මෙන විදිය කියනවා. Taman දැනගන්න ඕන. මොකද මේවා ලෝකෝත්තර අර්ථ මේවා නව නව කතා වගේ අහන්න බෑ. හරියටම සීබුද්ධිය නෙවෙයි නිවන් දකින්න එක එහෙම වැඩක්. හරියටම කාරණේ තේරෙන්න ඕන. වචන අමතක වේවා අදහස ඉස්මතු වේවා. හරියට අදහස ගන්න. දැන් Tamanට තේරෙන්න ඕනේ දකුණු දිග වසනවා කියන්නේම පසු දිගට යන්න ගන්නවා හිත. ආර්ය මාර්ගයේ පස්සට යන්නේ. පෙරට නෑ. අර ගිය සතිය එදා සබ්බාස සූත්‍රය පෙන්වනකොට කිව්වා වගේ ඉර යනවා අඳුරට. අවිද්‍යාව වැඩ කරන්නේ. ප්‍රඥාව අහලක නැහැ. තව වචනින් කිව්වොත් අර චාමන් නැහැ. ලාක් රජ කරනවා. උට ඕන ඕන වැඩේ කරනවා. අපි අනාථ කරනවා. ඒ පස් පස්තටම යන්නේ වැඩි. බණක් අහන්න යමු කියනවා. අනේ අනේ මට වැඩ තියෙනවානේ තව කොච්චර වැඩ තියෙනවද ඕවා අහන්න පුළුවන්ද? કોઈ පස්සටම යන්නේ. ඔන්න පසුදිග ඉන්නේ. පසු අනුදිග. ඒවටම යන මිනිහටත් බයිනවා දකුණු දිග. නේද? උඩ පිසුද කොහෙද ගිහින් යන මිනිහටත් බයිනවා. ඉතින් මේ වැඩේ කරන්න කරන්න මොකද වෙන්නේ? අනාථ වෙනවා. එහෙනම් ලෝභ දේශ මොහ වලින් කටයුතු කරමින් ආර්ය මාර්ගයේ පසකින් තබලා මොන ආර්ය මාර්ගයද ඕ වැඩක් නැහැ කියලා යථාර්ථයේ තේරුම් නොගෙන පසුපසටම යන ස්වභාවය ලෝකේ කොහේ හිටියත් පිළිබිඹු වෙනවා. පස්සටමයි යන්නේ. ප්‍රඥාව අහලකට එන්නේ අන්න ඒව කරන්න කරන්න තව මොකද වෙන්නේ? ඊට අනුබලයක්ම ගන්නවා. ඊට අනුකූලවම වැඩ කටයුතු කරනවා. පසු අනුදිග වසන සත්‍ය. එහෙනම් දකුණු දිග වසනවා කියන්නේම පසු දිගට එනවමද නැද්ද එහෙනම්? පසු දිගට එනවා. එහෙනම් ඒ පසු දිගට එන කියන භාවයෙන් අයින් වෙනවා ඊට පස්සේ මොකද දැන දැනගන්න. අර පෙර දිගට එන්න එන්න මොකද වෙන්නේ? පෙර අනුදිග පෙර දිග වැඩ කරන්න කරන්න උතුරු දිගට එන්න ගන්න. අන්න උත්තරීතර ಗುಣධම් වලට මේ උරුමකම් කියන්න ගන්න. උත්තරීතර භාවයටපත් වෙන. අර උත්තම පුරුෂ ගුණයටපත් වෙන. නැත්තම් කියනවා උඩුගම් බලා යන. නිවන් දකින්න පැත්ත. ඒ වගේම උතුරු අනුදිග වසන. අන්න ඒ උත්මය වෙන්නේ මොකද්ද? අර ධානහා මාර්ගඵල ආදී උතුම් ಗುಣ වැඩුණු උත්තරීතර ස්වභාවයටපත් වීම සඳහා උතුරු දිගින් පිළිබිඹු වෙන්නේ. මෙසේකේ කර සේකේ මේ බෙදත් ඉන්නවා තාම උතුරු දිගේ. ඊට අනුකූලව වැඩ කටයුතු කරමින් කොහොමද දැහනක් වඩන්නේ ඒක අහගෙන තව මොනවද කරන්න තියෙන්නේ අපිට මොකක්ද දෙන බාධා ඒවා අහගෙන ඒවට උපදේශ අරගෙන ඒ උත්තරීතර ගුණධම් ටික වඩා ගන්න ඒ උත්තරීතර භාවයටපත් වෙන්න කටයුතු කරන ඊට අනුකූලවම හැසිරෙන්න උතුරු අනුදිග වසන්න ඊට පස්සේ අර දකුණු දිග වසන සත්‍යයක් වුණොත් බැරි වෙලාවකත් පසු දිගට එනවමයි පසු දිගට එන කෙනා යට දිග යනවාමයි නතර කරන්න බෑ. යට දිග යනවාම. ඒ වගේ පෙර දිග වසන සත්‍යයක් වුණොත් පෙර අණු දිග වසන සත්‍යයක් වුණොත් උතුරු දිග උතුරු අණු දිග ඇවිල්ලා උඩු දිග උඩ දිග බලා යනවාම උඩුගම් බලා යනවාම. දිසා 10යි දිසා පහක් තියෙනවා අපිව අනාථ කරන දිසා පහක් තියෙනවා අපිව නිවන පැත්තට ගෙනියන. ඒ යට දිග. අපාගාමී පැත්තටම වැඩ කටයුතු කරනවා. ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් මිරිකිලා. අර උතුම් ගුණධර්ම වඩමින් කවදාක පහ පහලට මේ පහලට නොවැටෙනසේ උඩ අතටම ඇදී සිටමින් බුද්ධම් සෝත සංයෝජන දනු ප්‍රහීන කිරීම සඳහා අකනිටාතාවගා බ්‍රහ්මතලයේ ගිහිල්ලා හරි තමන්ගේ නිවන් මාර්ගය පූර්ණේ කරගෙන උත්තරීතර අරියත් භාවයට පත් වීම සඳහා වැඩ කටයුතු කරනවා උඩ දිග වත්පත්. එහෙනම් මේ දස දිසා වලින් ගත්තොත් රතු පාටින් තියෙන ඔක්කොම මොනවද? තමන්ගේ හිත කෙලෙසෙන පැත්තටම යන්නේ ඒවා. අනිත් ටික හිත වැඩි දියුණු වෙලා හිත උත්තරීතර භාවයටපත් වෙන ස්වභාවයක් පෙන්වුම් කරනවා. එහෙනම් පහක් අයින් වෙන්න ඕනේ පහක් ගොඩ යන්නේ. මෙන්න මේ පහ මුල් කරපු ගමන් පංච නීවරණ උදා වෙනවා අර පහ මුල් කරපු ගමන් පංචීන්ද්‍රිය වැඩෙන්න ගන්න අර පහ මුල් කරපු ගමන් පංච නීවරණ රතු පාට පහ මුල් කරපු ගමන් පංච පංච නීවරණ ඉතුරු පහ මුල් කරපු ගමන් පංචීන්ද්‍රිය වැඩෙන්න ගන්නවා සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් පහ වැඩෙන්න පහක් තිනවා ලෝකේ පැත්තෙම කරගහන්න පහක් තියෙනවා ලෝකයෙන් නිදහස් මට කියන්න මේ දස දිසා එකකටවත් අයිතිද අරියතුන් වහන්සේ ඈ නෑ ඇයි නැත්තේ සත්‍යත්වයේ ඉවරයි හැබැයි අපි සත්‍යත්වයේ තාම ඉවර නෑ හැබැයි අපි මේ රතු පාටෙන් තියෙන සත්‍යත්වයේ සහ මුලින් අයින් කළා අනිත් පැත්ත වඩා ගන්න ඕනේ උත්තරීතර භාවයට පත් වෙන. එහෙනම් මෙන්න මේ දස දිසා 10ම මේ 10ම ප්‍රහීනයි ආරියතුන් වහන්සේලාට බුදු පියාණන් වහන්සේලාටත් අන්නේ දස දිසාවලින්ම නිරෝධ කරපු මහා උත්තරීතර ගුණයක තින ශක්තියක් ගැප් කරලා තිනා මොකද්ද දස දිසා බන්ධන පිරිතයි සංයෝජන ධර්ම 10යි තියෙන්නේ 10න් මේ රතු පාට පැත්ත කර මුල් කරගෙන කාම ලෝකේ මුල් කර ගන්නවා පහක් ගෙනියනවා ඒවට කියන ඕරම් භාගික සංයෝජන ධර්ම කියලා අනිත් පැත්තේ පහෙන් උද්ගම් භාගික සංයෝජන ධර්ම පහ ගෙනියනවා. එහෙනම් අනාගාමි ඵලයේ පූර්ණ කරපු සීල දිනාට ඔය රතු පාට ටික මොනවත් නැහැ ඉවරයි සහ මුලින්ම උත්තරීතර අරියත් ඵලයේ පූර්ණ කරන්න යන අනාගාමි උත්මයට උද්දම් භාගික සංයෝජන ධර්ම පහ මූල් කරගෙන අන්නර සත්‍යත්වය ඇසුරු වෙනවා. එහෙනම් අරියතුන් වහන්සේත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාත් දස දිසා 10ම නිරෝධ හන්දා බන්ධන 10ම නිරෝධ කළා තියෙන හන්දා අන්න ඒ බන්ධන 10ම නිරෝධ කරපු බුදු පියාණන් වහන්සේලා 19කගේ මහා ආනුභාවයෙන් කෙරෙන්නා වූ දස දිසා බන්ධන පිරිතක් කරන්න කියන්නේ ඔන්න ඔය හන්ද. ඒකයි කියන්නේ අන්තිමටම සියලු වින බන්ධන විනස්සතු කියලා. ඔය දස දිසා බන්ධන පිරිත. එච්චරට ප්‍රබල එකක් ඒක. හැබැයි ඒ කියනකොට අපිට අපි දිසා ගැන හොඳට අවබෝධයක් තියෙනවා. හරි. ඔන්න ඔය දස දිසා ටික තේරුම් ගන්න වෙනවා. නේද? මේ 12 මාර වෙලාව මේ මම මොකද කර්මස්ථාන ටිකට ඊට පස්සේ යන්න. හරි මේක ඉවර කරලා යන්න මෛත්‍රී භාවනාව එක. එහෙනම් මේක ගන්නේ මොකද්ද? සියලු ලෝක සියලු සත්වයෝ. නම් සියලු ලෝක, කාම ලෝකත් අයිති, රූප ලෝකත් අයිති, අරූප. එහෙනම් මේ සියලු ලෝකේ නිර්මාණය වෙන්නේ කොයි වෙලාවේද? මේ කතා කරන්නේ ලෝකේ නිර්මාණය කරන දැන් නිර්මාණය කරපු ලෝකේ ගැනද? නිර්මාණය කරන ලෝකේ ගැනද නිර්මාණය වෙච්ච ලෝකේ ගැනද? නිර්මාණය කරන ලෝකේ ගැන. එහෙනම් සත්‍යත්වය අසුරු කරන්නේ මේ මොහොතේ. එහෙනම් කාම ලෝකේ ගොඩනගන්නෙත් මේ මොහොතේ හිත තුල. රූප ලෝකේ ගොඩනගන්නෙත් මේ මොහොතේ. අරූප ලෝකේ ගොඩනගන්නෙත් මේ මොහොතේ. අන්න ඕගලන්ට මම ආයතන විග්‍රහයේදී පෙන්නවා ඇහැ රූපයක් ආයතනය කරගන්න තැන පෙන්වනවා තෙල ලෝකේ නමුදුවේ මතක ඇති ආයතන විග්‍රහයේදී සද්දේදී පෙන්නවා තෙල ලෝකේ නමුදුවේ. එහෙනම් ලෝකේ නිර්මාණය කරන්නේ කොයි වෙලාවේද? මේ මොහොතයි ওই ලෝක තුන නිර්මාණය කරන්නේ. අන්නේ ලෝක තුන නිර්මාණය කරන්න අර සත්ත්වය ඇසුරු කරනවා. එහෙනම් සියලු ලෝක සියලු සත්වයෝ අර සත්ත්වය ඇසුරු කරන ඒ මොහොතම අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් නිවන් දකින වැඩපිළිවෙලට අත්වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් කරන්න තියෙන උත්තරීතරම මෛත්‍රිය වඩනවා මොකද්ද? සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. යමෙක් සෝතාපන්න ඵලයටපත් වුණොත් ඔහුට විඳින්න තියෙන මහා දුකෙන් නිදහස්. මහාම දුකෙන් නිදහස්, සතර අපා දුකෙන් නිදහස්. එතකොට ඔහුට ප්‍රහීන කරන්න තියෙන දුක බොහොම පොඩ්ඩ වෙනවා. මහා දුකක් ඔහුට විඳින්න වෙනවා. මේක තේරුම් ගත්තේ නැත්නම්. එහෙනම් සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. තකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා. ඇයි? ඔහු රෝගයක් දන්නවා, රෝගෙට බෙහෙතක් දන්නවා. භව රෝගේ හදන විදියක් දන්නවා භව රෝගයෙන් නිදහස් වෙන විදියක් දන්නවා එහෙනම් ඔහුට ඊළඟට තියෙනවා දිව්‍යතල වලට රෝගයක් හදනවා අන්නේ රෝගයෙන් නිදහස් වෙන්න සකදාගාමි ඵලෙන් නිදහස් වෙන්න ඕනේ. සකදාගාමි ඵලෙන් නිදහස්ුනේ නැත්නම් කාම ලෝකයට අයිති මනුස්ස තලයේ නැවත උප්පත්තියක් සිද්ධ වෙනවා. ඒ මනුස්ස තලයේ උප්පත්තියක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ අවිද්‍යාව මුල් කරගෙනමයි. එහෙනම් අවිද්‍යාව නැමැති රෝගයට බෙහෙත ගන්න තැන මනුස්ස ලෝකයට ඔහු සකදාගාමි ඵලය පූර්ණ කරනවා. එහෙනම් මනුස්ස තලයට සදාට සමුදීලා දිව්‍ය තලවල උප්පත්තිය ලබනවා සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා. ඒ වගේම සකදාගාමී ඵලයෙන් පූර්ණ කරත් කාම ලෝකයෙන් නිදහස් නැහැ එහෙනම් කාම ලෝකයෙන් නිදහස් වෙන්න නම් සුවසේ මේ ලෝකය අත්හරින්න නම් කාම ලෝකයේ සදාටම මිදෙන්න ඕනේ එහෙනම් අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා අනාගාමී උත්තමේ කවදාකවත් නැවට නැවත කාම ලෝකයට එන්නේ නැහැ එහෙනම් කාම දාහයෙන් කියන කාම ලෝකයට අයිති ගාම් කාම දාහයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා සුවපත් භාවයටපත් වෙලා ඉවරයි. කාම ලෝකයට අයිති කාම දාහයෙන් සුවපත් වෙලා ඉවරයි. එයින්ද අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්තා. සියලු දුක්ඛ ස්කන්ධේම නිමා කරන්න නම් රූප රාගයි අරූප රාගයි කඩන්නත් ඕනේ. එහෙනම් උද්දම් භාගයක සංයෝන් ධර්ම ටික ප්‍රහීන කරා නම් අරියත් ඵලයෙන් සියලු දුක්ඛ ස්කන්ධේම නිදහස් වෙත්තා දුකින් මිදෙත්තා. එහෙනම් සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමී ඵලයෙන් සූපත් වෙත්වා අරියත් ඵලයෙන් දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් අපි යමෙකුට කරනවා නම් කරන්න පුළුවන් විය හැකි ප්‍රාර්ථනයක් නිසා විය නොහැකි ප්‍රාර්ථනයක් කවදාකවත් බුද්ධ ශාසනය කරන්නේ නැහැ. පුහු ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ගිලන් වූ කයක් අරගෙන ලෙඩ වෙන කයක් අරගෙන ජරාවටපත් වෙන කයක් අරගෙන ව්‍යාධියටපත් වෙන කයක් අරගෙන ලෙඩක් දුකක් කරදරයක් අහලකට ලඟ නොවේවා කියනවා නම් ඒක ආදක්කක් වෙන්නේ නැති දෙයක්. බුදු වෙච්ච තථාගතයන් වහන්සේත් කියන මගේ කය දැන් දිරච්ච බර කරත්තයක් වගේ. ලෙඩ දුක් මාව. හැබැයි උන්වහන්සේ ඇත්තටම රෝගයෙන් නිදහස්. මොන රෝගයෙන්ද? භව රෝගයෙන් නිදහස්. එහෙනම් මෙන්න මෙතෙන් හොඳට තේරුම් ගන්න වෙනවා අපිට මේ කතා කරන්නේ මොකද්ද? උත්තරීතර මාර්ගඵල ගැන. එහෙනම් කෙනෙක්ට ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන්න පුළුවන් උත්තරීතර ප්‍රාර්ථනයක් තමයි මොකද්ද? අඩුමතරෙන් සතර අපායෙන් නිදහස් වෙත්වා. මේ කාම ලෝකේ, මනුස්ස ලෝකේ නිදහස් වෙත්වා. ඒ කාම ලෝකයට ඇති දිව්‍ය තලයෙන් නිදහස් වෙත්වා. රූප රාග අරූප රාග බ්‍රහ්මතල වලින් නිදහස් වී උතුම් වූ නිවන් ශාන්තියක්පත් වේවා. ප්‍රාර්ථනීය ප්‍රායෝගික ප්‍රාර්ථනයක් වෙන්නේ. ප්‍රාර්ථනීය නිකන් පුස් ප්‍රාර්ථනයක් කරන්න විදියක් නැහැ. එහෙම වැඩකට නැති ප්‍රාර්ථනයක් කරන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම මේ ලෝකේ පහළ වෙලා කියන්නෙත් නැහැ. දැන් ඕගලන්ට තේරෙනවා ඇති අපි බුද්ධ දර්ශනය කියලා මොනවද අපි දන්නේ කියලා. දැන් හදවතින් අහලා බලන්න මම ඇත්තටම මේ බණ ටික අහගන්න කලින් බෞද්ධයෙක්ද කියලා. බණ ටික අහගන්න කලින් බෞද්ධයෙක්ද කියලා ඇත්තටම අහලා බලන්න. තමන්ගේ හදවතින්. නෑ. උප්පන්න සාතිකේ කියන්නත් බෑ බෞද්ධය කියලා. මොකද උප්පන්න සාතිකෙත් බෞද්ධ කියලා නෑ. මනුස්ස ලෝකයට ආව මිනිස්සෙක් විතරයි. සත්‍ය දැක්ක නැති. සත්‍ය දැක්කට පස්සේ තමයි භවය හදන විදියයි භවය නසන විදියයි දාලා භවය හදන්නේ පටිච්චයෙන් භවය නිරෝධ කරන්නේ අනිච්චයෙන් බව දැනගන්නා. එහෙනම් භවය උදුරා දාන වැඩපිළිවෙලට ආවනම් අන්න බෞද්ධයෙක් කියලා බය නැතුව කට ඇරලා කියන්න පුළුවන්. වෙන කිසි කෙනෙකුට බෞද්ධයෙක් කියන්න බෑ. ඒ හින්දා තමයි තථාගතයන් වහන්සේ කිව්වේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියත් විතරයි මෙසස්නේ මහාන වෙන්නේ. අන් කිසිවෙක් මේ ශාසනය අයිති නෑ. අන් සියල්ලම පරවාදීන් කියලා බුදුහාමුදුරෝ දේශනා කරේ ඔන්න ඔය හේතුව. අයිති නෑ. අපි කොච්චර දඟලලා අපිව රවට්ටගෙන අපි අයිති කිව්වත් වැඩක් නෑ. ඒක තමයි ඇත්ත. ඇත්ත හැබැයි තිත්තයි. තිත්ත උනක් කරන්න දෙයක් නෑ. හැබැයි තිත්ත හරි බාර අරගෙන බිව්ව ලෙඩේ හොඳ වෙයි. අපි හැම වෙලාවෙම හොයන්නේ පැන් රස ඒවා. නේද? දාසනේ කියන්නේ වෙනම ලෝකේ හැමෝටම තේරෙන්නෙත් නැහැ. හැමෝටම තේරෙනවද? නෑ. ඒකයි කියන්නේ. හරියට දැන් මෙන්න මේක මේ මේ මේ ධර්මයේ තේරුම් අරගෙන බය නැතුව දල්දා මාලිගා ඉස්සරහට කියලා දන්ත ධාතුන් වහන්සේ ඉස්සරහින් ඉඳලා මේ ප්‍රාර්ථනය කරන්න සියලු ලෝක සියලු සත්‍යයන්ට. සත්භාවයෙන් කරත හැකි. ඇයි? තමන් යථාර්ථේ දැක්කා. මේ දැක්කේ නැති පිරිසක් කොච්චර අනාථ වෙලා ඉන්නවද මෙතන වඳිනවා කියලා. ඒත් නිකන් වඳිනව තමයි. අන්ධ වෙලා ඒත් ඉන්නේ. අන්න වන්දන වැය වෙවි හිත වැය වෙවි පහත් පැත්තට යන දෙයකින් අන්ධ භාවයෙන් මිදුණනම් තමයි ඇත්තටම වන්දනාව කරන්න පුළුවන්. නැත්නම් වන්දනා කරන්න විදියක් නැහැ. මොන මෛත්‍රී භාවනාවද? දැන් මෙහෙම කරන මෛත්‍රියක් ලෝක සත්‍ය සත්‍යත්වය ඇසුරු කර කර මොහොතක් මොහොතක් පාසා ඉදප්පචතා පටිච්චසමුප්පාදයට ඇතුව කෙලෙස් හදන වැඩපිළිවෙලක් තියෙන අයට ශක්තියක් පවා ගිහිලා මේක වෙන්න එක දෙයක් වෙනවා මේ හැමෝගෙම තියෙන ඕරා එකක් කියලා එකක්. අන්නේ ඕරා එකට අර සුද්ධ මේ පැත්තෙන් නිකුත් කරන ආර්යයන්ගෙන් නිකුත් කරන සුද්ධ ශක්තිය, ඉරණ ශක්තිය ලැබෙන්න ගන්නවා. අන්නේ ලැබෙනකොට මොකද වෙන්නේ? ඔවුන්ගේ පසුතලයේ හරියනවා. ඔවුන්ට දහමක් අහගන්න එන්න ඕන කරන ප්‍රත්‍ය පහසුකම් ටික සැකසෙන්න ගන්න. ඒකයි ඕගොල්ලෝ දහමක් ආගෙන ගෙදරින් අයට තේරෙන්නේ නැත්නම් ඒ අයට දොස් කියන්න යන්න එපා. ඒ අයට මෙත් වඩන්න. මෙත් වඩනකොට තමයි ඒගොල්ලන්ගේ පසුතලය හැදෙන්නේ. එකපාරට මේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකේ අසාරයි කියලා කිව්වට ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ පසුතලය හැදෙන්න ඕනේ. හැදෙන්න කරන්න තියෙන්නේ මොකද්ද? කෑග ගහන කියන දෙයක් නෑ මෙත් වඩන්න මේ විදිහ. හැබැයි මෙත් වඩන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයක් බව දැනගෙන තමන් මෙතනින් නිදහස් වෙන පැත්තට වැඩ කටයුතු කරන්නේ. අන්නේ වැඩ කටයුතු කරන ගමන් තව කෙනෙකුට උපකාරයකුත් කරන්නේ. අර මම මතක තියෙන ගොඩක් ඉස්සර උදාහරණයක් වා. අර බෝට්ටුවෙන් පයින්නකොට අනිත් බෝට්ටුවට පුළුවන් නම් කෙනෙක්ව ඇදගෙනම අර පැත්තට එන්නේ. ඒක වටින්නේ. තව කෙනෙක්ව මුදව ගන්න. මොකද මේ ලෝකෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් අපි මොනව කරලා මොනව කරලා මොනව ලබන්නද නේ? කරන්න තියෙන එකම දේ Taman නිවන් මඟ පූර්ණ කරන ගමන් අනිත් කෙනෙකුටත් ඒ උදව්ව පුළුවන් හැකියෙන් කරල්ගෙන. බැරි නම් සාකච්ඡාවකට යොමු කරන්න. හැමෝටම කියලා දෙන්න බැරි වෙන්න පුළුවන්. මොකද කියලා දෙන එක ටිකක් ඊට වඩා වෙනස් ප්‍රබලයි. ඉතින් ඒක තමයි හැම කෙනෙකුටම බැරි වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න. හරි. සියලු ලෝක සියලු සත්වයෝ සියලු ලෝක සියලු සත්වයෝ මේ සත්ත්වත්වය ඇසුරු කරන සියලු දෙනාම ඉන්නේ මොකෙන්ද? සාරයි කියන හැඟීමෙන්ද අසාරයි කියන හැඟීමෙන්ද? සාරයි. රූප ටික සාරයි, ගන්ධ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ටික මේ ඔක්කොම මොනවද? සාරයි. ඔන්නෝක සාරයි කියන සාරයි කියන හැඟීම ගන්න තාක්කල් සංසාරේ යනවා. ඔක සාරයි කියන හැඟීම ගන්න තාක්කල් සංසාරය යන. සං එකතු කරගන්න මොනවද? අවිද්‍යාව තෘෂ්ණාව එකතු කරගන්න. එහෙම නැත්නම් රාග දේශ මොහ එකතු කරගන්න. අන්නේ එකතු කරගන්න ටික සාරයි කියන තැන නම් ඒ සාරයි කියන්නේත් මේ මොහොතේද පස්සේද? එහෙනම් මිදෙන්න සංසාරේ හදන්නේ කොයි වෙලාවේද? පටිච්ච වෙන්නේ මේ මොහොතේ. අනිත්‍ය දකින්නේ. එහෙනම් සංසාරේ මිදෙන්නේ. එහෙනම් සංසාරේ හදන්නේ. සංසාරයෙන් මිදෙන්නේ. එහෙනම් සංසාර දුකෙන් මිදෙත්තා. මේ කතා කරන්නේ ගෙවිච්ච අතීතයක සංසාරයක්ද දැන් හදන සංසාරයද? මේ මොහොතේ හදන සංසාරය. මේ සංසාරේ හදන්නෙත් මේ මොහොතේ සංසාරයෙන් මිදෙන්නෙත් මොහොතේ. ඇයි? ගෙවිච්ච සංසාරේ හදලා ඉවරයි දැන්. ඒවා ඒවා ඒවා ප්‍රතිඵල තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ආයි කොහෙද ඒවා තියෙන්නේ? දැන් මේ හදන්න යන්නේ මොකටද? මතුවට. එහෙනම් මතුවට දුක් විඳින්න යන්නේ දැන්. එහෙනම් මේ මොහොතේ තමයි සාරයි කියලා ගන්නෙ. මේ මොහොතේමයි සාරයි කියලා අරගෙන දුක හදන්නේ. එහෙනම් ඒ දුක හදන තැනම තමයි අනිත්‍ය දැකලා මිදෙන්නේ. එහෙනම් සංසාර දුකෙන් මිදෙත්වා. මේ සංසාරය මොකද්ද? දුකක්. දැන් සංසාරේ දුකයි කියන්නේ දැන් දුකක් ගැනද කියන්නේ අතීතයේද? ඈ? ඔය දැන් අපිට සාමාන්‍ය අපි දන්නේ නැති කාලේ සංසාරේ දුකයි කියනවා මම හිතුනේ. අනේ ඔව් ඉතින් සතර අපාය හිටිය අර හිටිය මේ හිටිය කතාව හරියි. දැන් ඒ දුක නැහැ නේ ඉවරනේ. දැන් ඒකෙන් ඇවිල්ලානේ මෙහෙට. හැබැයි දැන් හදනවා දුක. සාරයි කියලා අරගෙන. දැන් සංසාර දුකෙන් sorry මිදෙත්තා. දැන් මේ සංසාරේම දුක හදන්නේ මේ මොන. ඒ සංසාරයෙන්ම මිදෙන්නෙත් මේ මොන. එහෙනම් ඕක සාරයි කියලා සාරයි කියලා ගන්න සාක්කල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන හය පොළම සාරයි කියලා ගන්න තාක්කල් අපි රෝගයකට තුඩු දෙනවමද නැද්ද එහෙනම් සාරයි කියලා ගන්න අවිද්‍යාවෙන්මයි තථාගතයන් වහන්සේ කිව්වා ඔබලට තියෙන රෝග දෙකයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි එහෙනම් රෝග දෙකට අවිද්‍යාව නම රෝගේ නසා ගන්න විදර්ශනා කළ යුතුයි අනිත්‍ය දුක්ඛ අනත්ත දැකිය යුතුයි තෘෂ්ණාව දුරු කර ගැනීම සඳහා දැහැන් ටික වැඩි යුතුයි. එහෙනම් මෙන්න මේ සංසාරයේම දුකයි කියලා හදන තැනම අන්නේ සංසාරයේම අනිත්‍ය ලෙස දැකලා නිදහස් වෙනවා නම් ඔහු රෝගේ හදනවද රෝගයෙන් මිදෙනවද? සංසාර රෝගයෙන් මිදෙත්තා. එහෙනම් රෝගය හදන්නේ මේ මොහොතෙමයි රෝගයෙන් නිදහස් වෙන්නේ මේ මොහොතෙමයි. මේ කතා කරන්නේ මේ මේ උණසන් විපාතාරෝ මේ වගේ. ආ ඒව නෙමෙයි හොඳේ. අර කැක්කුම් මේ කැක්කුම් හන්දිපත් සුදා නෙමෙයි මේ කතා කරන්නේ. මේ අන්න රෝගයක් හදන බව රෝගේ හදන්නේ මේ මොහොතේ. බව රෝගෙන් මිදෙන්නේ මේ මොහොතේ. එහෙනම් ඒ බව රෝගය මිදෙන තේරුම් සංසාරයේම තෝරගත්තේ නැත්තම් සංසාරයේ දුකක් බවට පත් වෙන මොහොතක් මොහොතක් පාසාම රෝගයකට තුඩු දෙනවා නම් ඔහු මහා බයකට බයගෙන දෙන කාරණයකට ලක් වෙනවා. ඇයි? බය යනු කාමයට නමකි. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණාව මුල් කරගෙන පංචකාමයේ භුක්ති විඳින තැන රෝගයකට භාජනය වෙනවා. රෝගයකට භාජනය වෙන කෙනා බයට ලක් වෙනවාමයි. හැබැයි සංසාරේම අර අවිද්‍යාව තෘෂ්ණාවෙන් ගොඩනගන තැන දුකක්ම බව දැනගෙන අනිත්‍ය දැකලා දුකෙන් මිදෙන කෙනා රෝගයෙන් මිදෙනවා රෝගයෙන් මිදෙන කෙනා කාමයෙන් මිදෙනවා කාමයෙන් මිදෙන කෙනා සංසාර බයෙන් මිදෙත්තා එහෙනම් බයෙන් නිදහස් වෙන්නේ කොයි වෙලාවද බය වෙන්නේ එහෙනම් බය යනු කාමයට නමකි. දැන් මේ කතා කරන්නේ අතීතයේ කාමයක් ගැනද දැන්ද? දැන්. එහෙනම් බයෙන් නිදහස් වෙන්න. සංසාර බයෙන් මිදෙත්තා. ඒ සංසාර බය තේරුම් නොගත්තොත් මේ සංසාර බය කියන්නේ සතර පහ හිටපුවද? නෑ මේ මොහොතේ හදන්නේ. ඒව ඉඳලා ඉවරයි. එහෙනම් සංසාර බයෙන් මේක තෝරුම් නොගත්තොත් ඒක උරුම වෙන්න පුළුවන්. සද්ධර්මයේ තෝරගෙන තේරුම්ගෙනත් නැත්තම් එහෙනම් ඒ සංසාර බයකට කාරණා වෙන්න වෙන්න වෙන්න වෙන්න මහා ගින්නකට පිච්චිල්ලකට මහා දා පිච්චිල්ලකට අහු වෙනවා. එහෙනම් ඒ සංසාරයේම ගින්න. අන්නේ බයෙන් නිදහස් වෙන තැන කාමයෙන් නිදහස් වෙන කෙනා ගින්නෙන් නිදහස් වෙනවා සංසාර ගින්නෙන් මිදෙත්තා. ඒ සංසාර ගින්නක් උරුම කරගන්න හැම මොහොතකම රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් පිච්චෙන්න පිච්චෙන්න මොකද වෙන්නේ? ගින්නක මා 1000ක් බවට පත් වෙනවා. එහෙනම් අර බයෙන් නිදහස් වෙලා ගින්නෙන් නිදහස් වෙන හැම මොහොතකම වෙන්නේ මොකද්ද? දාහයෙන් නිදහස් වෙනවා සංසාර දාහයෙන් මිදෙත්තා. ඒ සංසාර දාහයෙන් මිදෙන ඕනම කෙනෙක් මොකද වෙන්නේ? සංසාර ශෝකයෙන් නිදහස් වෙනවා. ඇයි ඒ? අවිද්‍යාව මුල් කරගත්ත ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දැන් එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? අර දුක ගොඩනගන්නේ අවිද්‍යාවෙන් නම් එතන පළවෙනි තැන අනිච්ච දැක්කනම් රෝගයෙන් අයින් වුණා, බයෙන් අයින් වුණා, ගින්නෙන් අයින් වුණා, දායෙන් අයින් වුණා, ශෝකයෙන් අයින් වුණා. බලන්න එකක් වඩනකොට එකක් සිහි කරනකොට ඔක්කොම ටික වැඩෙනවා. මුල වරද්ද ගත්තොත් අගත් වැරදි. කර්මස්ථාන කියන්නේ අන්න එහෙම જાතිය. ඒ විදිහට හදලා තියෙනවා. මුල හරි ගියොත් ඔක්කොම හරි. ඔගොල්ලෝ මේව බය වෙන්න එපා ලියන්න කරන්න යන්න එපා මොනවාක්වත්. මොකද හේතුව ඔයගලන්ට මේ කර්මස්ථාන පොතක් ගහලාම දෙනවා බය වෙන්න එපා. හරි. ඒක පොතක්ම දෙන්න. ආයිකද මේකේ ෆොටෝ නැගුවා හුවත් කමන්නේ නැහැ. ගෙදර ගිහින් කර්මස්ථාන ටික වඩන්න තියෙන්නේ බෑ. දාම වගේ නෙමෙයි ඒකයි. මෙන්න මේක ශෝකයක්. ඇයි අපිට ශෝකේ උනේ? අර රාගෙන් බැඳි බැඳි ගියා. එහෙනම් දැන් අපි රාගයෙන් නිදහස්. නැයි බයෙන් නිදහස්, ශෝකයෙන් නිදහස්, රාගයෙන් නිදහස්. එහෙනම් සංසාර රෝ රාගයෙන් මිදෙත්තා. එහෙනම් ওই රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්ම තමයි අපි සසරට බැඳේ. ඒ බැම්මෙන් නිදහස් වෙනවා දැන්. එහෙනම් සංසාර බැම්මෙන් මිදෙත්තා. මොනවද මේ බැම්ම? සංයෝජන ධර්ම. මොහතක් මොහතක් පාසාදන රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් හදන බැම්ම. ඒ බැම්මෙන් නිදහස් මිදෙනවා. ඒ බැම්ම නිකන් මේ බැම්මෙන් මිදුන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඉමක් කොනක් තෙරක් නොපෙනෙන සංසාරයක අතරමං වෙලා සිටපු ඔබ අප සියලු දෙනා දැන් සංසාරයේම හරියට නිකන් සයුරක් වගේ සංසාරයේම හරියට කතරක් වගේ අන්න සංසාර සයුරෙන් සංසාර කතරින් නිදහස් වෙනවා එතන සංසාරේම කතරක් ඉමක් කොනක් පේන්නේ නැති එක. ඒ සංසාර කතරින් මිදෙන හැම කෙනෙක් මොකද වෙන්නේ? අවිද්‍යාව නැමැති අඳුර මුලින්ම දුක හටගත්තේ කොහොමද? අවිද්‍යාව මුල් කරගෙනමයි. ඒ අවිද්‍යාව මුල් කරගත්ත තැන අනිච්ච දැක්කා. අනිච්ච දැක්ක තන රෝගය බින්දා, බය බින්දා, ගින්න බින්දා, දාහය බින්දා, ශෝකය බින්දා, රාගය බැම්ම, සයුර කතර බින්ද ගම මොකද වෙන්නේ? අඳුරෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. සංසාර අඳුරෙන් මිදෙත්තා. ඒ අඳුරෙන් නිදහස් වෙන හැම තැනකම ප්‍රඥාව පහළ වෙලා නේද? එහෙනම් දුක මේ ලෝකේ හොඳයි වටිනවා සාරයි කියලා දුක හදන තැන රෝගය හදන තැන, බය හදන තැන, ගින්න හදන තැන, දාහය හදන තැන, ශෝකය හදන තැන, රාගය හදන තැන, බැම්ම හදන තැන, සයුර හදන තැන, කතර හදන තැන, අඳුර හදන තැන හැම තැනම ඉන්නේ කවුද? ක්ලාක් රජ වෙලා ඉන්නවා කිව්වේ ඒකයි. හැබැයි චාමන් රජ වෙන තැන සංසාර දුක නෑ, සංසාර රෝගේ නෑ, සංසාර බය නෑ, ගින්න නෑ, දාහය නෑ, ශෝකේ නෑ, රාගේ නෑ, බැම්ම නෑ, සයුර නෑ, කතර නෑ, අඳුර නෑ. ප්‍රඥාව මුදුන්පත් වෙලා තියෙනවා. එන හොඳට කල්පනා කරලා බලන්න මේ මොහොතෙමයි අපි සංසාරය හදන්නේ මේ මොහොතෙමයි අපි සංසාරයෙන් මිදෙන්නේ. එහෙම නැතුව අපි සංසාරේ කී කිය අනේ ඌ ඉතින් කී කිය කී කී කියලා හරියන්නේ නැහැ. සංසාරේ සංසාරේ කී කිය. එහෙම සංසාරයක් තිබුණෙත් ඇයි අපි? එදා මේක තේරුම් ඔව් අපි කලින් අපිට මෙහෙම සංසාරයක් තිබුණා නම් තිබුණේ ඇයි? එදා ඒක අපි තේරුම් නොගත්තා හන්දා. අද මේක තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? මතුවට ওই වගේම සංසාරයක් තියෙනවා ඉතින්. ඉතින් දැන් සංසාරේ හදන්නේ දැන් නම්. පටිච්චෙන් නම් සංසාරේ හදන්නේ. අනිච්චෙන් නම් සංසාරයෙන් අයින් වෙන්නේ. අන්න සංසාරයි. සං කිව්වේ අර ඉන්ද්‍රියන් 18මට අයිති නැති ඒවා එකතු කරගන්නවා රාග දේශ මොහ. අන්නේ එකතු කරගන්න ඒවා සාරයි කියලා ගත්තම සංසාරය යනවා. එකතු කරගත්ත දේ අනිත්‍ය දුක්ඛ අනාත්තයි කියලා මිදෙනකොට සම්මා වෙනවා. සංසාරයි කොම සාරයි සං වලින් මිදෙනකොම සම්මා වෙනවා. අන්නේ දැක්කම නාවනම් සම්මා දිට්ඨියටපත් උනායි කියුවේ ඒක. මෙන්න මේ මෛත්‍රී. මෙන්න මේ වැඩ පිළිවෙල කරන කෙනාගේ ඒකායන ප්‍රාර්ථනය මොකද්ද? නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර මේ බාණෙන් නිදහස් වී උත්තරීතර ඒ සුඛිතත්භාවය හේවත් නිවන් සුඛය ඇරෙන්න වෙන මේ තුන් ලෝකයේ තුල වෙන කරන්න දෙයක් නැති බව තේරුම් ගන්න. තව තව. ඒකම මානසිකාර කරමු. එහෙනම් දැන් මේව සජ්ජායනා කරනකොට මොකද වෙන්න ඕනේ දැන්? අසා දැනගත්ත යථාසුත ධර්මයේ පිහිටා සජ්ජායනා කළ යුතුයි කිව්වේ. නැත්තම් අරක විමුක්තිය කරා යන්න වෙන්නේ නැහැ. ඔහේ නිකන් කියනකොට. ඉතින් දැන් මේවා මම මෙච්චර කියලා දෙනකොට කෑ ගහගෙන මේ අදහස හොඳට හිතට ගන්න. නේද? අදහසට හිතට අරගෙන ආ මේක තමයි හදන්නේ. අන්න දැන් අපි සංසාර දුකෙන් මිදෙත්වා කියනකොටම මොකක්ද දන්නේ? ආ මේ මොහොතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් ඒවා පස්සේ අපි යන වැඩ පිළිලෙන. අන්න එහෙම හිතනකොට තේරෙයි Tamanටම දැන් මේ වෙලාවේ රෝගේ නැහැ. අසහනේ නැහැ. පීඩාව නැහැ. හිතට බයක් නැහැ දැන්. නිදහස් නේ. කෝ ගින්න අහලක නැහැනේ. කෝ අර පිච්චිච්ච 1000. තමන්ම බලන්න. ඒ වෙනුවට සිසිල් භාවයක් නැවිලා තියෙනවා. ලය සිසිල් වෙලානේ. ගිනිගත් සිසිල් ගිනිගත් හිත නැහැනේ දැන්. ලය සිසිල් වෙලා. සිසිල් ඌ ලයක් ඇති බැවින් සීලයක පිහිටලානේ. ඒතර මම මොකක්ක සමාදන් වෙලා නෙමෙයිනේ මේ සීලේ පිහිටියේ. අන්න ලෝකේ යථාර්ථය දැකලා හටගත්ත සීලයක් මේ තියෙන්නේ. ඒක සමාදානයක් නෙමෙයි. ඒක පිහිටපු සීලයක්. ඒ පිහිටපු සීලයට මට ඕන වෙලාවක සම්වදින්න පුළුවන්. සමාදම් වෙච්ච එකට එහෙම සම්වදින්න බෑ. කවදාවත්. සමාදම් වෙච්ච එක කොහොම සම්වදින්නේ? හැබැයි Taman තුල පිහිටපු සීලයක් නම් ඕන මොහොතක පුළුවන්. ඇත් දෙක පියාගත්තම අනිත්‍ය දුක්ඛාන්ත පිහිටනවා. හැබැයි සමාදම් වෙච්ච එකක එහෙම බෑ. ඇයි? අපි පුරුදු වෙලා තියෙන සීල් ඉල්ලන්නේ. පිහිටන්න නෙමෙයි. උදේ ආවද කියලා ඉල්ලන්නේ. සීල් තියෙන්නේ පිහිටන්න. ඒකයි තථාගතයන් වහන්සේ කියන්නේ. මේක පිළිහිටන එක. ඉතින් නිබ්බාන පරම සුඛේ සුඛිතතර ඇත්ත. මේ බාණේ මොකද්ද? ඇහැ රූපයට කවදාකවත් බාණක් වෙන්නේ නැහැ. රූපය ඇහැට බාණක් වෙන්නේ නැහැ. ඇසත් රූපයත් මුල් කරගෙන ගොඩනගන චන්දරාගයමයි බාණ. ඒ චන්දරාගයෙන් නිදහස් වීම තමයි නිබ්බාන කියන්නේ. බාණෙන් නිදහස්. අර සුදු ගුණාගේ කලුගුණාගේ කතා. මම දා කර්මස්ථාන දෙක විස්තර කරලා දෙන්නම් තාම. ඉතින් මෙන්න මේකේ මේ කර්මස්ථානේ හොඳට බලන්න. ඉතින් මේවා කියනකොට කර්මස්ථාන සජ්ජායනා කරන තමන්ගේ අදහසේ පිහිටගෙන ඒකට තමයි ඒ වෙලාවෙම සංසාරේ හදන එකෙන් නිදහස් වෙන පැත්තට යන්නේ. අහං අවේරෝ හෝමි. මේ ලෝකේම අනිච්චයි දුක්ඛයි අනත්තයි නම් අනිච්ච වූ දුක්ඛ වූ අනත්ත වූ අසාර වූ ලෝකයක වෛර කරලා, ක්‍රෝධ කරලා, ඉරිසියා කරලා, බද්ධ වෛර කරලා මොනව ලබන්නේ? ලෝකේ මනිච්චනම් දුක්ඛනම් අනත්තනම් අසාරණම් වෛර කරලා මොකක් ගන්නද? ක්‍රෝධ කරලා, ඉරිසියා කරලා, අනුන්ට උගුල් අටවලා මොකක් ලබා ගන්නද? ලබා ගන්න හදන දෙයින් ආස්වාදයක් මනක්කල්පිතයක් නම් එහෙම මනක්කල්පිත ආස්වාදයක් ලබා ගැනීම සඳහා මොකට වෛර කරලා ගන්නද? අන්න පිහිටනවා කිව්වේ ඒකයි. අහං අවේරෝ හෝමි. වෛරෙන් නිදහස්. ඒ පංචකාමයම කාමයේ බයක් බව දැනගත්තට පස්සේ ඒ පංචකාමයෙන් අයින් වෙන්න අයින් වෙන්න මොකද වෙන්නේ? බයෙන් නිදහස් ඒ බයෙන් නිදහස් හැබැයි පංචකාමයේ ඇසුරු කරන්න ඇසුරු කරන්න මොකෙන්ද ඉන්නේ? බය බයෙන් ඉන්නේ. ඇයි බයෙන් ඉන්නේ? මට පංචකාමයේ භුක්ති විඳින්න තියෙන එක කවුරු කොයි වෙලාවෙ දැහැගනීද දන්නේ නැහැ. මොකෙක් හරි මේක අරන් ගියොත් මට පංචකාමයේ භුක්ති විඳ ගන්න බෑ. ඒක භුක්ති විඳ ගන්න මම මොකක් හරි වෙහෙසක් දරලා මේක රැක ගන්න ඕනේ. ඒ මහා වෙහෙසක ඉන්නේ බයෙන් ඉන්නේ. හැබැයි මේකෙන් ගොඩනගන මේ පංචකාම ආස්වාදයේ මනක්කල්පිතයක් නම් අන්න බයෙන් කාමයෙන් නිදහස් වෙන කෙනාට බයෙන් නිදහස් වෙනවා බයෙන් නිදහස් වෙන කෙනාගේ ඒකායන සිතුවිල්ල එනවා මොකද්ද අබ්භ්‍යාපජ්ජෝ හෝමි බය නැත්තේක් වෙලා බයෙන් නිදහස් වෙලා අන්නේ බයෙන් නිදහස් වෙනවා වෙන්න වෙන්න මොකද වෙන්නේ? රාගේ නැමැති නීගෙන්, දේශේ නැමැති මීගෙන්, මෝහේ නැමැති නීගයක් බව දැනගෙන අන්න එකෙන් අයින් වෙනවා. අන්නේ රාගේ නීගයක් බව, දේශේ නීගයක් බව, මෝහේ නීගයක් බව නොදැන අපි සියලු දෙනා ආපු අනන්ත සංසාර ගමනේදී මොකද කරේ? ආපු සංසාරේදී මොකද කරේ? බුදු පියාණන් වහන්සේලාගේ නිග්‍රහ ලැබුවා. පසේ බුදු පියාණන් වහන්සේලාගෙන් අරියතුන් වහන්සේලාගෙන් නිග්‍රහ ලැබුවා. ඇයි අපි අයින් කරන්න ඕන දේ ඇසුරු කරා. එහෙනම් බුදුහාඳුර කියනවා බුදු පියාණන් වහන්සේ රාගය නීගයක්. දේශය නීගයක්. මෝහය නීගයක්. මෙන්න මේ නීගයෙන් උඹලා අයින් වෙලා. අන්නේ රාගයේ නීගයක් බව අයින් වුණා නම්, දේශයේ නීගයක් බව අයින් වුණා නම්, මෝහය නීගයක් බව අයින් වුණා නම්, දැනගෙන අයින් වුණා නම් අන්න ඒ කෙනා අනීගෝ හෝමි බවටපත් වෙනවා. මෙවන් අයින්. අහං අවේරෝ හෝමි අබ්බ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි එහෙනම් මේවෙන් නිදහස් වෙන්න නිදහස් වෙන්න හිත සුවපත් භාවයටපත් වෙනවා හිත සුඛිත භාවයටපත් වෙනවා අන්නේවත් වෙන භාවය ඒ සුඛිත භාවය පරිහරණය කරනවා නිදහසෙන් සැහැල්ලුවෙන් පරිහරණය කරනවා මොකද බයෙන් වෛරයෙන් මේවෙන් නීග වලින් නිදහස් වෙලා තියෙන නිසා සුඛී අත්තානම් පරිහරාමි අන්න සාරවත් භාවය පරිහරණය කරනවා ලෝකයෙන් නිදහස් වීමේ නිවීමේ ශාන්තිය අත්විඳමින් ඒ අත්තානම් අත්තානම් කියන්නේ සාරයි කියන එක. සුඛී අත්තානම් මේකෝගේ ලබන්න තියෙන සුඛිතම අත්වාවය පරිහරණය කරනවා. සුඛී අත්තානම් පරිහරාන. අන්න ඒක ඒ අත්භවය පරිහරණය කරන ඒ ඒ සුඛිත අත්භවය පරිහරණය කරන ආර්ය ශ්‍රාවකයා මහා මෙත්තා ගුණයකින් ලෝක සත්වයාට මෙත් වඩෙනවා මොකද සියලු සබ්බත්වය ඇසුරු කරන ස අබ්බ කරගන්න ලෝකයේ ඇසුරු කරන සත්ත්වය ඇසුරු කරන අයට ඒ සබ්බේ සත්තාම ඒ ස අබ්බ කරගෙන සත්ත්වය ඇසුරු කරන අයටම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ ලබන්නා වූ සුඛිතත් භවය ඒ අයටත් එලෙසින්ම මුදුන්පත් වේවා මුදුන්පත් වේවා මුදුන්පත් වේවා කියන මෛත්‍රිය පෙරදැඩි කරගෙන කර්මස්ථානයේ වඩන. තමන් ලැබූ සුඛිතත් භවය ඒ සත්ත්වය ඇසුරු කරන ඒ අයටත් මුදුන්පත් වේවා. ඒ අයටත් මේ සංසාර දුකින්ම මේ වෛරෙන් නිදහස් වේවා, බයෙන් නිදහස් වේවා, නීගෙන් නිදහස් වේවා. ඒ අයටත් මේ සුඛිත භාවය අත්පත් කර ගැනීමට මේ පුණ්‍ය ශක්තියද හේතු වාසනා වෙලා ඒ අයටත් ඒ ශක්තිය ලැබිලා මේ නිවන් මඟ සාක්ෂාත් වේවා කියන අදිෂ්ඨාණයෙන් මෙත් වඩලා වඩන ගමන් මේ මෛත්‍රිය වඩන කර්මස්ථානය වඩන මෙන්න මේවා අපි එකින් එකට එකින් එකට විස්තර නැත්නම් කර්මස්ථාන කියනකොට මේවා විස්තර කරනවා ටිකක් අඩුයිනේ විස්තර කර කර යන්නේ. ඒ අදහස් ටික අපිට තියෙන්නේ. හොඳයි. හරි වෙලාව 1:05යි අපි කෑමට නතර කරලා පුළුවන් තරම් ඉක්මනට එමු මොකද අද මම කොහොම හරි 4යි කාලා 4යි මාර විතර වෙනකොටවත් වගේ වෙනකොට නතර කරන්න වෙනවා මොකද හේතුව මේක ආයි හදන්න වෙනවනේ සම්පූර්ණයෙන්ම භාවනාවට ඕන විදියට ඒක අපි හදන්නම් නමුත් ඉතින් අර 4 වක්කත් වෙනකොට පුණ්‍යානුමෝදනා කළා අද පුණ්‍යානුමෝදනා ටිකක් වැඩි හේතුව මොකද මට දවස් 13ක් පුරාවට සාකච්ඡාව කරගෙන යන්න උදව් කරපු මහා පිරිසක් ඉන්නවා. ඕගොල්ලන් ඇස් දෙකටවත් දැක්කේ නැති. ඉතින් ඒ පිරිස සියල්ලටම පුණ්‍යානුමෝදනාව කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා දවස් 13 12 පුරාවට සාකච්ඡාවක් කරන්න. ඒ සියලු ප්‍රත්‍යපාසුකම් සකසලා දුන්නු මහා පිරිසක් ඉන්නවා. ඒ සියලු අයටම කෘතගුණය සලකන්න ඕනේ. ඉතින් ඒ හින්දා අද පොඩ්ඩක් වෙලා මදි වෙන හින්දා අඩුම ගානේ 4 වගේ වෙන එන්න ඉස්සලා හරි කර්මස්ථාන ටික ඉවර කරන්න පුළුවන් වුණොත් කොහොම හරි ඉවර කරලා දෙන්න ඕනේ. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනින් කාලා හැකි ඉක්මනින් එන්න සියලු දෙනා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.